අපේ කෑලි අතුවාසත්ත දහමක් මතුවර දුර්ගා බුද්ධයන් වහන්සේගේ මේ සියලුම මේ අවබෝධයන් කරගන්නේ රාගක්කේ දේශ රාගය අනුව ගැනීමට දේශය අනුව ගැනීමට මෝහය අනුව ගැනීම මේ ලෝකේට බැඳලා තියෙන රාග දේශ මොහොන නම් රාග දේශ මොහොන වලින් අයින් වීම ලෝකෙටම අයින් වීමක් වෙනවා. අතන ලෝකෙන් යන රාග දේශ මොහොන. ඒ රාග දේශ මොහොන වලින් බැඳීමමයි ලෝකේ කියන්නේ. එහෙනම් අපිට මේ ලෝකෙට නැරෙන්න නම් රාගදේශ මොහොන වෙන්නේ ලෝක රාගදේශ මොහොන අඩු කිරීම ලෝකෙන් ගැලවීම. එහෙනම් නිවන් දකින්න නම් රාගදේශ මොහොන අඩු කරන්න ඕනේ. එහෙනම් රාගකයෝ නිපාන, දේසකයෝ නිපාන, මෝහකයෝ නිපාන. එහෙනම් බුද්ධ ධාතනේ ලෝකා බුදුන් වහන්සේලා නිවන් දැකීම සඳහා අත්හල යුත්තේ කුමක්ද? රාගදේශ මොහොන. අද ඒක වර්ධාගෙන මොනවද කරන්නේ? ද්‍රව්‍ය වස්තු අතාරින්නේ නැහැ. ගෞරවත්තු අතාරින්නේ නැහැ. ඒවට තියෙන චන්දරාගය අතාරින්නේ. අද දැන් ද්‍රව්‍ය වස්තු නම් අතාරින්නේ ඒක බුදුදහම නෙවෙයි මොන නාම වෙනවා. නිගණ්ඨනාත පුත්‍රය දහමනේ අතාරින්න අතාරින්න අතාරින්න එක අන්තිම නූල් පොඩක් අතගේ නැති ගන්න අතාරියම ඒක ඒක බුදුදහම. ඒ නිගණ්ඨනාත පුත්‍රය දහම. බුදුදහම නෙවෙයි අඳුම් විතර යාන වාහන යෝධර බුදුන් නෙවෙයි අතාරින්නේ. ඒ වඩ තියෙන ඡන්ද රාගය ඒ කියන්නේ ඒව පරිහරණය කරන ඉන්නකම් පරිහරණය කරන්න ඕනේ ඉන්න. හොඳින් ඉන්න නෙමෙයි. හොඳින් ඉන්න නෙමෙයි ඒව ඉන්නකම් ඕනේ ඉන්න පාවිච්චි කරනවා. අන්න ඒවයි යෝග ගන්න. ඒතොර අද අත්තරින්නේ දැන් ගොඩක් කට්ටියද බනහන්න එන්නේ නැත්තේ මොකක් කියන ඉන්න. අත්තරින්නේ කියන්නේ මම කල්පනා කරනවා මේ මන්දින් දිනනවා මොකද කියන්නේ. මේව නැහොත් මට මේ වදන නම් වෙන්නේ නැහැ. අත්තරින්නේ. ඒවා නෙමෙයි අත්තරින්නේ කියන්නේ. දැන් අපි සාකච්ඡා කරගෙන ආපු විදියට දැන් මේ ලෝකය තුල සත්‍යයේ එකම බලාපොරොත්තු සැපලෙන්නේ මේ ලෝකයා සංසාර ගමන යන්නේ මොනව හොයාගෙනද හැම තැනම සැපයක් කරන වාඩුවක් කරලා බලන්න නෑ මෙහාට කරපන්න අර මේක කරන්න මේ හැමදැනම බලන්න මොකද සැපනේ හැබැයි ලෝකේ සැප කියන එක යථාර්ථයද මායාව එහෙනම් ලෝකේ කවදාවත් අපිට ඔය කියන සැපේ කවදාවත් පරිපූර්ණ විය හැකිද එහෙනම් ලෝකේ සැප නිදීම සඳහාම කොල්ලාගන්න යමක් වේ නම් ඒ සියල්ල මොකක් වෙනවද? හටගෙන පැවතිලා දැනසිලා යන දේවල්. එහෙනම් මේ එහෙනම් අපිට කවදාවත් ඔය කියන සැපයාවක් ලෝකේ හොලා ගන්න බෑ. මොකද හේතුව අපේ අදාහන යමක් රස්සා ගන්න අපිත් මොකක් වෙනවද? මොදි මොද දැන් අපිත් දැනසිලා යනවා. ඉතින් කොහොමද දැනෙන්නේ? මේ මේ ආගේ පරිණාමය ගැන සයවත් අපට අයිතියක් නෑ. එහෙනම් හොයාගෙන යද්දී ප්‍රඥාවෙන් කල්පනා කර බැලුවොත් මේ ලෝකේ සැපෙන් ශූන්‍යයි. ඒවා ශූන්‍යත විමුක්තිය කියන්නේ. සැපෙන් ලෝකේ ශූන්‍ය බව වෙන ප්‍රඥාවන්තය. උගද්දනයාට ලෝකේ සැප දුක දෙක දැනෙනවා. දැනන මට්ටමට තියෙනවා. ඒක තමයි වේදනා චෛතසිකය. මේකේ සැප කියන්නේ දුක කියලා දැකීම තමයි ප්‍රඥා චෛතසිකයේ ක්‍රියාවලිය. එහෙනම් මේ ලෝකේ අපේ එකම ඉච්ඡාව තමයි. ඉච්ඡාව කියන්නේ. ඒකද කියන්නේ. අපේ කැමැත්ත කවදාවත් ඉෂ්ට කරගන්න හැකියාවක් නැහැ. කවදාවත් ඉතරම් බැරි එකක්. කවදාවත් ඉතරම් වගේ පේනවා. ආපහු බලනකොට ඉතර වෙන්නේ නෑ තව එකක් ඕනේ. ඒක නිසා එන අපේ ඉච්ඡාව මේ ලෝකෙට තියෙන ලබන අපේ ඉච්ඡාව කවදාවත් අපට සාක්ෂාත් කරගන්න හැකියි. පුළුවන්. එහෙනම් ලෝකරා බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ ආර්ය සම්මාදලත් කරේ මේක තුළ ඔය ඉච්ඡාව හදාගැනීමේ බැරි නිසා අත්හැරලා බැරි නිසා පතර දැමීම. එහෙනම් මේ ලෝකේ ඉච්ඡද අනිච්ඡද? කියන්නේ කැමසේ පවත්වන්න පුළුවන් ලෝකයක්ද මේක කැමසේ කවදාවත් පවත්වන්න බැරි ලෝකයක්. එහෙනම් ඉච්ඡ නෑ මේ ලෝකය අනිච්ඡයි නොහොත් මොකද්ද? අනිච්ඡයි. අනිච්ච වූ ලෝකයක් සැපෙන්නේ වෙදී තනිකම් පිළ දිනුවෙන්. එහෙනම් අනිච්චයි දුක්ඛයි. එහෙනම් මේ ලෝකේ තියනවද සාරයි කියලා දෙයක් අල්ලන්නේ? ලෝකේ සාර නැහැ. සාර භාවයෙන් ශූන්‍යයි ලෝකේ මොකද්ද? අසාරයි. පැහැදිලි වෙන අපේ ලෝකයේ පිළිබඳ අපේ නිගමන තුන මොකක්ද? මේ ලෝකයේ අපේ කැමැත්තේ පවත්න්න බෑ. දුකයි අසාරයි. ඒක තමයි ප්‍රඥාවේ තියෙන්නේ. සාමාන්‍ය දේ නෑ නෙවෙයි මොකද නෑ. ප්‍රඥාවේ තියෙන්නේ. මේ ලෝකයේ අපේ කැමැත්තට පවත්න්න බෑ. මේ ලෝකයේ දුකෙන් පිරලා තියෙන්නේ. මේ ලෝකයේ ඉතා කිසිම තැනක කාර්යය කියලා අල්ලන්න තරක් නෑ. එහෙනම් මේ ලෝකයේ පිළිබඳ ලක්ෂණ තුන තමයි මේ ලෝක කැමැත්තේ නෑ දුකයි අසාරයි. ඔය මානිය ගත්තා මොකද වෙන්නේ? අනිත්‍යයි, දුක්ඛයි, අනත්තයි. අනත්තයි. අත්තයි කියන්නේ මොකද? අත්තයි කියන්නේ මොකද? අපි කියන්නේ එයාගේ මේ අර එයාගේ මේ ලොකු දුවන්න හොඳ අත්තක් අහුණ කියලා මේ අනේ කවුරුත් මානදුරට හොඳ අත්තක් අහුණ. එයාගේ ලොකු දුවන්න හොඳ අත්තක් කියන්නේ මොකද? අත්තක් අවුල හැමෝම කියනෝනේ අපි ටිකක්. එහෙනම් නුවරකට උදා අත්තක් අහු නෑ උදාද අත්තක් කියන්නේ මොකක්ද සාර්ගණ එහෙනම් අත්ත කියන්නේ මොකක්ද අපි පාවිච්චි කරලා තියෙන්නේ සාර්ගණ ලෝකේ අත්තද අනත්තද අනත්තයි කියන අසාරයි එල්ලෙන තරම් නෑ අන්තිම සාරයි හිතාගෙන එල්ලෙන ලෝකෙ කොහෙන්ද දැනගන්න අන්තිම වෙන්න අල්ලපු අත්තක් නෑ අර කවපත්තක් නෑ කාරණා මේ කරන්න මේ කොහොමද ආරායන්නේ කියලා ගන්න හිතන් ඉන්නේ ඒ කාලේ ඉන්නේ ගොඩේ දැන් ඉන්නේ වැඩ කාලෙක ගිහිල්ලා ඒක හරියට බලනකොට එහෙනම් දැන් ගොඩක් අහගෙන ඉන්නේ රාග දේතම ගොඩගාන් ඉන්නේ විතරේ මිනිසුන් දැන් ඉන්නේ මිනිසුන් එහෙනම් ගොඩ වෙන්නේ දැන් එදා හිටෙල් ඉඳලා තියෙන කවුද එදා ඉඳලා තියෙන්නේ මේ මේ මේ මේ කවුද මේ අර පාන්දර අවිත් එදා ඉඳලා තියෙන අවිත් අද ඉන්නේ කවුද ඔක්කොම ගොඩේ අවිත්ය කියන්නේ කවුද එයාට තමයි අවිත්ය තියෙන අතාරින් අද අවිත්ය කියන්නේ මන්දේ මිනිස්සු එහෙනම් එදා සමාජය ඉඳලා තියෙන කවුද? ඇවිල්චයෝ. අද අදින්නේ කවුද එහෙනම්? පොඩේ. දැන් හිතන්නේ මොකක්ද? අපි හොඳ පොරවල්ද? ඇවිල්න්නේ ඇවිත් ඇවිල්ලා. ඔය කොච්චර මොකක්ද මේ වචන මේ ඔක්කොම හැදලා තියෙන්නේ මේ දහම් හදනම් විතරයි හෙලවත් හැදලා තියෙනවා. ඒක ඕක තමයි නිරුක්තිය. ඒ නිරුක්ති පරිමාණ සම්විධාන ඥාණය පාවිච්චි කරලා දෙන පෙර පොදුරු ලංකාවේ. දැන් නැති වුණා. ඒ නිසා තමයි පන්සලට ගියාම එදා හා වික්ෂුන් වහන්සේලා කියන්නේ මොකද්ද? පින්වත්නි පුළුවන් තරම් මනවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පැත්තේ බැඳෙනේ හිතපක් කරන්න පුළුවන් තරම් යන දීපෙන් මුදවලා. ඒකට පහ පුළුවන් තරම් හරවලා අල්ලන්න එපාව. පහ හරන්න හරන්න කියලා කියන දනකොත් පන්සලේ. පන්සලේ. එහෙනම් බුදුසාධනේ පන්සල කියන කෑතුනේ නිරුක්තිය මොකද්ද? පහ මොනවද පංචකාමයේ පුළුවන් තරම් හැම තිස්සම එල්ලෙන්නේ නෝක. එතකොට මොකද දානවා අල්ලලා පහ අල්ලන්නේ කියලා දැන මොකද සම්දල් එහෙම කියන්නේ පහ යාඥා කරලා හරි පහ අල්ලන්න පුළුවන් තමයි ඒක තමයි දැකේ පහ අල්ලු කොහොමද කියන්නේ නැන්නේ එහෙනම් අපි මේ සතර පුරාම පහ කොහොමද දැන් අපි තවම කාලේ පහ කොහොමද කියන්නේ මේ පාඩේ පංචකාමයේ පංචකාමයේ සාමාන්‍ය මට්ටමෙන් කියන්නේ උත්තරම් කියන්නේ ඒ කියන්නේ ඒක හයිලයිට් කොටා ඉහළට අරගෙන ඉන්නේ. ඔයගොල්ලෝ කරපු කාලේ පහ උත්සන්න කිව්වේ. පහයිසු තවද පහයිසුම වෙනවද පහයිසු පිස්සු ඒ කියන්නේ අපි ඒ කාලේ කියනකොට ඔගේ පිස්සු වයස එක කියනවද නැද්ද ඇයි හේතුව ඒ කාලේ අරේ රූපයි මේ රූපයි අරගෙන මේක ඔක්කොම අල්ලන් ඒක නෝ කියන්නේ ඉරිදාට පන්තියේ සම්දාට පල්ලුව කියන හැමදාම ඉතින් රූප අල්ලගෙන හැමදාම දාන පහ උත්සාහ ඉන්නේ අන්තර අර අනේ මේ අල්ලන්න කියලා පහ වුන් කරගන්න කරනවා පවුල් වෙනවා දැන් කොහොමද නම් බලන්න මේ පහ මුල් කරගෙන නේද මේ ලෝකෙ ඉන්නේ ලංකාවේ. ලස්සන විග්‍රහ කරලා තියෙනවා. පහ පහ පවුල් නෝන ගන්න මගුල. දැන් මේ මගුල කාලා දැන් බණ ටික අහන්න හදනවද කියන්නේ. අනේ මේ අද ඉගෙන ඔය අර පිසුද අපි ආ බීට්ටා පාකේ නෑ අද අර කෑමකට යන. අන්න දැන් මගට මොකද නම් කියන්නේ? නිවන් මගට උගුල. මගට උගුල මොකක්ද? මගුල. දැන් කෑවනම් නැති කොහොමද යන්නේ? දැන් තේරුන්නේ නැහැ. ඒක ඕනනම් නිරුක්ති හැදිච්ච හැටි එහෙනම් හෙළ මාතාව ඇදලා තියෙන්නේ මොකක් පදනම් කරගෙන තනිකර බුද්ධ සාසනය. පෙර බොදුණු මහා ප්‍රඥාවෙන් මේවලා තියෙන්නේ. හැබැයි ළමයි හදලා. එහෙම ප්‍රඥාවක් නැහැ. දැන් මේ වරද වටහාගෙන තියෙන්නේ කොහොමද? කාලා දින බොහොම සතුටේ බොහොම අල්පේච්ඡ ජීවිත ගත කළා. හැබැයි ඒගොල්ලෝට ඔය අල්පේච්ඡ ජීවිතේක සැප තිබුණේ නැද්ද? ඒකට ලෝක සම්මතයේ ඉන්නේ අන්තගත වුණා වින්දා. හැබැයි විතර නිවන් දැක්කා. දැන් ඒ දැන් ඕකේ කියන පෙර මුදුන ඒ තරම් මහා ප්‍රඥාවන්ත හැබැයි මේ අරෝගය ලෝකයේ කියන ඒවා අල්ලගෙන මේ බොහොම සරල ජීවිත පොළ කාලා පොළ වර්ග පළඳු හොඳ කාලා ආවුද එක ජීවිතතර හොඳ තිබුණා නිරෝගීමත් දරුවෝ හදාගෙන වීත් කොටාගෙන පොල්ලතු පියාගෙන දැන් පොල්ලතු කියන්නේ නැවෙන්න නැවෙන්න බෑ දැන් කුරුටි බලන්න දැන් ඉතර පොල්ලතු පියාගෙන පොල්ලතු කියනවා බඳුරු කියනවා ඉතින් විස්සක් ඉන්නකොට අනුමාන කිරිපොඩේ මෙතන තුනක් තියෙනවනේ එකෙන් මේ පැත්තෙන් දිල මොනවා අනිත් එක පිටිපස්සෙන් ඇදිලා මොනවා ඒක පිටිපස්සෙන් වැදුනොත් තියෙනවා කොහොමද අම්මලා ශක්තිය ඒකවල එහෙනම් මේ බෞද්ධ සමාජයේ කොහොම ශක්තිමත් කාන්තාවක් පිරිමි කියලා කියනවා මොනතරම් නිරෝගීවත් වේද කොහොම සාරවත්ව ගත කරලා හැබැයි හැබැයි මොකක් ඉලක්ක කරගෙන ඒගොල්ලෝ ඉන්නේ සදාකාලික නැහැ කියලා දන්නවා දැන් නිවන් නිවන් දක්නා මොහොත දක්වා දැපෙන්න තියෙනවා දැන් අද නිවනක් නැහැ තපා නිවනේ කියන වෙන මොකක් දෙයක් අල්ලන්න ගන්නවා හැම ගෙදරීම ගිනි අරගෙන බලන්න පාරකට කොට ගත්තම එහෙන් යනවා මෙහෙන් යනවා පොඩි කායයෙන් පැනලා දැන් මුරුව ගේනවා මහා මොකක්ද උනේ කොහෙද මේ දුවන්නේ මෙච්චර කොච්චර හැමදේම මේ දුවන්න ඕනද කල්පනා කරලා බලන්න බලන්න අද මම අනිවාර්යයෙන්ම යන්නේ බෑට හැමදාම කොරණ වැඩුණා කතා කරන හිමින් ගමනකුත් නෑ බල්ලට ධර්මයේ වගේ නෝ ඔය මොනවද අන්නත් ආවේ ඒ අද දෙන්නාට බලන්න අතොර ඒක බලන බාධාවනොත් හරි දෙවුටක් බයිනු මොකට ගෑනවා කඩහන ගිරබල මේ මේ යන වෙලාව කොට මම මේ බලාගෙන කොට ඔන්න ඔන්න ළමයි කියන උපස්ථායක අය උඹත් හරිනු ප්‍රධාන වෙන මේ වෙලාව මගේ අම්මේ කිලි ගන්නවනේ දෙන්නාට ඒවලු කියලා බලන්න මලගයක් කියනකොට මම මලගයක් කියන්න කියලා බැලුම් කොටා මේ ඇන්ටිකට කියලා මේ මේ දාගීත වැද කියලා මම නම් ගෝවේ මම මලගයක් මේ පොඩක් ඉතකොට විකාරන පොඩක් ඉතකොට අර පපා දෙයලා ප්‍රවීණ දැන් ප්‍රවීණට මහා ප්‍රන්ත ගොඩක් ඇවිල්ලා දැන් අර බාලාජින් කඳුහම් මේ ඉන්දිය මෙන්නන්නේ. අර කේන්ද්‍රී නෑනේ. මට කතා එළමෙව කොට මට මාරේ මෑලගේ කොට එන්නවා. ආස්සේ අර ඔක්කොම කරලා කතා එන්නාට පස්සේ මොකද මොකද දැන් කියන්නේ මොකද අර කල්ලා කියලා. නෑ. ඔර දැන් අහම නෑ. දැන් කන්නේ. මගේ අම්මේ මේ අද ඔහොම නෙවෙයි ලංකාවේ තාත්තේ. කාන්තාවෝ ඉන්න දැන් නිවන් මගේද ලෝක මගේද? එහෙනම් රූප රූපවාහිනියේ ඉඳගෙන මොනවද කාලේ දැන් අපි හිතන්නේ කටේ විතරයිනේ පානය කරන්නේ ඇහැ මොනවද පානය කරන්නේ රූප කනේ මොනවද පානය කරන්නේ ශබ්ද දැන් ඒතකොට රූප උදේට රූප හදනවා පිපින්න බෙද දෙලම හදන ක්‍රමය කියන්නේ ඈ රැට ඒක දාලා මොනවද කරන්නේ රංගපාරෝ දැන් මොකද කරන්නේ රැට බලන් ඉන්න මට ඇවිල්ලා ඊට පස්සේ දැන් රූප ඊට පස්සේ ඊට පස්සේ තව ටිකක් රා වෙනකොට ශබ්ද හරියට ලංකාවේ ගායක උත්තර හිටියක් වගේ ඔබේ නෝදෙනවා හැම channel එකම ගායක වෙනවා. ඉතින් මම කොහෙද ආවේ? ආ එන්න එන්න එන්න අයියන් එන්න කියලා පොට්ටා. හොයන හොයන හොයන ශබ්ද හොයන. ඒ රූප ශබ්ද හොයාගෙන යන අතරේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. සෙන්ට් වල දාන කොයිලන් වලට ගන්න ඉබල වෙන්න ඕනේ. සාන්ත. ඒක අන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වෙනවා ළමයි එනවා යෝග කරනවා මූණේ දා ගන්නවා සීයා එනවා නටනවා ගීල්ස් කනවා දැන් සීයා තරනවා දැන් අද දැන් මොකද නැහැ දැන් මේ මොකද රූප ශබ්ද ගන්න විලංගුවල්. විලංගුවල් මෙන්න තියෙන පොට්ටා. ඉතින් ඒක වෙනන් බැහැින ඔන් ලන්නිලිය පොරට හදලා දාන මෙට්ටයක් වෙනවා. දාලකම හරිය සිලුදුයි කියලා නේද ඒකත් බලන්න. ඉස්පස් දැන් මම බලන්නේ මේ මොනවද කාණේ කියලා. ඇහෙන රූප, කනේ ශබ්ද, නාසයෙන් ගන්ධෝ දිවෙන් රස කයෙන් පහත පානය කරගෙන රූපය නිකන් ඉන්නේ. දැන් ඔය මොනවද පානය කරන්නේ? ගන්න මොනවද පානය කරන්නේ? ඒක සුභාව හොඳට ඩෝක් දැන්. මොනවා නේද ඩෝක් කරන්නේ? අන්ත සුරාව. දැන් අද මේක දැන් ඕක නෙවෙයි සුරාව. දැන් සොරි ගත්තේවා, මුල්ලොනි ගත්තේවා, කණේ ගත්තේවා, මල්ලොනි ගත්තේවා වෙන මේකක් නේද? ඕ අපි බොන්නේ නැහැ. අපි අර ටීවී එකක් අද්දේ බලන්නේ නැහැ. අනේ අපේ මත කඩේ ඉඳලා නැහැ නේද අපු. ඔය ඈට ටීවී බලන්න. බලන්න අරගොඩේ පහම කරනවා. මොනවද කරන්නේ? බන්ද කාමයෙන් පාණය කරනවා. ඔන්න ඔකට කියන පංච සුරාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන පෙන්න බුදුරාම කරනවා. මන්ට සුරා. මොනවද පංච සුරාව කියන්නේ? බල ඇස්වලින් රූප මානය කරන්න එපා. නාමවලින් මනවලට ශබ්ද මානය කරන්න එපා. නාසයෙන් මනවලට ගන්ධ මානය කරන්න එපා. දිවෙන් මනවලට රස මානය කරන්න එපා. කයෙන් මනවලට පොට්ටබ මානය කරන්න එපා. ඕවා මානය කරොත් පුනර්භවය හදාගෙන දුක්ඛ දවසකට වැටෙනවා. උදාහරණ සුරාව පානය කරන්න එපා කියලා ප්‍රෝග. අද ඒක වරද්දගෙන කියනවා ගත්තමින් මෙන්න පොළොවලින් මලවලින් හදන ඒවා කියලා බොරු ගහනවා. ඔය ඊළඟට මොනවා කියලා දෙන්නද සුරාවේ කියනවා මොන සුරාවේ කියලාද කියලා. අරක්කු කියලින්දත් බුදුහාමුදුරනේ අරක්කු පානය කරන්න එපා කියලා මේ කිව්වේ. අරක්කු පානය කරන්න එපා කියලා නෙමෙයි කිව්වා. අරක්කු පානය කරන්න කියලා කිව්වේ නෑ. අරක්කු පානය කරා කොහොමද කරද නෑ. අරක්කුනේ මම දැන් බුදුහාමුදුරේ ඊට මේ යනවා ගැඹුරු එක. පංච සුරා. දැන් මේ විදිහ ලෝකේ තරාගික බවක් නැද්ද? මම මේ හයන දැන රාගික බව තවත් මොකක් කරන්නද? වැඩි කරන්න තරාගික බවක් ලෝකේ නැද්ද? ලෝකේ පාරට නැත්තම් මනෝවල රූප ශබ්ද ගන්ධවල ඉස්පර්ශ නැද්ද? එහෙනම් ලෝකේ තරහාගින් බවක් කියලා කියනවා. තරහාගින් බවක් දකිනකොට ඒ දකින තත්ත්වයට මීරියාවක් දැනවද නැද්ද? තරහාගින් බව තුල මීරියාව තියනවද නැද්ද? ඒක කියන්නේ අයෙක් නඩති සුමාවදින්ද අරතු කියලා නේද තරහාගින් බව. මොනවාරම් කුරුල්ලක් නැද්ද කියලා දෙන්නේ. එතකොට තරහාගින් බව කියන්නේ සුමාව. මීරියාව කියන්නේ මේකේ ලෝකයේ තරාවික බවෙන් නැත්නම් සුරාවෙන් මේරෙන් පිරලා තියෙන්නේ. ඔන්න ඕවා ඕවා මත ලෝකයා ඕවා පානය කරලා මොකක් කරලා තියෙන්නේ. මත් වෙලා ඉන්න. මත් වෙලා ඉන්න මන්ති. සුරා මේරය මජ්ජ දැන් මොකක් කරලාද ඒවා? ඒක තමයි මොකක් කරලාද? පමාවෙන මොකද්ද? ඇයි පමාවෙන්නේ? ඒ ඒ මත් වෙලා එතන ඨාන වෙලා ඨාන වෙලා කියන්නේ එතනම නැගලා. එහෙනම් පංච සුරාව මත ලෝක සත්‍යෝ මත් වෙලා ඒක පාණය කරලා ඒක මත් වෙලා එතරම් නැගලා ඉන්න ඔය ගින්න ඒගොල්ලෝ මොකට පරක්කු වෙන්නේ නිවන ප්‍රමාදේ ඔය තමයි කියපු සිල්පදේ මොකද්ද සුරාමේරේ මජ්ජපමා දට්ටාන අන්න ඒකේ මොකක් වෙන්නද දෙයින් වෙන්න වෙන්න කියලාද වේරමණි දෙයින් වෙනකොට වේරමණි එහෙනම් මොකද සිල්පදේ සුරාමේරේ මජ්ජපමා දට්ටාන වේරමණී ශික්ෂාපදේ කිව්වේ දැන් ඔය කිව්ව අරපු කොටේ කියලා පංච සුරාවේ කරගෙන්නේ කියලා මොකද්ද පංච පුරාව? පංචකාමය. දැන් අරක් මොන්නේ හැබැයි මහත්ය හරිතෝ නිවන් දකින්නවද දැන්? ඒ පැත්තෙන් ගෑණියු යන්න බෑ. ඒක වැඩකාරියෙක් කියන්නේ ඉඳලා හැබැයි අරක් මොන්නේ. දැන් හරිද නම් නිවන් දකින්න. හරිද නිවන් දකින්න. අපේ මහත්ය කටේ දියර බෑ මහත්යගේ ඕ ගෑණි පාරේ දුක බැලලා කරකවන බලන්නේ උසිලා. දැන් හරිද වැඩේ. කොන්දන් නිවන් දකින්නද? ඔය මොකද්ද තියෙන්නේ? රාගේ නෙවෙයිද? එහෙනම් ඇහෙන් යා රූප පාණය කරන්නේ නැද්ද? ඒනම් නෑ හැබැයි අරකු බිව නෑ කියලා නිකන් කියනවද? හැබැයි අරකු බිව වුණොත් දකින්නවද? ඒත් නෑ. ඒ කියන්නේ ඊට පස්සේ ඔන්න බොන්න කියලා කියලා එහෙමත් නෙවෙයි. ඕකනේ උදාහරණයක් පුළුල් ආත්‍යක් කියන්නේ. කල්පනා කරපන්. එහෙනම් වැඩි කරමු ගෙදර පානය කරන්න මිනිහද කාන්තාව. දැන් මේක වැඩි කරමු බිව් කියලා නෑ. ඇයි එයා හැන්දෑවේ හතේ ඉඳලා දිගටම මොනවද පානය කරන්නේ? පානද සුරාවට මිනිහා කාලා තියන්නේ ගහන්න යනකොට. දැන් ඒක ඌ එකයි පානය කරන්නේ නෑ කියලා පානය කරන්නේ. නිකන් නිකන් නෑ අවුරුද්දක් බැනගෙන මේ බලන්න කාන්නේ අර වරක් වුණා කියේ කොහොමද ඇරෙන්නේ ඔය තරම් මොට්ටාමද මේ මේ සිල්පද ඔක්කොම මේ කියපු බුදුහාමුදුරනේ කියපු මහා මේ උන්නාතර අරමුණේ කරේ ප්‍රාර්ථනා මේ පංචකාම ලෝකයා නැඹුරු වෙලා ඒක ගිලගෙන නිවන පමා කරන්නයි කියලා කිව්වේ සුරා මේරේ මන් ඔය එක සිල්පදයක් අද යන සිල්පද කොයි විදිහටද වරදේ තියෙන්නේ ඔක්කොම වරදේ තියෙන්නේ පැහැදිලි තේරුම් කරගන්න එහෙනම් මේ ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. කනසේ පවත්තන්න බෑ දුකයි අසාරයි. දැන් මොකද යම් කෙනෙකුට අවබෝධ වුණා නම් එයා අනුලෝම සාන්තිය පත්‍රව උනන්දු වෙනවා. අනුලෝමක් සාන්තිය පත්‍රව යම් කෙනෙක්ට අවබෝධ කරගන්නවා. දැන් හරි ලෝකය අසාර තමත්තකට වශයෙන් ලෝකය අසාරණ නම් මොකද? කොහෙද ලෝකේ සාර? ලෝකේ උදන සාරයි. කොතන බලන්න නැහැ මොකද දැන් ලෝකේ අල්ලනවා තථාගත. ලෝකේ අදාළනවා කියන තනි නම් මොකක්ද? නිවන් දන්නේ නිවන මොකක්ද කියලා. නිවන සාරය. ඔන්න ඒක තමයි. එහෙනම් ලෝකය අනිත්‍යයි නිවන මොකක් වෙනවා? නිත්‍යයි. ලෝකයේ දුක්ඛයි නිවන මොකක් වෙනවා? සබයි හදාගන්න ගන්නේ. ලෝකයේ අසාරයි නිවන මොකක් වෙනවා? අන්න දැන් එනවා ලෝකය කැමසේ නෑ දුකයි අසාරයි. නිවන මොකක් වෙන්න ඕනේ? කැමසේ කියනවා සත්‍යයි අසාරයි. පාලිකයන් ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. නිවන ඉච්ඡයි සුඛයි අත්තයි. යම් කෙනෙක් නිවන ඉච්ඡයි සුඛයත්තයි කියලා අවබෝධ කරගත්තා නම් එයා සම්මත නියාමයටපත් වෙන බව ලෝකරම් වෙනවා කියලා තමයි කියන්නේ. එහෙනම් අවස්ථා දෙකයි. පළවෙනි මොකක්ද? අනුලෝමක් සාන්තිය. දෙවෙනි එක මොකක්ද? සම්මයත්ත නියාමය. අනුලෝමක් සාන්තියපත් වෙන්නේ කොහොමද? ලෝකේ අසාර බව අවබෝධ වුණා. සම්මයත්ත නියාමයටපත් වෙන්නේ කොහොමද? විමන සාර බව තේරුණා. එහෙනම් අවස්ථා දෙකක් තේරුම් ගන්න එකක් මොකද්ද? ලෝකේ අසාර බව තේරුම් ගන්න විතරක් මදි. නිවන සාරය කියලා තේරුම් ගන්නත් ඕන. ඔය කඩේ ඉන්න එක පැනනනම් එයා ඒ අවස්ථා දෙකක් තියෙනවා. අනුලෝම සාන්තිය සහ සම්මයත්ත අනුලෝමන සාන්තියටපත් නොවු කෙනෙක් සම්මත ඥානයටපත් විය හැකියි. කොහොමද කියන්නේ? ඒ කියන්නේ ලෝකේ ලෝකේ අසාරයි කියලා තේරුම් ගන්න නැති කෙනෙකුට පුළුවන්ද නිවන සාරයි කියලා තේරුම් ගන්න. එහෙනම් අනුලෝම සාන්තියටපත් නොවු කෙනෙක් සම්මත ඥානයටපත් වීම සිදු විය නොහැක. ඒ කියන්නේ ඒ දෙකෙන් ඉස්සෙල්ලා මොකද අනුපූර්ව සිද්ධ වෙනවා. ඉස්සෙල්ලා මොකද වෙන්නේ? අනුලෝම සාන්තිය වෙන එක මොකද ලෝකේ අසාරයි කියලා අවබෝධ වෙනවා. මේවා ඊට පස්සේ දෙවනුවොත් නිවන සාරයි කියලා අවබෝධ වෙනවා. ඔය අවස්ථාව දෙක යම් තාක් පුද්ගලයෙක් පැන්නුවා නම් එයා ගිහලා පුතර්ජන මට්ටමේ ඩායන ඒ මොහොතේ ඉඳලා හොත්. එයා ගිහලා වැඩනවා අට්ඨ පුරුෂ පුද්ගලයෙක්. අට්ඨ පුරුෂ පුද්ගලයෙක් කියන්නේ කවුද? ලෝකේ ওই පුද්ගලයා අටලා කවුද? සෝතාපන්න මාර්ගයේ සෝතාපන්න ඵලයේ. සකුදාගාමි මාර්ගයේ සකුදාගාමි ඵලයේ. අනාගාමී මාර්ගය අනාගාමී ඵලය අරියත් මාර්ගය අරියත් ඵලය සතර මගයි සතර ඵලයි ඒක කොහොමද ඔන්න ඔතෙන් ගිහින් ගන්න බව ලෞතම කියන අත දෙනා මොකද එයා එයා මෙතෙක් කල සතර පුරා දුන්නු පුතර්ජන මට්ටම උපදින්නේ ඒ මොහොතේ බලන්න ඕක ඒ මොය දැන් එයා කවුරුවක්වත් වුණාද අට පුරිත පුරුද්දලේ ඒකෝ එයාගේ එතෙන්ට වතුරු කෙනාගේ ලෝකෙ දෙන බැඳීම වැඩි වෙනවා අඩු වෙනවා ඊයන් තිබුණා බෙදලා බැඳීම අපි සක්කායදිට නිගිතා සීලන්ත ප්‍රාමත කාමරාග වනිව රූපරාග රූපරාග මානුද්දන්ත විද්‍යාවෙන් 10න් යට තියෙන තුන ගැටලන මොකද දුන්න සක්කායදිට පළවෙනි අවස්ථාවේ ධම්ම අවබෝධයත් එක තෝතාපන්න ඵලය ලබනකොට අට්ඨපුරුෂ මුද්‍රේ පාඩපත් වල දසාඤ්ඤෝයන් ධර්ම වලින් තුනක් ගැළවිලා යන මොකද්ද සක්කායදිට දැන් අතන දුක් වෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡන්ද සීලප්‍රතං වාග්ය දත්තිකිච්චි යතෝ පායේ යතෝ පාය කියන්නේ යතෝ පාය කියන්නේ සතර පාය විකෝ මුක්තයි කියන්නේ කවුද කියන්නේ මම දුදුහම්බුස් කවුදලා දුකනා මොන දුක්ද කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡන්ද සීලප්‍රතං වාග්ය දත්තිකිච්චි යතෝ පායේ එහෙනම් මේ රෝගීන ඕනම ගෙල් ගායක සතර පාය දාසකම ආදායින් කරගන්නවා සක්කායදිට්ඨිය කියනවා ඒක කරන භාවනා කරන තනාව. ඔක දර්ශනයෙන් පාවෙන්නේ මනහන්න. ඊතු හත පහ කරන්න ඕන කියලා. එහෙනම් බුදු දාසනේ භාවනාව කියන මුකුත් දන්නේ නැති අත දරුවටද සෝදාපන්න පළවෙනි ඵලයේ ලකුණු වෙයි කියලා. අද කවරට. අද මොකද ලංකාවට. ඉතල මනහල මාර්ග වල ලබනවාදී ඉතලම භාවනාව පටන් ගන්නවා. ඉතින් දැන් දැන් එයා දහම දන්නවද? ලෝකේ අනිත්‍යයි කියලා දන්නේ නැහැ නිවන ඉච්ඡයි කියලා දන්නේ නැහැ ලෝකේ අසාරයි කියලා දන්නේ නැහැ නිවන සාරයි කියලා දන්නේ නැහැ කියන්නේ කියන මොකද්ද අතදාවේ හා මං අත උඩින් දකුණ ක්‍රියා කරන කොන්ද ක්‍රින් කරනවා ආ කොන්ද ක්‍රියා කරන කියනවා මොන කියන බුදුරණන් එනයි තවද ආදම් හදවන්නේ දැන් මොකද ධාමත් මෙලේ කරන්නේ නැහැ ඒක දකුණ අර මොකද දකුණ මොකද කියනවා කොහොලක් තමයි කියන්නේ දකුණ මූලක් එහෙනම් දැන් මොකද අදින්නේ දැන් මූලක් අදින්නේ අදින්න අදින්න දැන් අදින්න දැන් බලන්න මෙතන වදිනවා කියලා තෝල් කොටේ. නිකන් හරි ඇක්සිඩන්ට් එකකට තොල ගන්නවා තෝ කරන්න හම්බ වෙන්නේ. තොලේ වදිනවා දැන්. වැදුනා මොන බලයට වැදුනා දැන් බලන්න. හොඳට බලන්න ඕනද කියලා. දැන් මොකක්ද කියන බලන්න. දැන් බුදුහාමුදුරුවෝ මොකක්ද කියන බලන්න ලෝකයේ අනිත්‍යභාවය නිවනේ නිත්‍යභාවය බලන්න ඒක දැන් මේ බලන්න. පුරාම. දැන් ටික සමහර හැබැයි ගුණක් බලනකොට දැන් ධානය ධානය එකක් පාවෙනවා වගේ කියලා එළියම පේනවද නැද්ද? පේනවට තාත්තවුනේ. ඌරාට කියනවා මම එළියක් දැක්කාද? කොහෙද සාමාන්‍ය බල්ටල් එනසෝ. දැන් මෙතන ගෝවාගෙන බුදුහාමුදුරු කියන දේ වල රකාය දෙටි ඉතිරිදා දීලකට ප්‍රාම මෙතන දැක්කවත් කියන්නේ එළිය දැක්කෝ. ඊට පස්සේ ඔහොම දැන් ඔය ඔය ඔය උගුලන් අතර තව තවත් එළිය වේන මට මම කියන්න පද වේනේ මට. ඊට පස්සේ එළිය වැඩි ඔන්න තමයි කියනවා ඌරේ දැක්කේ. ඌරේ. අර එදායකට වඩා ඌරේ දැයකට වඩා එතන තමයි. දැන් ඔහොම බෑනොත් තව එළියක් දාන්න මේ මොකක්ද? අනාවාන. තව කරගෙන මේ මුළු ගේමුවා ගේම එළියට ආය හරිය. ළමයි ධාති කියනවා තීල ගන්නවා. හරි. දැන් හරි තීල ගන්නාම බත් එකන කකුල බෑගෙන කවුරුද? දැන් මොකද? හරි. පොසලගේ නැද්ද අර පළේ මොකක්ද? හරි. දැන් මොන හරියන්ද එනකොට මොකද ඒකේ පොල් ගන්නවා මොකටද පාත්තේ. අන්න දෙන්නේ කියන පොල් කියන පොල් කියන පොල් දැන් අරිහතලෙන්න. අපි අද මේ ලංකාවේ මොනවා මොට්ටමකට යනවා මේ ඉලිරේවල අරියත් වෙන මා ඥාණයෙන්. ඔය ඒකේ දැක රෝවා කරනවා මම නම් අර ඒ ඉස්කෝලේ යන කාලේ ගිල්ලාගෙන පැනලා ගිහින් ඒ දවසේ එතෙන් පිටරව දුන්න කාට පාරක් එදා නම් මම එළිය දැක්කා. අර එනම් එදා රෝවා වෙනවා. එළිය දකිනවා. මේ අම්මේ මේ මොනවා මොට්ටමකට යනවා ඒක බලන්න. හරි ඒක තමයි මම කියන්නේ දැන් දැන් මතක තියාගන්න කොහොම ආනාපාන සතියක් ලංකාවේ තියෙනවද නැද්ද? ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනාපාන සති භාවනා දෙකක් නැතයි මම නොකියමි. දෙකක් තියෙනවා එකක් කියනවා මොකද්ද ඔය? ලෞකිකයි. කෙලෙස් සහිතයි ඔය ප්‍රේත වෙන්නේ සුගතියට. අන්න බුදුහාමරේ ගුරුවරු දෙන ඇද්දවනවා. හවුද? ආලා ආලාමයි උත්තකාරා පුත්‍රයෙක් ඇද්දෝල්ලම තමයි අද හතරක් කොහෙද ඉන්නේ. නිකන් දැකලා. අර කොහෙද ඉන්නේ එක්කෙනෙක් ඉන්නවා අකින්දන් දාන්නේ අනිත් එකේ ඉන්නවා මේව සංඥා. අද ඔබ ඇන්නේ කොච්චර කියනවා ඒදල ආයුෂ කොච්චරද? මහා කල්ප 84000ක්. මගේ අම්මේ පල්ලෙයා බුදුවරු කොච්චර උපදිනවද වැඩක් නැහැ. ඇයි අහන්න බෑ බාන හේතුව මොකද්ද? සිත කිස කයනති මම ලෝකේ අන්නේ. අන්නතෝ මේ පළවෙනි සෝදාපන්න ඵලයට වන්දනා. දැන් බේරෝනේ බුදුහාමුදුරුවෝ දැනගත්තේ බුදු වෙලාද සිල්වත් කුමාරයා විදියට. බුදු වෙන ඉස්සර දැනගත්ත මේ පාරිලෝ තන ලෝකමාරු කරනවා කියලා ටංගාලම ආවරන ගුරු දෙන්නයි. ඊට තනියෙන් ඒ වදේ නැද්ද? එන හරදෙනකින් කියලා උලංගන දැනන්නේ. උනහතර කියන මොන බුද්ධ අදලන් තනන තලයේ ඉන්නවා. එන ලංකාවේ තියෙන අද තියෙන මොන ආනාපානද? ලෝකෝත්තරයකද ලෞකික කියලා. අන්තික් කර ලෞකික කියලා. අර එහෙම ගන්න නැහැ කියලා කියලා දෙනවා නෑ. ආනාපාන සති භාවනා දෙකක් නැතයි මම නොකියමි. හැම කාලෙම ලෝකෙ උඩ තියෙනවා. ලෝතර බුදු පියාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා සීසත් ධර්මයේ දේශනා කරන කාලේ විතරක් මොන ආනාපාන වුණේ. ලෝකෝත්තරය මම පෙන්නන්න. මම පෙන්නන්න ඒක ලෝක කියන උත්තරයක් කියනවා පෙන්නන්න. හරි. තවර එකක් මම දෙකේ කියන්නේ. තව එකක් තියෙනවා අද භාවනා කරන මම මම කරපුවා මේ කියන්නේ මමත් කළා දිනවා. මමත් උනන් නැත කියන්නේ. පස්සේ උනන් අදිනවා මේ ඊට පස්සේ එහෙ වෙන ගෙදර දෙනවා මඳුරු ඉන්නවා මේ මඳුරු දරලා වෙන නැත්නම් ගෙදරින් විකාර විහිළු ගෙදර ඉන්න රටේ විහිළුනේ මොන විකාරයක් ඉතිරියට යනවා මම ඉතින් මම ඇතුළේ නේද බයි පරන් යන ඔක්කොම තමයි ගේන්නේ තරම් දැන් ඉතින් ආදින තමයි ඉතින් මේ මගේ අම්මේ මොකක් හරි නැහැ ඉතින් හැබැයි පේන කොට ගෙලි වගේ පේනවා තමයි පොන්න. සම්තු බාරක් අර කම්පියුටර් ඕනේ උඩ අර ඉන්න අර කලස් කියලා ඒ වගේ නම් පාඩක ඔක ටිකක් දිනුන ටිකක් කරනවා මොකද මොනද මේනවා. ඊට පස්සේ මොනක මේ හරියට යනවා. මේ පල්ලෙහා මොනක යනවා පේනවා. අද දුකක් කියලා අන්න නැහැ. ඉතින් ඒක කලහමාර භාවනාව මොකද? සෝ සතෝ අන්තරදි සතෝ පස්සද ජීයෙන් නාමවා ගන්න නීය. දැන් වේදා උත්තරවල මාස ආයන දීර්ඝව දෙක. දීගම් මහත් සතෝ දීගම් අසදාමිති පජානාති දීගම් මා පස්සන්තෝ දීගම් පසදාමිති පජානාති දීගම් අදින කියලා දීගට. ඊට පස්සේ ඕකම ඇදලා ඇදලා ඇදලා ඊට පස්සේ ඇත්තටම උලම් පේනවා. ඇයි උලවල ඉඳගෙන ඒක? ඊට පස්සේ ඒක මේ නාය ඇතුලේ යනවා මොලේ ඇතුලේ අර මේ ආහුලේ නැතුව පුතාවන් දැන් ආනාපාන සතියල වගේ දැන් බුදුමාර්ගේ පැත්තේ තුන යනවා කියලා. අර කොහොමද ආවද ඩාඩි කරලා පණි ලොක්කලා තිබ්බා. දැන් මේ නිවලද මේ ඔය උල් අහුවීමක් අවුන ඕක මන්දී කරන හොද්ද ගන්න ගන්නවා. කල්පකාණේ ගන්නවා. හැබැයි සසර බය නැහැ. කොහෙද යන්නේ? අරුපාවචන ලෝකෙට ඇදලා. ආයෙ ගෙවලෙන්න බලන්න. ලෝකෝත්තරාණ මාර්ගය මන්ද කියන්න. තව එකක් කියලා තව භාවනාත් එකක් කරනවා කියලා. වැළලත් කියනවා දින් කෙස් කරන කෙස් කරන කෙස් කරන. කෙස් කරන කෙස් කරන කෙස් කරන. කෙස් පිළිගුණා කියනවා. ඊළඟ ලොංගදරෝ ලොංගදරෝ කියනවා. නීලන නීගදර නේ මහාර වගේ තරහින් ඉන්නේ කියලා නියම ලස්සන පාට කරලා තිරේ මං කියනවා. නීගදර නීගදර නීගදර නීගදර. நீங்க வில்லனுக்கு நோங்க நேரம் இல்லை தக்கனை தக்கனை தக்கனை தக்கனை ஒப்புமா ஐயே பண்ணியாங்க ඉතින් කීර කීරන බස් එකට යන පහරට දෙරල් ගිල්ල එනවා පොඩි. ළමෝලි ගහන නැගටි නාය කීරවල කොණ්ඩෝල. බලනවා මිතම අතන කීරන කේන්ද ළමයි පොඩි කෙසුව. තමහර ගෑනුදෝ සාන්තියේ මේව ආරය නාලේ වගේ සුවන අතර භාවනා එක පිළිවෙල. දැන් මේ මොකක් හරි මෙතන තවුලක් තියෙනවා. දැන් ඕකම කොහොමද මමත් බැලුව මේක හරියන්නේ නැහැ. මේක අන්තිරෝ හරියවලු ගෙදරින් නැහැ. ගෙදරින් ඉන්න ගෑනුගෙත් ගෙදර තමයි ඉන්නේ. කල්පනා කරලා මේක හරියන එකක් නෙවෙයි මම. ඊට පස්සේ මම ගියා සක්මන් බාර. ඊට පස්සේ කියනවා කකුල ඇතරම කරන ඇතරම කරන අඩව කරන. කකුල උස්සනවා ගෙනිනවා. ඊළඟ කකුල උස්සනවා ගෙනිනවා. ඒක මම කරලා දිගට යනවා. ඉතින් ඉතින් බය යනවා වෙනම කියලා විද්‍යාවේද කියලා. ඇයි මෙහෙන් අහන්නේ කියනවා. දැන් මහා අවුල කරා. දැන් ඇත්තට ගියාම එහා පැත්තේ පැත්තේ අතු ගන්නොත් වේනවා. ඉතින් ඒ උත්තරවා ගෙනවා දෙවි අර ඔක් කියන්නත් අහගෙන ඉතින් අර ගෑණි ගහේ උත්තර කවුද උත්තර ආදරේ ඉන්න මම සාධනා කරන දේ මොකක්ද මේ කරන්නේ අනිකර අවුල කරන්නේ අනිකර අවුල මම ඔය ඔක්කොම භාවනා විතර කරා මම ගැටියෙන් කියන්නේ ඔවා අපි ඔක්කොම කරනවා තව භාවනා දෙනවා මේ ඉබ්‍රද කියන ඊළඟ අවුල කරන උත්තර කරන තුගේ එහෙම වෙන මේ තව භාවනා ඒක ලංකාවේ ගන්නනේ කොරියාවෙන් එනවා මම හිතන්නේ ඇවිල්ලා මේ මේක තියෙන්නේ කොහොමද ශාලාවට ඇතුළත් කරන ශාලාව ආල් තියෙන්නේ ඇතුළත් කරනවා දවස් 10 භාවනා කරනවා මාසයකට මාස තුනේ කතා කරන්න බෑ. ඇතුළට දැම්මට පස්සේ කතා කරලා තමයි. එරා භාවනා. රුපියල් 10000 දුර දෙන්න දවස් 10කට. දවස් දවස් 10 දාලා පන්නේ යොයන මේ ඇතුළට කරනවා කතා කරලා දැම්මා. එහෙනම් මොකද මේ භාවනාව? කතා කරන ගියේ ගියේ කලල්ලි කරලා තමයි. හැබැයි නිවන් දැකලා වගේ තමයි මොකද? මට කිව්වා මට කිව්වා ඒ මහත්ය කියලා මට ගියම භාවනා කරම ඇරුවා. මම දැන් 10 එක කළා කොහෙද මාසේ යනවා 30000 දෙන්න ඕනේ කිව්වා. කමක් නැහැ මම ඔක විකුණා 30000 කියලා. මම නම් මේක දුන්නේ. ඒකෙන් දැන් බලහලත් දැන් පස්සේ තව අලුතෙන් නෑව මං ගෑවා මහත්ය මොකද කිව්වේ. මොකද එතන කිද්දාව දෙයකට අර ඕ ඒ මොකද ඒකට යන්නේ බලන්න මේ මන්ට ගෑන් මහා කතල් එකක්. ඒක කණයි වෙන්න දැන් හැමෝම 30000ක කණයි වෙන්න අතරයි 2000 කුඩ නිවන් දැක්කම ඒක තමයි කියන්නේ. ඒතකොට තව මාවන ඔබට කියන්නේ මට මොකද්ද ගන්න කියන ඕන නම. ඔය ලංකාවේ ගන්න. අනේ කට්ටිය සල්ලි වල කියලා කරනවා. ඇයි හොඳයි ගෑත් නෑ අරව නෑ මේවන මොකුත් නෑ. ඒක ලාභයි 10000 කියලා කියන මම මොනතරම් මේ දුර්දාවේ මොනවද මේ කරන්නේ මේ මොකක්ද ලංකාවේ විශේෂයෙන් මම නිවැරදි භාවනාවේ විතරක් කියන්න. එහෙනම් දැන් එකම දෙයක් මතක ගන්න. පුතර්ජන මට්ටමේ ඉන්නකොට ලෝකේ මොකද? දසාන්‍යයන් ධර්ම ටික ඔක්කොම 10ම තියෙනවා. කවු කවදා හරි දවසක 50 ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්තයි නිවන නිත්‍ය සුඛ අත්තයි. ඒවද කෙනෙක් යන ලෝකේ අසාරය නිවනම සාරය කියලා තේරුම් ගන්නවද එයා අර 10න් කියක් කරනවද? තුනක් කරනවද එයා පොතේ දැන් පුතර්ජන මට්ටමේ වෙලා මට්ටමේ ඉඳලා දැන් ඒකෝට උතෙන් ආවට පස්සේ එයා සෝතාපන්න මාර්ගය ගන්නවම සතරහය දදානවා. ඊළඟට සක්විති රජවරු මොකද වෙන්නේ? රජයන් අතර උපරිම සැපොන්න මොකද වෙන්නේ? සෝවාන්ද සතරහය. පාරණ්‍යෝනි බුදාංගරෝ ආනන්දාංගරෝ ඇතුළු ආනන්ද වහන්සේලා වෙලක වෙලක් නැගී වඩින වෙලාවට මීහවත් රජවදලා බුදාංගරෝ මද දෙනවා. ආනන්දාංගරෝ අහන බුදාංගරෝ ඇයි ඔබ හන්දර මීහවත් කියලා මද දෙනවා බෑ. උදාහරණ කියන්නේ උදාහරණ දෙක ඉන්ද්‍රිය පරිවරයන්ට ඥානය මම බැලුවම පෙරත් බවට පේනවා ආනන්දේ මේ මීහර කන්දුවේ සත්විති රජ කෙනෙක් වෙච්ච නැති මීහර කෙනෙක් නයි කියන්නේ ඊට පෙර අත් බවට ඔක්කොම මේ කවුද සත්විති රජ සත්විති රජ රණවේ තින් ජනාධිපතිවරුන් දීපත් නායක කැබිනට් කැමති පාර්ලිමේන්තු මන්ත්‍රී පළාත් සභා නාගරික සභා ප්‍රාදේශ බවට නම් එහෙනම් දැන් මීහරත් එක කවුද මතක් වෙන්නේ යන්න ඕනේ ඇයි එහෙම වෙන්නේ දැන් මම කියපු කරන්නේ නෙමෙයි ඔක්කොම වෙනවාද කියපු එක ඇයි අපි හොයලා බලනකොට නිරුත් දාලා බලන්න හරකා වෙන්නේ ඇයි හරේ කාපු වරද හරේ කාපු වරදට හරකා වෙනවා මොනවද හරයක් කියන තමයි මහජන පුදා නීතිය අධිකරණ බලතල ඊළඟට මේ දේපොළ අනව අනවශ්‍ය කෑම ඊළඟ තමගේ බලපුරවාකම් කිරීම හේතු කරන සමාජ හරපත් වෙනවා කරනවා කාලදාන වැඩිපුර සාමාන්‍ය ජනතාවද බලධාරීන්. එනවා වැඩිපුර මීහරක් වෙන මේ සාමාන්‍ය ජනතාවද බලධාරීන්. හරක හරේ කාපු වරද ආකාරයට. හරක වෙන කාලෙ නිකන් ඉන්නම් බෑ කාපු ටික ඔක්කොම ආපහු මොකද කරන්නේ? වමාර වමාර හෙන්නට මොනවා යෝ? හරක වෙන ගෙවනම ලෝකෙට කාපු ටික කොහොමද ගෙවන්නේ? ලේ මස් ඇට උර අං හම ගොම කිරි මුත්‍ර සමය සියල්ලන්ගේම කරපාන කාපෝ කියනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ අවුරුදු 20ක් බෝසත් කාලේ රජකම් කළා 80000ක් නිරේ ඒ වෙන වන්දිවා. කවුද මේ බෝසත්යන් වහන්සේ කියන්නේ? එහෙනම් අනිත් කට්ටිය වතර කල්ලි දීලා. කවදා මොන තරම් අමාරුක වැඩෙන්නද කියන්නේ? කවදා නම් මේ ගොඩනගන්නද කියන්නේ? මේ ගොඩනගන්නේ එකම විදුණු මොකද්ද? මෙන්න මේ ශ්‍රී සද්ධාර්මයේ අහන මොකද්ද? සුත්තර මට්ටමේ මොකක්ද කියන්නේ? පුරුතඥ මට්ටමේ ඉඳිනවා. විදුරු දවසේ හතර පහයි පොතේ ඉඳලා. දානවා. කරපු වැඩි ප්‍රශ්නයක් නැහැ. දැනගෙන දැන් අඟුලිමාල මේ නම්සර්ම මම මල නරුවා කියලා හරියට වීම නැතුණාද? නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. කරපු අවු කාගේද වැරදි තියෙනවා. ඒක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. දහම අවබෝධය ලැබුණා නම් කරපු වැඩි කරාට හතර පහයි මොකක් කරනවා. සදාහරණ විලා. නිවන් දක්නා මොහොත කරනවා බවක් කියන්නේ. මොකක්ද නැහැ. දැන් එන ලෝකයේ මේක අවබෝධ මෙන්න මේ தත්ත්වය උදා කරගන්න. එහෙනම් උදාහරණයක් ගන්න දැන් එන ඇත්තටම ත්‍රිවිල් එකක් ගන්න පාන් විකුණන එළවලු විකුණන මාල් මොකක් හරි විකුණන එහෙම නැත්නම් පොඩ්ඩ අසාවක් කරන මිනිහද සෝතාපන්න මිනිහද වගේ සක්විති රජද සක්විති රජද සෝතාපන්න ත්‍රිවිල් විකුණාද වගේ උදාහරණ කියන මේ කතාව ආනන්දය සෝතාපන්න පරලාභියාගේ කලාවෙන් කලාවටවත් වටින්නේ නැහැ කියලා කියන කවුද? සත්‍ය දිලාදී. ඇයි? සෝතාපන්න පණ්ඩාභියා අද ත්‍රිවිධයන් සුවතු සතර පායෙන් විදහා අද රාජභෝජනක අවස්ථාවක් විදිහට රජු හෙට ඕනේ සතර පාය කොහොමද ලෝකේ ඇති එහෙනම් ඔබ බලන්නේ තරතුරු සැප සම්පත්ත මගවලද එහෙනම් ලෝකේ ශක්තිද රජකම දැන මේ මහ බලයන්ද හීන වෙන බලයන්ද සෝතාපන්න ඵලය කියන්නේ මොන ඵලයක්ද එහෙනම්? මහා ඵලයක් ඇයි? ඒක ඊළඟට ළමන් ඊළඟ ලෝක ඵලය මොකද්ද? සමුදාගාමී ඵලය ඊළඟ ඵලය මොකද්ද? එහෙනම් ලෝකයේ තියෙන මහත් ඵල හතරයි අනිත් සියලුම බල මොනවද? ඊන බල. අපි මෙතෙක් කල ගොඩනැගුවේ මහත් ඵල දෙහින බල. ඒ කියන්නේ ඊන බල ගොඩනගනවා තාරවලා. ඊන බල ගොඩනගනවා තාරි. ගොඩනගනවා තාරනවා. ලෝකයා ඊන බල. හැබැයි බුද්ධ සාධනයේ තියෙන මහත් ඵල කීයද? හතරයි මොනවද? සෝවාන්, සකුදාගාමි, අනාගාමි. ඒක තමයි දායක දුන්නු විසුණු ආසල අනුමත කරන්නේ. මහත් ඵල මානසත් ලැබේවා. ඒ මේ රජකම හම්බෙන්නේ කියලා දෙන්නේ මගවලවන්නේ කියලා. රජකම හම්බුණා තාම කොට ඒකට ලබනවා. එහෙනම් අපි මොකද කරන්න ඕන? එහෙනම් බුද්ධ ධර්මයේ කියන ඇත්තම ඇත්තම එක විදිහට බලමු මොකෝ විලාස කරලා ගන්නවා. එහෙනම් මේ මන ටික අහු උඩට දැක් කියලා හෙදර කියලා තමන් ගෞරවණින් ඉන්නවා නම් විලාස කරන්න පුළුවන් දෙයක්. එහෙනම් බුද්ධ ධර්මයේ විලාස කරන හරක්ද හරක් වෙන්නේ නැහැ. එහෙනම් මේ සී සද්ධර්මය කියලා ඔබට අනාගතයේදී හරක් වෙන්නේ ඉන්නේ උඹ ඉදාස් කරන්න පුළුවන්. අර හරක් ඉදාස් ගන්න බැරිද? පුළුවන් ඉතින් හරක වුණාට පස්සේ ඉදාස් කරන්නේ අපි වැඩි වෙනවා. හර හැබැයි පිනද නැද්ද හරක් ඉදාස් ගන්න. අපේ දාලේ දීමේ පිනනවා නේද? රබවු ඒක ඉදාස් කරයි කියලා මේක ගෙවන්නේ නවතිනවද? තව අත්පාවයක් වැඩි වෙලා හරි ගෙවන්නේ නේද? අපර ගෙවන්නේ නේද? හැබැයි මිනිහා මොකක් කරනවද? උඹ ඉදාස් ගන්න පිනක් උදාහරණ වඩාවට හරක් ඉදාස් ගන්න කියලා හරක් වෙන්නේ ඉන්නේ උඹ ඉදාස් කරනවා. එන උදාහරණයක් තමයි ඒක. ඵලය නෙමෙයි නිරෝධ කරන්න හේතුව. කල්පනා කරලා බලන්න. එහෙනම් මේ මේ අනුව බැලුවම ලෝකයේ තියෙන ලක්ෂණ තුන ත්‍රිලක්ෂණය අවබෝධ කරලා දියුදුයි. ඒ මොකද්ද? ලෝකේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි. අවාසනාවට අද ලංකාවේ මොකද? ත්‍රිලක්ෂණය පොතේ තියෙන මොකද 10 පොතේ? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අද දීවර මනක නිකන් නෙමෙයි ඇදලා දෙන්නේ බාර. මොකද කියන්නේ? අනේ පින්වත්නි මේ ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සාදාරු කියලා. මෙලොව තේරුම දැනගන්න මෙලොව හිටින්න. අනුමත කරාද දැන්? අනුමත කරලා දැන් අපි ගමු අපිට ඕන විදිහට නේද? අපි කියමු අනිත්‍යයි අද ලෝකයේ වෙනුන මාත් කියලා. අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ මොකක්ද? කැමතිසේ පවත් ගන්න බෑ. අනිත්‍යයි කියන්නේ මොකක්ද? වෙනස් වෙනවා. නිත්‍ය නැහැ වෙනස් වෙනවා. දැන් දුක දෙන්නේ කැමසේ පවත්තන්න බැරි නිසාද වෙනස් වෙන නිසාද කියලා බලමු. අපි දැන් බුදුදහම කවුරුත් කිව්වට පිළිගන්නේ නැහැ. මොකක් කරන්නවද? විමසා මම ඔබ උදාහරණයක් ඔබට පෙන්නන්න. අපිට මේ ප්‍රශ්නේ මොකද්ද? කැමතිසේ නැත්නම් ලෝකෙ දුකේ ඉන්නේ. වෙනස් වෙනවද දුකේ? කියලා බලමු පරීක්ෂා කරමු. කාන්තාවගේ පැත්තෙන් උදාහරණයක් ගමු. කාන්තාව කාල් හොදලා ඉවෙන් යනකොට මතක් උඩාගන්න. ගෙදර දාන්න. ඒතකොට හාල්ලට මොන අඩපාඩුවක් වෙනවද? වෙනස් වෙනවද නැහැ? හාල්ලට අනිත්‍යද නිට්ටයද? හාල්ලට නිට්ටය වුණා නම් දැන් වෙන්නේ හැමදාම හාල් නයි. ගෙදර දාලා හාල්. හාල් මොකක් වෙනවද? නිට්ටය වෙනවද අනිත්‍ය වෙනවද? වෙනස් වෙනවා. වෙනස් වෙන වෙනස් වෙන මොන අඩපාඩුවක් වෙනවද? දැන් අනිත්‍ය වුණාද නැද්ද එතන? දුකද නැද්ද? අනිත්‍ය නම් මොකද වෙන්නේ? දැන් බල ගන්නකොට දුක දැනෙනවා. උල මාර අවුලක් දැනෙනවා. බල ගන්නකොට මෙහෙන් හැබැයි අපක් නම් එනවා ඒ වුණාට මේ දැන් මාර වෙන අනිත් වෙන දුක වෙන්නේ. දැන් මොකද ඔය ගන්නද? මම ආන්නේ ඔබට දැනෙන්නේ. ඔය දහම් පැකල් කියන්නේ බල ගන්නකොට දුක දැනෙනවා. ඉතින් එහෙනම් වෙනස් කරන දුකේලා ඉන්නේ. දැන් කොහෙවත් වෙනත් ගෘහණියව කෑ වර ගහනවද බද දන්නේ නැවට අනේ අනිත් නිසා මට දුක වෙනවා දුක වෙනවා ඒක මොනවද දැන දින බද හදනවා මොකද කියන්නේ මොකද එන වෙලා තියෙන්නේ ඔන්න එක දවසක් ඔය අම්මා කෙනෙක් බත් අම්මා කෙනෙක්ට දැම්මෙන්න ඕන වෙන මොහොතේදී කොල්ලක් කවුරු හරි යාළුවෙක් කැරෙන්නේ කතා කරනකොට කතාවට ඕන විනාඩි 15ක් කෝසියෙන්ම දැම්මවා වසන් දීලා රොස්සලා දැන් බත්තර මොන ඇඩ බවටවත් වෙලා ප්‍රොස්ටාට බවට පිංකී කියනවා. දැන් ඒ වෙනස මොකද්ද? බත්තට පිංකී කියන බවට බත්තට ඒ වෙනස කියන්නේ මොකක්ද? දුක දෙනවා. අන්න හරියට. අන්න එතන වෙනස් වෙනවා මොකක්ද කියන්නේ? හැබැයි පළවෙනි භාගයේ වෙනස් වෙනවා මොකක්ද? එහෙනම් තීරු වෙනස් තියෙන ලෝකෙ දුක දෙනවා. අපි කොහොමද ගන්නෙ? ආ ඒක තමයි කියන්නේ ඔන්න දැන් එනවා ප්‍රවේග. තව උදාහරණයක් ඔය පිරිත් පැත්තේ මේ පැත්ත වාගුරු කිතුනේ කොහොමද? මේ තෙලින්ද ටිකක් උඩේ මුට්ටියට දාලා තියෙන මිනිහ හැන්දාවට මොනව කන්නද ගන්න මොනව වොන්නද එතකොට දැන් දන්නව තෙලින්ද මොහොතින් මොහොත රසායන ප්‍රතික්‍රියාව සිද්ධ වෙමින් පොළ කොළපත් වෙනවා ආ බෝලපත් ඌ කියන හැන්දාවේ බලන්න මොනව ටික වොන්නද වැඩ ඔක්කොම ඉවර කරලා එකම සහෝදරයෙක් ගිහින් මුට්ටිය අරගෙන බලනවා පේන දාලා හොඳ රාණි ගෑන්නා තෙලින්ද ටික දැන් වෙනස් වෙලාද නැහැ දැන් මොනව බලපත් වෙනවා ඌ අඬනවා ධනේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි උදේදී ඌ දෙලිච්ච දින දැන් රාවවට පස්සලා මම අර මොනෝනේ ඉන්න මොනෝ අනිත්‍යයි ඌ කියවල මොකද හැමෙන් කරනවා ඔතෙන් ඔරු දානවා එයාගේ දිවි දැක්ක දැක්කෝ දැක්ක හොඳට දෙලිච්ච දින රාවෙලා තියෙනවා දැන් එයා මොකක්ද එයාට ධම දෙනවා දුක දෙනවා එයාට දුක දෙනවා එහෙනම් මේ වෙනස් වීම දෙලිච්ච ටික රාවවටපත් වීමේ වෙනස් වීම මොන මිනිහට මොකද දුන්නේ නොබ එයාගේ දිවිද මොකද දුන්නේ ඒතර එකම වෙලා තියෙන එකේරුව දුක දුන්න එකේරුවට ඉතින් කොහොමද එන අනිතර දුක කියන්නේ? ඒකම ඔත තේර කොට කිව්ව වැඩ හරිලා වෙන්නේ. ඇයිද බීදර දුකේ නැහැ? අරුණ හරි නැතයි රාගික මොන්නේ එක බලාපොරොත්තු. මෙයාට තියෙන මත දැන් මෝහයේ දුකම මඤ්ඤං කාමයි. ඒක දැන් එහාට කල්ලා. දැන් දවසක් මේ දෙලිදිට මොන්නේ රාගික මොන්නේ ඉතල බලයක් කර දෙන්නම යනවා. රාගයක් කර දුර කලාතනවල එනකොට රාගය දුරයි. අවුත් දුවගෙන වෙන්නේ කොහොමද කියනවා. දැන් දුවගෙන යනවා ආගෑනි පතේනකෝ කොහෙද දුවන්නේ බලන්න රෑ. ඒක නේද? දැන් දුවගෙන යනකොට දැන් තෙලිච්ච ලාභාවට පස්සේ දැන් ආමන පොරකට. විනාගේ මෝ බොන්න ගත්තා මොන ගේනවා. විනාගේ දුවන රෑ. ගෑනි දුවගෙන යන ලොකු ගානවා නෑ මොකද? විනාගේ ගෑනි මොකද? මම දැන් මම විලා යනවා. දැන් මම දැන් හරියට. එහෙනම් ඒ වෙනස් වීම පිරිමියන් මොකද්ද දුන්නේ? දුක කාන්තාවට දුන්නේ මොකද්ද? එහෙනම් ලෝකේ වෙනස් වීම මගේ අම්මේ සමහරව සමහර වෙලාවට දැකදෙනවා. සමහරෙකුට එහෙනම් මූලධර්මයක් අනුව වෙනස් වීම දුක දෙනවා කියලා කියන්න පුළුවන්ද? එහෙනම් මොකද්ද මේ අන්දා කරන්නේ බෞද්ධ? දැන් එහෙනම් හාල් දාන්නේ අපෝගලොතෙන් එහෙනම් තව විස්තර කරනවා. හාල්ලට බත්තර දක්වා වෙනස් වීම ගෝණීට මොකද්ද දුන්නේ? ඇයි දක්වන්නේ? බත්තර පිටිච්ච බත්තර දක්වා වෙනස් වීම ඇයි ගෝණීට දුක දුන්නේ? පළවෙනි භාගයට දුක දුන්න වෙනස්තරින් නෙවෙයි ඒ වෙනසට යා කැමති නිසා. දෙවෙනි භාගයේ දුක දුන්න වෙනස්තරින් නෙවෙයි ඒ වෙනසට යා කැමති. ඒක බද පිටේවල යා ඒ එහෙනම් ලෝකයේ සැප දුක තීරණය කරන්නේ වෙනස් වීම මත නෙවෙයි මොකද්ද? කැමතිද නැත්නම් අකමැතිද කියන එක මත. එළිදෙන එක රාවණට වෙනස් වෙනකොට පිරිමියට සැප දුන්නේ නැහැ. එයා ඒ වෙනසට කැමති නිසා. බිරිඳට දුක දුන්නේ නැහැ. ඒ වෙනසට එයා කැමති නැති නිසා. එහෙනම් ලෝකයේ වෙනස් වීම මතම දුකකට තීරණය වෙන්නේ කැමැතිද නැද්ද කියන එක. එහෙනම් අනිත්‍ය මත ලෝකයේ ලැබුදුක තීරණය වෙන්නේ අනිත්‍ය මත. අද නම් ත්‍රිපිටකයේ තියෙන පාලි පේජ් එකේ තියෙන මොකද්ද? අනිත්‍ය. ඒක සිංහල පරිවර්තනය කරලා තියෙන මොකද්ද? අනිත්‍ය. එහෙනම් කොතනද ලංකාවේ උදාහ කරන්නේ? අදන් තියෙන ත්‍රිපිටකයේ අනිත්‍ය සූත්‍රය, දුක්ඛ සූත්‍රය, අනාත්ම සූත්‍රය. ඒක සිංහල පරිවර්තනය කරලා තියෙන මොකද්ද? අනිත්‍ය වෙනකොට මොකක්ද කියලා කියන්නේ? අනිත්‍ය දුක්ඛ කරුණ වෙන දැන දෙන දැන දෙන දුකම දුන්නා අනන්ත කරුණ මොකක්ද දුන්නේ ආත්මයි කියන්නේ දැන් මොකක්ද පොතේ වරන් දෙලා තියෙන්නේ පරිවර්තන දෝෂය අදත් ත්‍රිපිටකය අරගෙන බලන්න අනිත්‍යයි දුක්ඛයි අනත්තයි තිංගරේ මොකක්ද කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි එහෙනම් අද වික්ෂුන් වහන්සේලා හදාරන හදාරන ත්‍රිපිටකයේ පාලි පරිවර්තනයෙන්ද සිංහල පරිවර්තනයෙන් කියලා ඒකට කියන්නේ මොකද්ද? සිංහල පදවලින් හදාගත්ත එකට කියන්නේ මොකද්ද? විසුද්ධිම මම ලංකාවේ දහම අවුල නැහැ. කවුද ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිපිටකාරු කරන්නේ? සං එදා සංගායනා කරපු සිව් කීර්ති සිවියාපත් අරියතුන් වහන්සේ ඒ කියන්නේ කවුද? ආරුත් ධර්ම නිරුක්ති ප්‍රතිමාන සහිත අරියතුන් වහන්සේලා ඒක සිංහල පරිවර්තනය කරේ මගමලාභීද භාෂාවෙන් සමගිලු. අන්න වැඩ යනගත්ත දැන්. මගමලාභී වේ සිංහල පරිවර්තනය කරේ භාෂාවෙන් දිනන එක. ඒක නිසා ਉਹ අනිත්‍ය වෙන මොකක්ද? අනිත්‍ය දුන්න දුක්ඛ වෙන දුක්ඛ දුන අනාත්ම වෙන මොකක්ද? අනාත්මයි කියන අනාත්මයි කියනවා ධාර්මය. තුආන්තර අනාත්මවාදීද ආත්මවාදීද? උදාහරණයක් හරි බම්ම වෙලක උදාහරණයක් නැහැ නේද? උදාහරණ මොකද උත්තරේ? තියෙනකෝ සද්දාස්මිකයි. අනාත්මවාදයට අයව උදාහරණ ආත්මය නේද ලෝකේ ආත්මය නැහැ නේද? උදාහරණ වල දුන්නේ. ඒ සද්දලා කියන්නේ. උදාහරණ ආත්මාදී උද්දේ උදාහරණ මොකද්ද? දේමේ වික්කවේ උපවන්තා අනුපගම මජ්ක්‍ධිමා පටිපදා පතාගතේන අපි සම්පූර්ණ. උන්වහන්සේ ආත්මාදී ඇතගෙන අම්පෙන් කියන්නේ නැතර කියන අම්පෙන් කියන්නේ ඒ අම්පෙන් කියන නොමිදී උන්වහන්සේ වදියේ. මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධෝ චක්කු කර්මේ ඥාන කර්මේ උපසමාය අභිඥාය සම්බෝධාය සම්මාදෝ ඒ කියපගේ බුදුහාමුදුර ආත්මාදී බුද්ධේ අනාත්මාදී බුද්ධේ අද උන්වහන්සේ මොනවාක් වාදී කරලා තියෙන්නේ අද කියන්නේ මොකක්ද අනිත්‍යයි දුක්ඛයි අනාදී කරලා මහා පාපයක් වෙයි කියන කෙනාට දැන් මොනවද කියුතෝ ඔය මොන භාගය වෙනස් කරන්නේ උපහාස දෙන්නත් නෙවෙයි මහා මුතාවාදේ ලහුණා ඒවල තේරෙන්නේ නැහැ අනිත් එක ලෝකේ මූල ධර්මයේ මොකද්ද දුක පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදේකද වඩන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වල අනිත්‍ය දුක්ඛ නම් එහෙනම් හරි මූල ධර්මයේ තවදත් වැරදි එකක් එහෙනම් ප්‍රතිඵල ලැබෙන්නේ ඒ කියන්නේ පළම පළල තියෙන දී වෙන්න දෙවරක් එක එකයි දෙවරක් දෙක තුනයි දෙවරක් හතර පහයි දෙවරක් දෙවරක් මේ මේ පහ නවයකට ඉඳලා තමයි බාහිරික ප්‍රතිඵල ලැබෙනවා මූලධර්ම වේගන් ප්‍රතිඵල ලැබෙනවා ඒක තමයි මග බලලාගින් නැත්තේ මන කියනකොට හරි කියනවා වායි මන හරයනකොට කියනවා ඕනි විච්ච පුදුතු ලංකාවේ ඇයි ගෙවුන් නැත්තේ මූලධර්ම මොන වගේ ආරම්භකේ එහෙනම් මොකද දැන් අපිට තේරෙනවද මූලධර්ම ලෝකේ ලෝක උත්තරනාථගේ ලෝකේ දේශනා කරන්නේ අනිත්‍යයි දුක්ඛයි කොහොමද කියන්නේ අපේ ආච්චිලා කර කොහෙවත් අනිත්‍යයි කියලා දැනිකාට කියන්නේ අනිත්‍යයි කියලා. හැරෙන්නේ ආච්චිලා කර මොහරි එකක් උනා මොකද? අනේ අනිත්‍යයන් දැන් හදලා කියනෝගේ අනිත්‍ය. අනිත්‍ය කියනවා. අන අනිත්‍ය භාවිතය කරන්නේ. අපි මුල් කාලේ ඔය ස්කූල් බස් යන කාලේ මොකද අනිත්‍ය දුක්ඛ සංසාරේ බල්ලෙක් මැරලා මහා පාරේ. බල්ලෝ එම වුණා මහාවට කියන්නේ ඒත් පාවිච්චි කරලා දුකට. තාමත් මල ගන්නවට පාවිච්චි කරනවා. අනිත්‍යම කොහොම අනිත්‍ය නිර්වාණ සූත්‍ර කියන්නේ දර්ශනයම දර්ශනයම ඉන්නේ මහා උපාදුපාදිකව ඉන්නවනේ කියන්න බලන්න දර්ශනයම අනිත්‍ය සංඥා අනත්ත සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්බ ලෝකේ අනිරත සංඥා සම්බ සංකාරයේ තු අනිත්‍ය සංඥා ආනාපාන සතිය කියන ආනාපාන හොඳ කියන්නේ මොකද්ද? අඤ්ඤාව. දසඤ්ඤාවෙන් එක. මම කියන්නා ගිමා සූත්‍රය අරගෙන. පළවෙනි සංඥාව අනිත්‍ය සංඥාවද අනිත්‍ය සංඥාවද? අනිත්‍ය. දෙවෙනි සංඥාව අනාත්ම සංඥාවද අනාත්ම සංඥාවද? ඈ? අනාත්ම හෝ අනාත්ම. මගේ අම්මේ කියන කාට කියන්නද මේ සම්පූර්ණයෙන් එහෙනම් ඔය ලංකාවේ ප්‍රඥාවේ මොකෙන් පාස් වෙනවා? පාලි ත්‍රිපිටකය මොකේද බලවත් කියලා ලවුන් කරගත්තේ සිංහලට. කරුමෙට සිලබස් ඔක්කොම හදලා තියෙන සිංහලට පරිවර්තන පාරවක්. ඒක තමයි ඔය පැහැදිලිගෙන එන රිලැක්සන් දෙකින් අද අද ලංකාවේ අති බෞද්ධය පාවිච්චි කරන මොන හරි එකද වෙන්නේ. අනිත්‍ය දුකාර්ථද අනිත්‍ය දුකාරාර්ථයි. හරියද? වැඩ වලේනම් පොට්ටක් තමයි කෝසලගේ මැද යනවා. උපාදාන. ඉතින් ඩායරේතරට කෑ ගන්නවා. කොහොමද කියන්න. මට මම මේ විදිහට කරා. විදිහට. ඕන්න නිවිලාරක කෑ ගන්නවා. ඕන නිවිලා. මොකටද වරද්ද ගත්තා. මේ අනිත් දුකාත දේවදන මිල්ල මගේ මේ මොකක් කරනවද කියලා කන්න බඩගිනි කාටා. එතෙන් බලලා පයින්නවා. මේ දුකාරේ දැක්කනා. මේ දුකාරේ දැක්කනා බොරු කරන්නේ. මොනවා තමයි අද මූලිකම දේ. දැන් එනම් මේ ලෝකෙට කෝටික තේරුම් ගත්තා නම් කීයක් ගන්නවද? සක්කාය දිට්ඨි, විතවිද්ද. දැන් මොනවද සක්කාය දිට්ඨිය? දැන් මොනගිනු ඉතලම කියන්නේ සක්කාය දිට්ඨිය කැඩෙනවා නම් මොකක් වුණාම දෝ කැඩෙන්නේ. ලෝකේ ඔව් හරි ලෝකේ මොකක් කියලා ආවෝද කරගන්න. ලෝකේ අනිත්‍ය දුක්ඛයි අනන්තයි කියන මොකද කියන්නේ ලෝකය අසාරයි කියලා අවබෝධ වෙන කෙනාට සක්කාය විද්‍ය මොකක් කරා කියනවද කියන්නේ? ඇයි කියන්නේ මොකක් සක්කාය විද්‍ය කියන්නේ? මොකක් සක්කාය විද්‍ය කියන්නේ? කියන අන්තිම වෙනවනේ. ඈ? නෑ ඒ ඒ ඒ විද්‍යාව කියන්නේ. සක්කාය විද්‍ය කියන්නේ. ඈ? හොඳ වෙලාවට ඒක නැගෙන නැදු ඒකත් හොඳයි සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය කියන්නේ බලන් නිරුක්තියට යන සත්‍යයන් මොකක්ද සත්පුරුෂය සත්‍යයන් මොකක්ද හොඳ කාය කියන්නේ මොකක්ද මොන කාය අසකන නාමයේ දිවකාය මන කියන්නේ මොකක්ද අජත්ත කාය රූප සම්පද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන්නේ මොකක්ද බහිද්ධ කාය අභ්‍යන්තරකාය බාහිරකාය එකතු කරලා හදන්න මොන කායද? තප්පකාය. තප්පකාය කියන්නේ මොකද්ද? ලෝකය. කාය නෙමෙයි. එහෙනම් ලෝක වියද නේද? කාය කියන්නේ මොකේද? ලෝකය. සම් කාය දෘෂ්ටිය. මොකද්ද? මොකක්ද කියන්නේ? සත්‍යද මොකද්ද? හොඳයි, වටිනවා, යහපත්. කාය කියන්නේ මොකද්ද? ලෝකය. දෘෂ්ටි කියන්නේ මොකද්ද? දැක්ම. එහෙනම් මොකද්ද විවිධ දැක්ම? ලෝකයේ සාරයි වටිනායි කියලා දැක්ම මොකක් වෙනවද? කැඩෙනවා සක්කාය විද්‍යාවේ කැඩෙන්නේ. ඇයි කැඩෙන්නේ? ලෝකයේ මොකක් කියලා දැකීමද? අසාරයි කියලා දැකීමද? එහෙනම් ලෝකයේ අසාරයි කියලා දකිනකොට එතෙන් තිබුණු සාරයි කියලා තිබුණු දුක්ඛය මොකක් වෙනවද? කැඩෙනයි කැඩෙන්නේ. මෙතන කතා හාරයි කියන්නේ අද දැක්ක මොකද්ද? අසාරයි කියන සාරයි කියන තව දුරක් තියනවද? යනවද? දෙකම එකට කියන්න බෑ. අතාරයි කියලා තේරෙනකොට තාරයි කියන්නේ මොකක්ද කියලා දෙතරින්. ඉවත් වෙන්න ඕන. එහෙනම් අන්න සක්කාය දිට්ඨිය ගැටෙන්නේ ලෝකෙ මොකක්ද කියලා දැකලා වගේ. අතාරයි කියලා දැක්කේ. විතකීච්ඡාව කියන්නේ. සැකේ කවුද? ඒකනම් කවුද නැන්නේ? ඔව් වෛද්‍යයන් එහෙම සැක තියෙන්න පුළුවන්. ඈ? මොන මොකක්ද කියලා කියන්නේ? අර ඉතින් සැකේ නම් මෙහෙම එකක් තියෙනවා. මහානාම සාක්‍ය ගැන උදාහරණ නැහැ මහානාම පොළොවල පොළොවල ගියම් සේවකන්ට බාගෙන හරියට. හැබැයි මහානාම සාක්‍ය සෝවාන් ගැන උදාහරණ නැහැ. මහානාම ඔබ යාසනයේ සෝවාන් කියලා කියපු වෙලාවක් තියෙනවා. හැබැයි මහානාම කියන උදාහරණ කියලා මම සෝවාන් කියලා මම පොළොවල ගියාම මිනිස්සුන්ට ගෝලෙට පයින් නැහැ දැක්කම මම හිතනවා ඒවල කරොත් ඒවල දතර පායයි කියලා. ඒවල උදාහරණ කියන්නේ. ඔබ හන්දේ කරනවා සෝවාන් කියලා මම හිතන පයින් වල හරියට. මහානාම බුදු කෙනෙක් කිව්වොත් පිළිගන්න තමයි ඔක්කොම. ඒක හේතුව මම කියන්නේ. එතකොට සෝතාපන්න ඵලය ලැබුණු මහා නාම සාක්‍යයට ඔහුගේ ඵලය ගැන දැකද නැද්ද? එහෙනම් සෝතාපන්න වෙලත් ඔහුගේ දැකේ තියෙනවද නැද්ද? එහෙනම් සක්ක විදකිච්චාවගේ දැකේ විදකිච්චාව ගන්නවට දැකේ කියන කයින් වෙනවා. දැකේ කියලා ගත්තොත් සෝතාපන්න වල දැකේ මොකද කරන්නේ යාගේ? ඉවර වෙනවා ඉවර කරන්නේ. එහෙනම් දැකේ නෙමෙයි විදකිච්චාව ගැන අත වරද්දගෙන වී කියන්නේ විකෘතිය, කී කියන්නේ ක්‍රියාව ඉච්ඡාව ගැන කියන්නේ. ලෝකේ මෙතෙක් කාලක් අපි දැනගෙන ඉන්නේ ලෝකේ මොකද්ද? සාරය කියලා දසාරය කියලා. මෙතරම් දැනෙන්නේ ලෝකේ? එහෙනම් ඒක විකෘතියද ප්‍රකෘතියද? සාරය කියලා දැනගෙන ඉන්නේ විකෘතිය. අද දැනගත්ත මොකද්ද? අසාරය ඒ මොකද්ද? ප්‍රකෘතිය. එහෙනම් මෙතර අපි ඉන්නේ මොකේද? එහෙනම් විකෘතිය ඉන්නකොට විකෘතියේදී ඉඳගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණාද නැද්ද? විකෘතියේ ඉච්ඡාවල් හදාගෙන හේවමේ ක්‍රියාත්මක වුණා දැන් දැන් විතර. ඇයි හදාගන්න විකෘතිනේ? අද දැනගත්ත ප්‍රകൃතිය. එහෙනම් අද ඉඳලා විකෘති ක්‍රියා කරන එක මොකද වෙන්නේ? නාමදලා එහෙනම් ඒ ඒ ඉච්ඡා මොකද කරනවද? කැඩගෙන වෙන්නේ ඉච්ඡාවල නිරුද්ධයතු මොහයකට ඉන්න අනාගෙන ඉන්නේ. හරිනේ? දැන් මේ දෙක ගන්නකොට ලෝකෙ තියෙන බැඳීම මොකක් වුණාද කියලා. ලෝකෙ තියෙන බැඳීම රාග කියන දේද කියන මොහොගෙන් නම් දැන් කියන එක මොකක් වුණාද? ඉන්නේ අද වෙනකොට මං දැන් නිවෙනවද නැහැ? සාමාන්‍යයෙන් අපේ ගිනිගත්තම හොරක් දැනෙනවා. දැන් සාමාන්‍ය ගිනිගත්තම මොනවද පාර වශයෙන් යන ඔක්කා බලන හොරේ පාරේ දැනෙන. ඒ වගේම දුගන්ධරු පපුල් දැනෙනවා. දැන් එහෙනම් අපි සිසිලක් දැම්මත් හොරක් දැනෙනවා. එහෙනම් ලය සිසිල් වුණාම කියනවා මොකක්ද ලය? සිසිල් වූ ලයක් හටගත්තාම කියනවා. සින්දුලය එහෙනම් ලෝකේ අනිත්‍ය දුක්ඛ අනත්තය කියලා අවබෝධ කරගන්න උත්තරයාගේ හදවත මොකක්ද වෙනවා? ඇයි එතර දාන්න යනවා කොහොමද? ගිනි අරගෙන ඉන්නේ මොකද? මනවන්න රූප ශබ්ද ගන්ධ රස පස්සේ දුරු වෙන්නේ. ඒව අත්පත් කරගෙන තමක් හොයන්න. දැන් තේරෙනවා ඒ වල වෙන දක හොයන්න බෑ ලෝකෙ. එහෙනම් එයාගේ ක්‍රෝධ ගහන යුද්ධේ මොකද වෙන්නේ ටික ටික දැන්. අඩු වෙනවා. ඒතකොට එයා නිවිලා ගන්නවා. ඒතරම් දැනෙන්නේ කොහොමද ඒක? අදවල මගුවල. තෙසිල්ලෝ ලයක් අත්තාර කියන මොකද? සීලය. එහෙනම් මේ අනිත්‍ය දුක අනත් අවබෝධ වෙච්ච කෙනාට ඉබේම නිතින් වෙන එක මොකක්ද? සීලය. එහෙනම් පොයට සමාදන් වෙන එක මොකද? සීල වාත. සමාදන් වෙන එක වාත පිළිගන එක සීලය. ඔය බුදු කෙනෙක් පහල වෙනකොට ලෝකේ තියෙන මොකක්ද? සීලයද බුදු කෙනෙක් ලෝකේ පහලවට තියෙන දෙල් වාතද? මහා මායා දේවි මොකක්ද සමාදන් වෙන්නේ? අර වාදනේ වෙන්නේ. එහෙනම් බුදු කෙනෙක් අධිකාරවත් ලෝකෙ මොකක්ද තියෙන්නේ? සීල් වාත හැබැයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ අනිත්‍ය දුක්ඛ අනත්ත දේශනා කරගෙන මම පිළිතුරේ හදවත් මොකක් වෙනවද? සිසිදල මොකද්ද කියලා. එහෙනම් නීලේ කියන එක සමාදම් වෙන එකද පිළිදෙන එකද? සමාදම් වෙන එක. පාත. ඔය දෙකේ බුදු කෙනෙක් ලෝකේ මතු කරලා දෙන දී වතද සීලය. නයි සීල වතං හෝති උපඤ්ඤති ලබාගත. දී වතක් වෙන්න නෙවෙයි ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. නහි සීල වතං හෝති උපජ්ජති තථාගත තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ සීල් වතක් දෙන්න නෙවෙයි නහි සීල වතං හෝති උපජ්ජත එයා මොකක්ද දෙන්න අටක් කරා තීනපද සම්බුද්ධයන් ප්‍රකාශිතා අපේ වටයි පද තුනක් දේශනා කරන්න මයි බුදු කෙනෙක් ඔය බලන්න මොකද අකුරටයි පද තුන අනිත්‍ය දුක්ඛ අනාත්ම ගේ පුරාණ කිලියර වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අකුරටේ කරත් අකුර වැරද්ද එයා තමයි නමයක් කියන්නේ. අනිත්‍ය දුක්ඛාන්ත කියනකොට අකුරු 8යි පද 3යි. එහෙනම් ඒ ගුණ දේශනා කරනකොට පිසුක හදවත් මොකක් වෙනවද? සිසිල් වෙනවා. එහෙනම් සීලයෙන් නිවන් දකින්න සීල්පතකින්. එහෙනම් සීල්පතකින් නිවන් දකින්න පුළුවන් කියලා මෙතෙක් කලක් අදහස් දුන්නා හදේකට කියන. තවදුරටත් කියනවද කැඩෙනවද? එහෙනම් ඒකට කියන්නේ සීලපත පරාමාසය කැඩෙනවා. සිල් වතක් පරාමාස නැදලා නිවන් දකින්න පුළුවන් කියන අදහස කැඩෙනවා. එහෙම නිවන් දකින්න බෑ මොකේද නිවන් දකින්න ඕන සීලයෙන් හැබැයි සීල් මත මොකේද හේතුව සීල් මත පිරණ හේතුව සීල් ගන්න එක නරක නෑ ඒකේ උපදින්න මොකක්ද නිකන් උපදින්න ඉතින් ඒක නිකුත් බලන්නෝ සීල් ගන්න එක කොහෙ යන්න දිවි රෝගේ මිනිමගක් දුවේ ඒක පිටක් කියන නරක නෑ හැබැයි නිවන් දකින්න සීල් මතෙන් බෑ මොකේද ඕන සීලයෙන් සීලය නම් සමාදන් වෙන්න බෑ සීලය මොකක් වෙනවද පිළිගන්නවා සීලය පිළිගන්න නම් මොකද ඕන ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා මම අවබෝධ වෙනවා කොහොමද එහෙනම් සීලය කාගෙන් වද ලංකාවේ අද පටලවා ගේනද නැද්ද? අද පොයලා ඕක මොකක් ගන්න යනවා කියලා කියන්නේ. සීල් ගන්න පුළුවන්. සීල් වත සමාදන් වෙන්න පුළුවන්. සීලය මොකක් කරේ පිළිගන්නේ. ඒ කියන්නේ අවබෝධයත් එක්ක. මොනස් ඔන්නේ නම් සක්කාය දිට්ඨි පිටකිට්ඨා සීලබ්බ සමාමාස කියන තුන් සංයෝජන ගැනකොට පළවෙනි මාර්ග පරිලබන කොටමන පදේ. කොහොමද තමයි මාර්ගෙ දෙන්න පුළුවන්. நான் இது கூட தோணும் වනහල ගණටි කරලා වදන්නේ දැන්පත් කරා භාවේ තම්පන්ති මේ වික්‍රය ආරස්තන් පරිමෝ යන්නේ භාවිතා කරන්න භාවනා කරන්න ඉතුරු පරේ නැහැ බණ අහලා සෝතාපන්න ඵලය ලබන ඉතුරු ඵල පුරල ගන්න ඕන එහෙනම් බුදු දාසනේ භාවනාව තියෙන කාටද සෝවාන් ඵල වෙච්ච පළවෙනි මාර්ගඵල ලාභයට තියෙන්නේ අද කරන්නේ මෙලව මොගලක් දැන් පුතන් දෙනවා ඉතින් පටන් ගන්න හරියද තේරුණානේ අවබෝධයකින් භාවනා කරන්න. එහෙනම් භාවනාවේ මොනවද කැඩෙන්නේ? ඊළඟ හතනේ තුනක් කරනවා දර්ශනේ ඉතුරු හත භාවනාවෙන් කරනවා හත. සක්කායදී විදිකිතා සීලතර පරාමාද කියන දුද්දන් යෝජනා ගැරඬි මොකෙන්ද? දර්ශනේ මේකට වඩා කාමරාග පටික රූපරාග අරූපරාග මානුද්දච්ච විද්‍යාව කියන සත්‍යඥානය මම කියන්නේ. භාවනාව. දැන් පැහැදිලිනේ. එහෙනම් සෝදාපන්න පල්ලාභයෙන් මොනවද අයින් වුනේ? සක්කායයට විලංගිතා මොනවද තියෙන්නේ? කාමරාග, ආන කාමයේ තියෙන. අන්නේකයි විසාකාව තමයි ඉස්සන්නේ. ඇය සෝතාපන්න වුණාට ඇයගේ අයින් වෙන්නේ මොනවද? සක්කායයෙන් විලංගිතා සීලපත පරාමාදයෙන් අයින් වෙන්නේ මොකක්ද තියෙන්නේ? කාමයේ තියෙනවා කාමරාග පටිල. ඒකනේ ළමයි හදන්නේ. එහෙනම් සෝතාපන්න බල්ලාභියාගේ කාමයේ තියෙනවා. හැබැයි කාම රාගය තියෙනවා. මොකෙන් මොකෙන් අයින් වෙන්නේ? කාම මිත්‍යාදාරයෙන් අයින් වැරදින් පිළ ගන්නෑ බිරිඳක් ඉන්න දැමියෙක් විදියට ඒ කාම රාගය ඉන්නවා. ඔය ගිහියන්ට මොකද්ද තහනම් කරලා තියෙන උදාහරණ. කාම රාගයෙන් තහනම් කරලා තියෙන කාම මිත්‍යාචාරය. ඒ කියන්නේ ගියන්න පටව ගන්න බැහැ කියන්නේ. ඒක සෝතාපන්නට බවුල් ගන්න බැරිද? දැන් හරි වැඩේ. නෑ ඔකට මෙච්චර බය හිටියා අම්මෝ මේ සෝතාපන්න වුණ දැන් අපරාධය අර වරුතෝ යන මේ නෑ නෑ නෑ දැන් මොකද බවුල් කරනවද නැද්ද? ඒක මොදුරුව බවුල් කෑ මොනවද කියලා. සෝතාපන්න වෙනවා. ඇත්තම කතාව ඒකයි. ඕක දැක්කනේ බණීරේ මුටික මොකද කරේ? බණේන සුත්තමයක වැළුවා මේ රටේ මේ දහම දිනුනොත් මහා විපරි වේදක් කරනවා අනාගතයද ඒක මෙලෝ දැන් කොහොමද නවත්තන්න බෑ ඒක. මොකද කරේ? දැන් ඉස්සරම බය වැඩි ඉන්නු ටික අල්ල ගන්න බෑ දැන් අල්ල ගන්නව දැන් කවුද? දැන් කවුද අල්ල ගන්න? දරුවෝ ටික අල්ල ගන්න. මුන්ට එහෙම එකක් මු බණහාර වේක කරනවා දරුවෝ ටික අල්ල කොටු කරා. නිකන් නේ කොටු කරා එළියට පයින් බරේ දරන් දාලා කොටු කරා. දැන් අපේ දරුවෝ කොටු කරලා නැද්ද? ඔබගේ දරුවෝ කොටු කරලා නැද්ද? හැබැයි උන්ට ඉන්ටර්නෙට් එකක් දාලා දුන්නා. ඒක කොහොමද කියන්නේ? ඉන්ටර්නෙට් එක. දැන් මොකද කියන්නේ? දැන් මොන බලංගක් පහන්නේ හැම එකම ගෙදර ගියාම මේක ආන්නේ කවුරු හරි වැඩ කරනවා. දැන් දැන් හැම අම්ම තාත්තේකට ටච් ෆෝන් එක අරන් දෙන්න තමයි. ඔක අල්ලගත්ත සුන්දර පොයින්ට් එක. දැන් පුතා මේක ගහලා මේක කරලා පුතේ ලෝකෙම තියෙන අතුරු කාම අතුරු ටික දැම්ම දෙන දෙන්නේ. අපේ ළමයි ඔක්කොම දැන් අර වගේ ඔක්කොම රසුල් දිගට අල්ලන අල්ලනවලු ගන්න. දැන් අසුල් දිගට දිගට අරගෙන අරගෙන යනවා මොකද ගල් වෙනවා කියලා දන්නේ. අර ගූටි කරගෙන ගල් කරගත්ත ගමන් මොකද හැදෙන්නේ? මොකද? දැන් සුද්දා රවදා පඩදාන් කොහොමද? අපේ උඩි ගහමු. දැන් මේ හෙට දවසේ අරියත් දෙන නිවන් දකින්න ඉන්න දරුවෝ ටික දැන් තනි කරලා අසුල් දිමානේ දැන්. දැන් ඕකෙන් මුදවන්න හැබැයි ඒක මුදවන්න පුළුවන් වල බය වෙන්න එපා. දැන් ඕක අපි දැනගත්ත එකක් මොකද? එහෙනම් දැන් නිරුක්තිය සිංහල භාෂාවට විතරද? සිංහල භාෂාවට විරුද්ධ විතරද නිරුක්ති තියෙන්නේ? නෑ නෑ ඕනේ කරන්න පුළුවන් ලෝක ඕන භාෂාව. බලන්න එක දවසක් ලංකාව මුළු ලෝකෙම හොල්ලන්න හැටි. අපිට ඒක වැඩ කරන්නේ නෙමෙයි. උන්ටත් යහපතක් කරා. අල්ලගන්න රටවල් වල නෙමෙයි. ඕවල්ලන්න පුළුවන් ඕන අනාගතේ කියනවා විඥාන ලෝකල්ලන්නේ නැහැ. මෙන්න මේක අහලා බලද්දී දැකලා කියන්නේ ඇමරිකාවට කියන්නේ. උන්ට එන්න වෙනවා එහෙම එක අහලා නැහැ. ඒක ඇතුළේ ඉස්සර ඔදන් දැන් ඒක ළමයි ටික කොහොමද කෙලිම දැන් පාර ගියා පන්සලීට එක වැළුවා බස් එකේ පොල්චේ වැළුවා දැන් පාරට ආගෙන හරියට ළඟ දැන් ඉස්සර සාමාන්‍ය පැරණි සමාජයේ එහෙම අතවා බලලා යන කාන්තාවගේ පිරිමි නෑ හරන්නේ කරරලා කරගෙන දෙන ඌ කිව්වා ඒ තරමට ඔවා පිළිගුල් කරයි අද එහෙම නෑ අද ඌ අහන්න ඕනේ වල යාවල ඉන්න මොකද යාහු දැන් බලන්න මේ ටික එනදී ඔක්කොම එදා පැරණි හේවේ ඕකේ වමනය කරේ මේ පංචස්කන්ධය කියන ස්කන්ධ වලින් ඕක මාර ධර්මයක් ඔය පංචස්කන්ධ වල බැඳෙන්න උපාදානස්කන්ධ කරගන්න එපා ඔන්න ඔය පහක් මාර පංචස්කන්ධයෙන් ඔය මාර ධර්මයේ පහක් ගල අයින් වෙන යට ගියා ස්කන්ධ කුම් මාර ස්කන්ධ කුම් ඒ පංචස්කන්ධයෙන් හැමති පහක් මාර ධර්මය අයින් කරගන්න එකට ගියා කවුද ස්කන්ධ කුමාරයා ස්කන්ධ කුමාරයා කියන්නේ කවුද ඉස්සර ලංකාවේ තෝදාපන් වල්ලා කියන්නේ එහෙනම් හතරමද යෝ සෝතාපන්න පරලාභී ඉස්කන්ධ කුමාරගේ අද එයා දුන්නාද කියන්නේ දැන් එයා කතරගම ගියාම තේරුම වෙන්නේ නැහැ මෙතරම් කියලා අතරමද ගිල්ලා තියෙනවා කතරගම දිය කියන්නේ සෝතාපන්න පරලාභී ආර්යයන් වහන්සේ කෙනෙක් උන්නාද ඔතනදී ඉතුරු කාඩේ අවස්ථා කරන හැම එකම ඉතින් උතෝටන් එවැනි සෝතාපන්න ලාභී රෝග ආසාරය කියලා අවබෝධ කරගත්ත කෙනෙක් මේ දැන් එයාගේ කියලා ඉන්න මොනවද ඉන්නේ මානේ මගේ බාරක දුර වෙන්න. දැන් ඉතින් හරියට මේ මේ කවුද සෝතාපන්න බලලාම ගිල්ලන්නේ. දැන් ඔබ යනකොට මේ මම තේරුම් ගන්න. ඔන්න ඉස්සල් කුමාර කරුණාම් දෙවියනි ඔබ ආරයන් වහන්සේ කෙනෙක්. මම තව ඔබ ආදේ ආඩ වේලා. දැන් මම යන කියන්නේ දැන් බලන්න මොකද වෙන්නේ කියලා. උන්වහන්සේ දෙන මේ ආහාරය කවුද අනාහාරය කවුද දන්නවා. උන්වහන්සේ පරිගණනාදේ. හොඳට අද තියාගන්න බෑ. එහෙනම් එදා ලංකාවේ හදලා තියෙන සෝතාපන්න පරලාභියෝ ලංකා මාතාව හැදුව ළමයි ස්කන්ධ කුමාරලා. හැරි පෙරන පරණ අපේ අම්මා ආද්‍ය පරි පොදු එළ පොදු අම්මලා. ඒකෙන්ද දරුවා අවුරුදු 100ක් හදුවා අම්මගෙද. ඔය හුඳුව ධර්මයෙන්ද එක එකාට අහුවෙන්න දුන්නේ නැහැ ළමයා. පරයන්ට අහුවෙන්න දුන්නේ නැහැ. ඒකෙන් අම්මා මොකද කරන්නේ ළමයාව. ගෙදර හැදුවා අවුරුදු 100ක්. හයක්. හයක් ඇතුළත තමයි පන්සලට බාර දුන්නේ උගන්වන්නේ. අවුරුදු 6ට මූණවරල් හයක් දරුවට ගන්නවා මූණු 10ක්. අවුරුදු 6ට අප්ප ගෙදර දෙන පුතේ මේකේ චී මේක හොඳ අල්ලන්න කියලා. දෑත උරු කරා. අවුරුදු 6ට දෑත උරු කරේ තවත් දොරක්. එහෙනම් එදා හදපු සෝදාපාන මල්ලාපේ කවුද? මූණු 6යි 12යි. මමගේ රාවයෙන් හැදුණු තමයි මොකක්ද මගේ රාවයෙන් කියලා වාර්තා කරා. අද කතර මොදියන්න මොකද්ද? අනේ හත් දෙනේ මූණු 6ක් හදලා නැටිවලේ අත්වලවුත්තද මුණ්ඩලික වාඩිකොට මේකේ ලෝකෝත්තරාර්ථයක්. ඒක වැරදි විදිහට අරගෙන කතරගමද පොරවයි අතුල අතර අරගෙන අනේ අම්මෝ එහෙම ඉන්නවා දෙවියෝ මොන තරම් මේ කියමු ගැඹුරු අර්ථ ඒ මතර මයුරා අපිට කිව්වේ මයු මවගේ රාවයෙන් හැදෙන්න ගන්න. ඒ ධර්ම අවුරුදු 6න් පස්සේ පන්සලට බාර දෙනවා. ඊට පස්සේ උගන්නලා සෝතාපන්න වුණාට පස්සේ සෝතාපන්න එක්කෙනා කාමරාග පිටික දිනද ගෙදර එනවා ඇවිල්ලා විවාහ ජීවිත ගත කරනවා. සකුදාගාමි අනාගාමි වෙච්ච එකක් කියන්නේ නැහැ අන්දරේ මොකද? සිරු දරාගෙන. ඔන්න පෙර බුදුන් සමාජෙ තිබුණේ නැහැ. පන්සලට බාර දුන්නේ නරකේ දැම්මන දරුවා. පරයාගෙන් මෙන් කරන දැන දැම්මේ. මොකද? පර වෙනවොත් මොකද? ඉරිවේ නැහැ. කොහොමද බලන්න පෙර බුදු සමාජයේ තිබෙදී නැහැටි මම කියන්නේ අපි ආපෝ යායුත්තේ දැන් අපි මේ මොට්ට බොරුව කල්ලා ගත්තා මායාවක් විද්‍යාව නම් කියලා කියන අනාතන. අද අවුරුදු 100 අවුරුදු 70කට යනකම් බත් ගන්නවා. විසඳන ආහාර කාල. අනවශ්‍ය විදිහට රාබදේ තුම හදාගෙන මහා නැති දැන් නැගේ අම්මේ පෙරබුණුන් ආස්වාද විමෝර තමයි දැන් එදා හිටියේ මොස්තරම එදා තමයි හොඳම ආස්වාද දෙනු කිසුයි නෑ ආස්වාද දෙනු දැක්කා. දැන් ඉන්නේ මොන නිවනද ගිනියගෙන ආස්වාද දෙනු පොට්ටකින්. ඉතින් අකින දැන් තමයි වැඩ කරන්නේ. ඔන්න ඔන්න බුදුදහම නැවත ලෝකේ ප්‍රචලිත වෙන්නේ මෙන්න මේ සී සද්ධර්මයේ ප්‍රදේශන මේ නම් කාමූල මේ නම් කාටවත් එහෙනම් ඔබ අද පළවෙනි අනිතාවම තිබ්බයි දන්න සී සද්ධර්මයට මේ ලංකා වෙනස් කර හැකි ගහලා බිඳලා මරණ වේගම බලන්න නිවන ගහලා විනාශ කරලා තවයි කුල මේක හදන්න බැරි පුරාගෙන බුදුදහමේ හදන්න ඕන කරා නිවලා ඒ පුළුවන් බැරිද පුළුවන් කටයුතු කරනවා ඒක. එහෙනම් බුද්ධ ආධනය කියන්නේ කීන තියෙන දහමක් නෙවෙයි මොකක්ද? නිවන කොට තමයි නිවන කොට තමයි අන්ජාතික අන්නාගුරුක තැවෙන එක මොකද වෙන්නේ? රොත බැලෙන රොතු පිටින් යන උරුත් නිවෙනවා. ඕකෙන් ප්‍රාර්ථනා. යේසුස් වහන්සේ කවදා හරි දවසකදී විශ්වාසන උන්නාද අභිඥාන අභිය මේ මොහොතේ තියෙන ඔය. දැන් අහන් දිනන අහන් ඉන්නත් ඇති. මොකද මේ අග්‍රතරම වචන විපාරණාදී කියන වෙනම සංඛ්‍යාත මම ඒකට ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ගිහින් දැන්නවා. යේසුස් වහන්සේ අදලා තියෙන බ්‍රහ්ම. මේ ලංකාවේ දැන් ඉන්න යේසුස් වහන්සේත් එක්ක කය ගන්න සාකච්ඡා කරනවා කියලා දැන් ඇවිල්ලා. ලංකාවට වැඩිලා සාකච්ඡා කරමු. හැබැයි උන්වහන්සේ පල්ලියට යන්න සාකච්ඡා කරනවා. කවුරට සාකච්ඡා කරනවා? පොදු මොකෙක්. මගවල් දවින එක සාකච්ඡා කරමු දැනටත් ඇවිල්ලා. ඇයි? උන්වහන්සේ කියනවා මම කියපු එකක්වත් අපේ ආගමේ කරන්නේ නැහැ. පල්ලි වල වෙන විකාරයක් නඩන්නේ. මම ඒක වහාම හම්බෙන්න ආවිල කියලා. හාමුදුරුත් කතා කරනවා දැන්. මම ඕන සාක්ෂි වෙන්න. තාමත් අර රැවුල අර කඩවලුනත් එක මේ විදිහට අශ්‍රබෝණිය කියන්නේ. ඒතර ඒ උත්සාහත් කියන්නේ කවදා හරි දවසක බුද්ධත්වයට ලබයි දැන්. උන්වහන්සේලා තාම ඉන්නවද දවසේ? ලෝතර උතුරට සසකම් ඉවරද? හැබැයි ඒ උත්සාහත් කවදා හරි දවසක බුදු වෙද නැන්නේ. ඒ ගමන යන්නේ බෝසත් ගමනට යන්නේ. ඒනවා උන්නාගේ ලෝකේ සත්‍ය ප්‍රකාශ කරන කටුවටුළු දාලා ගැවුණ නරුව යන යන්නේ. ඔබ අප ආරාධනා ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරන බුදු වෙලා මම ඒතර අත්භවයක පිටුවපස්සහට කල් ගන්නවා. බෝසත් අත්භවය. ඇයි? ලෝකේ සත්‍ය ප්‍රකාශ කරන්න කියලා එවකට හිරු පාලකයෝ මාව මොනවල මරණ කියන එක. ගල්දහල මරණ කියන එක ආනන්ද කියලා කියනවා. ඒක බුදු වෙලා පෙරත් බව දැකලා නේද කියන්නේ. එහෙනම් යේසුස් වහන්සේ කවදාද බුදු දාසම කියන්නේ? එක්තරා අත්භවයක මම ලෝකයට සත්‍ය ප්‍රකාශ නම් ගිහලා ඒක රේඩියෝ පාලකේ මාව කුරුසියෙන් දෙන්න ගිහුවා කියන්නේ. අනවායනගේ පාන්ති කියන්නේ උත්තර දෙලා වගේ නම් ගමනක් යන උත්තරේ. දැන් අපේ කොහොම අනිත්‍ය ගමන වේදකේවත් ඔක්කොම ආගම් වල බයිබලයයි ත්‍රිපිටකයයි පුරාණයයි තුනම වල දෙනවා. උන්වහන්සේලා දේශනා කරපු පැත්තකින් දෙන වෙන එකක් තමයි අද පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ලෞකික ලෝකෝත්තර අර්ථ පැත්තකින් දෙන මොන අර්ථද ගන්න? ලෞකික අර්ථ ගන්න. ඉතින් Tamanට ඕන වෙලා කාලා කියලා දාන්න ඉන්න. ත්‍රිපිටකේ ත්‍රිපිටකේ තේමයි. බයිබලේ තේමයි. කුරාන්ට තේමයි. ඒක තමයි මේ ලංකා දීපේ පියන සිව් පිළිදෙව පරිදුන් වහන්සේලා ත්‍රිපිටකේ විතරක් මේ කුරාණයයි බයිබලයයි හදන්න දෙනවා කියන්නේ. මතක තියාගන්න ඒක. උන්ට ගහනවා නෙවෙයි දෙන්නේ. කැමති ආගමක් අදහගන්න හැබැයි ලෝකයේ අනිත්‍ය දුක නැද්ද කියලා බලන්න. දැන් මුස්ලිම් රටේ විලා අහන මේක හැමෝම මොකක්ද කියලා ඔය ඇත්තටම තේරෙනවා. දැන් මොකද අපි කරන්නේ? මොකද කරන්නේ? මේක මේක අවබෝධ කරගෙන නිවන් දකින්න යන පල්ලියකට යන ප්‍රේතියකට පස්සේ නෑ. අපිට මේ සංඛ්‍යාව ගණන් කරන්න ඕන. ඒක කොහොමද? යන දේවාලෙට යන පොවිලට යන පල්ලියකට යන්න. හැබැයි මේ මූල ධර්මය අහගෙන අවබෝධ කරගෙන නිවන් දකින්න. හැබැයි ඕකට ඕක නොකියොත් උතන ප්‍රශ්නේ යන්න ඕක. ඉන්නේ. හැබැයි මේක අවබෝධ ඔව් ඔව් ඊට මුදුනේ පිළිගන්නවා. ඇත්තනේ මේක නොගියොත් මහා කරදරේ අපි එන්න අමාරුයි. හැබැයි අපි මේක වඩනවා. මේක මේ පරම සත්‍ය. ඒක දැන් මේක ඒකත් අභිවා දැන් මානන ඕන. මේ පරම සත්‍ය දැක්කහම ඔබ ආදරෙන්ද පැය ගානක් අහන් ඉන්නේ ඕමනම් මේ බෞද්ධ වෙනවා. අන්‍යාගමිකෝට මේ පරම සත්‍ය වැදුනොත් යන්තම් ලෝකෝම ඉන්නේ මේක. ඒක තමයි බුදු පිටින් එන්නේ ක්‍රියාවෙන්නේ. ඉතින් මේක එහෙනම් මේ වෛරක්කාරව හදාගන්න ආගමක්ද? ඔක්කොම මේ ඔක්කොම ඔක්කොම යාපත කරන ආගම. සියලු ලෝක සියලු සත්‍යයන්ට යාපත කරන ආගම බුදුදා. සිංහල බෞද්ධ කියන දහනම යන්නේ. අද ඒ අයට වැරදි විදිහට මේක කිව්වේ ඒක අර අපිට මොකක්ද කරන්න බෞද්ධ වෙනවා. ඒ වැරදි විදිහට කිව්වේ. ඒ කියන්නේ මේක ඇත්තටම මේ ලෝකරා බුදුන් වහන්සේ දෙන ආගමත්ව විද්‍යාවක්. අනේ ඕනම ආගමක් අදහන මම මේ කරන්නේ. ඒක විද්‍යාවක් නෝ. පරම විද්‍යාවක් මේක නෝනේ. එහෙනම් දැන් මේ වේදේ ගොඩක් ගන්න. දැන් එහෙනම් අපි ඉතුරු මේ සෝදාපන්න වුණා නම් මේ මනහ සක්කාය දෙවිදීට ඊළඟ කරවවල් කරනවා දැන් ඊළඟ මොකද කරන්නේ? ඉතුරු කතා ගන්න. දැන් එයාට හදන්න මොකද කරන්නේ? ඒ සඳහා යන මාර්ගය මොනවද අපි අරමුණින් ආර අෂ්ටාංගික කොහොමද ඔබට යන්නේ දැන් ඊළඟ ප්‍රශ්නේ එහෙනම් අපි හැමදෙස්සම ඉන්න ඕන මොකද ආර අෂ්ටාංගික ඒ සඳහා ඒකට යන ලෝකෙට බැඳෙන්න ඕනද ලෝකෙට බැඳීමෙන් එකක් වෙනවා ලෝකෙට බැඳෙන්න නම් මම කියවන උදේ මොකද අපි ලෝකෙට බැඳෙන්නේ ලෝකෙට බැඳෙන්න අපිට හදලා දෙන්නේ කෙනෙක් කවුද ඇහැ පුළුවන් තරම් මනවන ලෝකය ඇතුළට මොනවා කරනවා ආරම්භ වෙනවා ඒකේ දවල් දොරා ගියගිය පැත්තේ මනෝන රූප ඇතුළට ආවම දොර ඒකේ දොර කියන තක්කුත් වාරේ වාරේ කියන ලෝකේ දොර අනම්බෝද ගන්න ලෝකේ තියෙන හොඳ මනෝන සාධනික ඔක්කොම අරන්දර මේ නම් මොන දොරවල් විතරයි මේ පහෙන් ගන්න මේ දොරවල් පහෙන් ගන්න මේක මනේ මොනවා කරනවා සකස් කරන පොදියක් හදලා දෙනවා ආස්වාදේ කොහොමද ඒක දෙන්න පොදියද දැන් කවුරුද කියන අම්මා කියලා කොහොමද උගත් ආ ඇහුණා ඇහිච්ච ආ අකීදෙට ගියාද නැද්ද? ඊළඟට ඇහෙන්නේ මොකද්ද? ම්ම්. දැන් ම්ම් ඇහෙනකොට ඒක ඊට පස්සේ ඒක මොකද නදීදෙට ඊට පස්සේ මොකද ඇහෙන්නේ? මා. ඊට විටකදී ආ ඇහුණා විටකදී ම්ම් ඇහුණා විටකදී මා ඇහුණා. කවුද ඔය තුන එකට හදදෙන්නේ පොඩි? මන. අම්මාගේ සංඥාවද? කොහොමද ලෝකේ මායාව හදන්නේ? එහෙනම් මේ තනිකර මේ මායාව හදන්නේ කවුද? මන. ඒකමයි ඔය හිත චපලයි කියන්නේ. එහෙනම් ලෝකේ යමක් හොඳේ හොඳේ කියලා මායාව වලින් හද දෙන්නේ කවුද අපිට? ඇහැකරනාදේ දිවගාය මොනව කරන්නේ නම් බට බට ගන්න. දෙහෙන ටික අරන් දෙනවා. මනෝදන් ලස්සන මොදි හදලා දෙනවා. අපි අහුවෙනවා අපි කනවා යම. කොච්චර හැම ගෑවත් අපිට ඇති වෙනවද? කොච්චර හැම ගෑවත් ඇති වෙලා තියෙනවද? නෑ. එහෙනම් කෑ හැම ඇතිසේ නෑ. ඒක තමයි. කෑ හැම ඇතිසේ නෑ. මොකක්ද ඒක වුණා? කෑ ඇතිසේ නෑ නෝ. කල්පනා කරලා බලන්න හිතලා එහෙනම් දැන් අපි මොකද මොකෙන්ද අපි මේ වැඩේට බහැලා තියෙන්නේ නේද? ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන්. දැන් එහෙනම් මොකද කරන්න පුළුවන් තරම් ගමන ගියත් මොකක් කරන්න හොඳ තද සමබර කල්පාට වෙඩි වැඩි ගාලා කරගෙන කනයි ඇහැ දෙකම වහගන්න. නායකත් ගහනවා මේ බුබුරු ගැලලා. ඕකද කරන්නේ? ඕක හොරක් නැරෙනවා. නැර බැලුවොත් මේ වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඇහැ තියෙනවා එළියේ එනවා ඉතල කරන්න බෑ. වහාම නීති දාන කොට අදින් වෙනවා. දිගට අදින්. දැන් ඒක පුළුවන් මේ ගන්න. ඊට පස්සේ එහෙම හදන්නේ නැහැ. එහෙනම් රූපණත් නෙවෙයි හදන්නේ, ඇහත් නෙවෙයි හදන්නේ. මොකක්ද හදන්නේ? පාලනය කරනවා චන්ද්‍රාගේ පාලනය කරනවා. රූපවලට ආස්වාද දෙන්න අපි දහදාගන්න. ඔන්න පොලේ අන්න උත්තර දුන්නේ මම දැනගත්තේ ඔන්නෝගෙන් තමයි වැඩි ඉන්නේ. එහෙනම් අපි හිතන් ඉන්නේ රූපේ තියනවා කියලා ආස්වාදයෙන් ඒ රූපේම ගන්නවද? විවාහ වෙනකොට අපි යම් රූපයක ආස්වාදිනක ගත්තොත් ඒකට වෙන එකක් ආවොත් එන්නද? අපේ කේන්ති යනවද නැද්ද? මුලින් නම් ගෙන විදුවක් කියලා සාමාන්‍යයෙන් කරන්නේ මේ වගේ පෙම්වතිය කියලා කියන පස්සේ දැනන මොකද? කවුරුද බලන්න. මොකද එහෙනම් ඒ ඇයි උඩ ඒක හොදන්නේ? කෝවිදාගෙන මේක තමයි එකම ආස්වාදින රූපේ. මේ රූපේ රතන මට මගේ ජීවිතේ මතර නැගලා කොහොමද තමයි පොඩි පයින් මම ඌ ඉඳන් ඉන්නේ අර රූපේ විතරයි ආස්වාද දෙන්නේ. අර බලන්න රූප වල ආස්වාද දෙනවා දතිකම පෙන්නන්න. මේ හොර මොට්ටලම ඉතින් අපිත් කරානේ ඒක. අරුගෙන් කියන්න ඕනේ නැහැ අපි කරනවා ඊට පස්සේ කියනවා පටන් ලෝමෝයි. ආයේ වෙන ගන්න ඕකම තමයි. ඔබ නැති ඔබ නැති මේ සතරේ වැඩක් නැහැ. අන්න එක රූපයක් හදාගත්තා. ඌ හිතන ඒක තමයි ආස්වාදය. මම දෙන්නම් ද්‍රව්‍යවත් රූප වලට ආස්වාදය. මම දෙන්නම්. නිවාරු දවසක යාළුවෙක් එනවා බ්‍රවුන් පේපර් බෑග් එක අරමුදලක් දාගෙන ඇවිල්ලා මේ දුරු දෙන බෑග් එක රැකගෙන අරමුදලක් අම්මා කියනවා කියලා. ඒකට යාළුවා. දැන් ක්ලික් කරන මිනිහ කල්පනා කරේ මු තාත බුදුරතු විදිහට අන්තවල මොකද කරන්නේ කියලා. මු කල්පනා දෙන්නේ දෙවියනි මට දෙවිය පහර වුණාද? ඌට මාස දැන් ඌ රාගෙන් බැලපාගෙන. ඌට බෝධර දෙකම මම දෙන්නවා. රාගෙ කියනවා මා ආස්වාදයක්. දැන් ගිරිලක් යනවා බර්ඩ් එක හැතර කරලා වරණ මොකද මෝ ඇවිල්ලා ආ වරණ පොත ඇතුලේ මේ දුන්නේ එයා මොකද දුන්නේ යකා නැකන මේ එතකොට අරක්කු බෝතලේ ගිනියන මොකද්ද උදා කරලා දුන්නේ කාගේ ගෑනට මොකද්ද උදා කරලා දුන්නේ එතකොට අරක්කු බෝතලේ දේශේ නිර්මාණය කරන එකත් රාගේ නිර්මාණය කරන එක දෙකම නේ ඒකත් හරි වුණේ පළවෙනි භාගය ආයේ ඒ භාගය වදිනු තේරෙන්නේ හොඳ කල්පනාවෙන් උත්තර දෙන්න අරක්කු බෝතලේ රාගයෙන් නිර්මාණය කරන එකක්ද දේශයෙන් නිර්මාණය කරන එකක්ද ඒ දෙකම ඔය දෙකේ ඒකම නම් ගැට රාගයෙන් ඉඳපෑ ඔබට ද්‍රව්‍යවත් වල නෙවෙයි ඕක ඒ දෙන්න උරුදෙවිය හදාගත්ත එක ඔය ඕවර දෙවිට එක පැහැදිලිව කියනවා සංකල්පිත රාගය රාගය දේශයේ සංකල්පිතයි ඒ කියන්නේ ඒක මොකද මනසේ හදාගන්න විද්‍යාව මොට්ටකමක් දැන් මෙහෙම ගන්න ඔබේ පන්සල තුල ඔතන ගේට්ටු තියෙනවනේ. ඔයා දැන් මේ පන්සල මෙහෙ ගන්න ඔයා අපි වෙන හැරෙ ගමු පන්සල. පන්සල කරවල ඇහිට පොයේ ඉඳලා ගන්න. හෙට පොයේ. දැන් ඔන්න වැඩි හිටියෝ ටික දැන් මල්ලාසන බුද්ධ ගන්නවා අතු පතු ආවල හෙට පොයේ වැඩ කරනවා කියනවා. පොළොට ගෙනවා උන්ට ගාලා බල්ට් ටික අරගෙන ඔබ නැග ගස්ස උනා. මේ ඉතින් බල්ට් බලනවා අරගෙන ලොකු වැඩ ටික. වැඩි හිටියෝ සමවන්නේ. ටයිස් කරලා නැගලා අද උසමත්යක් දාලා හෑන්ඩ් ෆෝන් එකක් අතේ දිනවා ෆෝන් එක මොනවා කරලාද අන්න එකක් කරගෙන දැන් එන ඔබේ පොරක් වල ඉතින් දැන් එන ගේට් කරගෙන ඉතින් ගානන්න දැන් තමයි කාර්යය තියෙනවා දැන් ඒක කරන්නේ දැන් හද ගන්න වැඩි හිලෝගේ ඇක්ෂන් එක වැඩි හිලෝගේ බලුවා මේ මොකක්ද හස්තරන්නේ මේ කොට දැනන මේ මේ මේ මේ හස්තරවට මේ ආන්දර නෑ නේද ඉතින් ගිලි ගම් ගන්න දෙයක් තියෙනවා ඔය එළෝ මල එළෝ මල එළෝ මල කොන බය එළෝ මල එළෝ මල මුදාගෙන කොන්නන් කියන්නේ පොල්ලි පෙරෝ මේ මත මේ උන්ට මාතය තියෙන්නේ මේක උන්ට මාර නැහැ මේ උන්ටාට රාගය තුන අරුණපද තුලි එහෙනම් ඔය රූපේ රාගය හදගෙන දෙන්නේ නැහැ එකම නෑ අරුන් නැහැ ඔළුව හදාගත්තේ මගේ අම්මේ මේ පොට්ටයම කෑවනේ අපි ටොම්බේ සතරේ දැන් ඔය කාන්තාවම ඊළඟ පොයට හාමුදුරුවෝ ඉන්නේ අනේ තුමා තේරෙන්නේ නැහැ උන්වහන්සේ රාගය උපදින්නේ නැහැ. උන්වහන්සේ කොහොමවත් ප්‍රශ්නෙකුත් නැහැ. උන්වහන්සේ දෙක කතා කරලා යනවා. මුන් දෙකම ගියත් නාට්‍යය කරනවා නාට්‍යය කරනවා. දැන් ඊළඟ පොරටත් වෙනවා අර වගේ අර කාන්තාව වෙනවා. අධික කාවාඩ හැට්ටයක් හදලා දිවුරක් දාගෙන අර ෆෝන් එක ඔක්කොම මුළු කරලා ඔක්කොම මේ තාත්තේ පාත්‍රයේ තෙල්ලගෙන ලේසු කාවාඩ ලේසු කරගෙන තෙරෙකුත් නැහැ. අර කාන්තාව වෙනවා ගියත් කරගෙන දැන් මොකද කියන්නේ? දැන් වැඩි හිටියෝ ටික මොකද කරන්නේ? අන්න නාන්නේ නම කරන්න අන්න ෂෝක් ගන්නවා. දුවගෙන ගලන් දිනවා. දැන් අන්න ඒකට කැමති නැහැ. පොල්ලේ පොල්ලේ. මෙයා ගිය ගොඩට ආවම කරන්නේ දැන් උන්ට ඒ අවුල දැන් උන් දෙයක් කරනවා. අපරාධේ නාද දෙන්න මේක. අන්න දැක්කම දැන් මොකද උන් දෙකොල්ලට? දැන් දෙකොල්ලගේ අර කට්ටිය රාගෙවත් ටික දැන් මොකක්ද ආවේ? දේශේ දේර කට්ටිය මොකක්ද ආවේ? දැන් එහෙනම් ඕකේ තියෙන කට ඔළුවේ හදාගන්න එකද? සංකල්පිතයි රාග මේ මොට්ටකම දන්න කියවන අනන්ත සම්භාරේ අනන්ත නෙමෙයි මේ අපව එකක් අල්ලගෙන තාපරනේ අපි පාරා අනේ අම්බේ දැන් තේරෙන කොරමොට්ටකම දැන් නම් කියන්නේ අනේ ඉතින් මේක ගන්නාලු මම නෑ නෑ මේක මම ගන්න මේක මම කරන්නේ මම මම මොක්සෙරු මද එහෙම දන්න වෙනවද නැද්ද නිවෙනවනේ මේ මේ දහම තේරුම් ගන්න අර රූපෙත් මේ රූපෙත් කොයි එකෙත් ඔය එකක් නෑ ඕක නෙමෙයි ආස්වාද తీරුම් ගන්න ඕක දැකලා අපි ඔළුවේ ඔළුවේ හදාගන්නේ. හරියට දැන් වෙලෙදින් දිග ආසාදයෙන් රූපේ ගෙනත් කියලා කරන මොකද? ආසාද මොකද? ඇයි එහෙනම් පොතක් දැන් එක තමයි හොඳ නැමුනේ දැන් මොකක් ගන්න ඒ රූපෙද ඊටතර හොඳයි දැන් ටිකක්. බැලන මාදත්යක් ඇරවල. ඒ දැන් උඩේ පාවෙන්නේ මොකද? ඌ හිතන් හිටියේ අරගෙන තියනවා කියලා ඒක නෙමෙයි තියෙන්නේ. ඌට ඕක නැති හින්දා දැන් ඌට මොකද වෙන්නේ? ඌ මේක පරිහරණය කරනකොට මේක අධ්‍යාපනය දෙන්නේ නැහැ. ඕකමාරට මම මම මම රවුල කරන්නේ. මට එනම් කතු නෝර දෙන්නත් මේ සංකල්පේ වාය කෙරේ. උගෙන් එනම් මට මාරම වශයෙන් මම කරලා මම අවුල්. ඕකට දැන් తీරන්නේ. සිතාජව මාත් මොකද මම අපරාධය අවුලක් නෑ බැන්නා මේ දෙක ගන්න. අනේ අද නම් සමාව ගන්න ඕන. කරාට මොකද යාළුවෝ දෙකලා වේගන්නේ. ආ දැන් උඹලගේ පන්න අනු පෙරරකින් දැන් උඹේ අර නම් දැන් උතව දින්නේ අනුකූලිතර මේක නෙවෙයි තියෙන්නේ මොකෙන්ද? අරක දැන් බලන්න එදකවත් එදකවත් නැහැ. මේක තේරුම් ආරයට විවාහ වෙන්න මම මරදාරය හරි කිමෝ ගිරන් දීපස්. මට කොයි එකක් එකයි ඔලු හොඳයි කියන ඔළුවෙන් කතා කරන්න පුළුවන්. මේ දැන් තේරෙනවා ද්‍රව්‍යවත් වල තියෙන ආස්වාද හිතේ. එහෙනම් මෙච්චර කරන් මේ ද්‍රව්‍යවත් වල පොර ගෑවේ මොකක් හින්දාද? මොට්ටම හින්දා නෙවෙයි. දැන් මොකෝ වෙනත් දැන් පිළිගන්නවාද ඒක ඒ වුණත් දැන් ඒවට කොහොමද මාත්‍යා හොඳයි නේ ජීවිත හොඳයි දැන් ඒවට ඔබ බැඳිච්චවම හදාගන්න ගන්නවා දැන් වයසට වෙනොත් දැන් කරුණා කරන දැන් මේ හරි ප්‍රශ්නයක් අද මේ බණහන් ඇවිල්ලා මම දැන් බැලුවා ඊළඟත් භාවයක් හොඳ එකක් අල්ලගන්න කියලා ඒකත් තියෙනවා දැන් කල්පනා ඒ කට්ටියත් කල්පනා 10 කියලා මොකද කොරන්නේ මේ බණක් අහන්න ඇවිල්ලාද නැති ප්‍රශ්නයක් අහනවා දෙන්නේ නම් ගෞරවත්වන්නේ ආස්වාදයේ කොහෙද අපි ඉන්නේ හරහා තමයි. හොඳට ඕවා ගෙදරදී කල්පනා කරනවා නෙමෙයි. මගකට පිළිගන්න එපා. යෝල්සෝ අධිකාරය කරලා බලන්න මේවා. එහෙනම් මේ ලෝකයේ තියෙන හැම රූපයක්ම මොකද මේ පෙන්නන්නේ ඇහෙන් නේද? එහෙනම් ඇහ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. රූප අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. කනත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒකට ඇහෙන ශබ්දයෝ අනිත්‍යයි, දුක්ඛයි, නාසය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. ගන්ධය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. දිව අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. රසය අනිත්‍යයි දුක්ඛයි. කය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. ස්පර්ශය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. මන අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. ධර්මය අනිත්‍යයි දුක්ඛයි. ලෝකය අනිත්‍යයි දුක්ඛයි. එක වාරක් තුන් පාරක් වගේ. දැන් ඔන්න දැන් මේ වඩනවා කියන්නේ මොකක්ද උඩින් ගලා පාත් එක්ක එකක්ද අපි අවබෝධ කරගන්න එක අවබෝධ කරගන්න එකක් කුඩු පුනා නැවත දීපත් කිරීම තමයි වඩනවා ඔව් එහෙම නැතු වඩන විදිහට කරපාරනවා හොඳයි එහෙනම් ඔය වඩන ටිකක් මාසයෙන් ඉන්න කොන්දේක් වෙලා මගේ වදින උලම් ගොඩක් වහමු තකාරවරයක් නොවේ වගේ ගන්න මොකද වදින වෙලාවට පාඩාවක් මත ඒවා අර මේ පහන් මේ වගේ වල වැරමිට අරයක් නැහැ කියලා දුන්නොත් මෙයාගේ සමාධිය කැඩෙනවා ඒක මහා බාධාවක් Tamanට ඒ බාධාව Tamanට අර කැඩෙනවා ඒක නම් මගෙන් වැදින උලම් ගොඩක්වත් අරුණ ආදරයක් නොවේ වගේ අදහසක් දුකෝකද එහෙනම් අපි දැන් මම එක එකට කියන්නේ මොකද ඔබට කඩපාඩම් කරන්න ඕනේ නැහැ මේක තියාගෙන යනකොට මේව අවබෝධ වෙනවා සාදු සාදු සාදු ඇස අනිත්‍යයි දුක්ඛයි අනත්තයි රූපයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කන අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ශබ්දයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි නාසය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ගන්ධයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි දිව අනිත්‍යයි දුක්ඛයි අනත්තයි රසයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි පරසයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි මන අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ධර්මයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ලෝකය දැන් දෙවෙනිදරේ කියනකොට තව ටිකක් සත්‍යනගල කියන්නේ ඔය දිවිමතකදී අවබෝධය මුලදී වැඩි වෙනවා සත්‍යනගල කියනකොට. පස්සේ සත්‍ය නැතුව කරගන්න පුළුවන් මොකද? මුලදී ටිකක් සත්‍යගතිය ගත්තර කමන්නේ නැහැ. දැන් ටිකක් ආපහු ගැඹුරින් වඩනවා. ඔය මහා පරම සත්‍යයක් ඔය වඩන්නේ එල්ලවන්නේ පරම සත්‍යය. දැන් ආයෙත් කියන්නේ. ඇස අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කන අනිත්‍යයි දුක්ඛයි අනත්තයි සබ්බයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි නාසය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ගන්ධයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ජීව අනිත්‍යයි දුක්ඛයි අනත්තයි වසයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි පංචයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි මන අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ධර්මයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ඇස අනිත්‍යයි දුක්ඛයි අනත්තයි රූපයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි සත්‍යයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි නාසය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ගන්ධයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි දිවය Amen. කෝලිය නැවත නැවත පොන පුරා වඩනකොට ඔබගේ අතට වචන කියුණාට ඔබට යන්නේ මොකක්ද කියලා. අදහස්. එහෙනම් නිවන් මඟපල ලබන්න වචන වලින්ද අදහස්. එහෙනම් භාෂාවක් නැහැ. උදාහරණ පාදක මුත්‍රාට බල දෙන්නා කරේ වචන අමතක වේවා විවර්ජනය කරන්න උදාහරණ වාදයන් 513ක් කරනවා. විභාග කරනවා. අපි ආහාරයෙන් මතක නැහැ. අපේ ලෝකයේ වැඩිම ස්පීඩ් එකකින් කතා කරන්නේ කොහොමද? ලෝකලා 512 දෙකේ 9 වෙනි බලේ. ඊට චරුත් හාමුදුරුවෝ කියන්නේ චරුත් හාමුදුරුවෝ කතා කරේ ධම්ම දේශනා කරේ මොනවද කියන්නේ? 256. ඒක දෙකේ 8 වෙනි. ඊළඟට आनंद ಆನಂದ ಅವನ ಸ್ಪೀಡ್ ತೆಗೆದು ತೆಗೆ ಹತ್ತರಿ मारेंगे देखो ये माना देखिए देखिए यदि माना आएगा पास किया ना देखे आप देखा देखिए ये ना वो उत्तम है महादेव का उसका अपने को मार्ग में स्पीड कर दी मोड़ पा दे अंदर देखिए पा ये ना मोड़ सिस्टम में दिला दे देखिए पा दे ना वो दिला तमाम सीरो हम से सिस्टम मारेंगे अगर पालिका का लगा ලෝක සත්‍යය එහෙනම් ඇහැට බැඳෙනවා රූපෙට බැඳෙනවා. රූපේ ඇහැට බැඳෙන්නේ නැහැ කිව්වොත් ඇහැට බැඳෙන්නේ කියලා කිව්වොත් අන්තිමට දාලා බලන්න. රූපෙට බැඳෙන්නේ මොන රූප වලද බැඳෙන්නේ? රූපේ මොනවානන්ද බැඳෙන්නේ නිකන් ඒවල බැඳෙන්නේ. එයා ලෑස්තර වලද දෙන්නේ නිකන් මොකේද බැඳෙන්නේ? මන මන වඩන රූපේ. දැන් රූපේ හොතරම් මොකද වෙන්නේ? අර රූපේ මන වඩනවා නම් ඇහැට මොකද වෙනවා? වටිනවා. ඇහැට බැඳෙනවා. ඔකට කිව්වොත් ඇයි ඔය දාලා බලන හැම මේ දැස මගේ පින්වන්තයි තේරුනේ දැන් තමයි. ඇයි? මං රූපේ ඔබේ පින්වන්තයි. එහෙනම් මේ ඇහැ පින්වන්තනේ මොකක්ද? රූපේ පින්වන්තයි. මගේ අතෝ දාන ගණනක් විතරක්. ඒ ලෝකේ හැදෙන රූපේ හොදනම ඇහත් හොද වෙන්නේ. දැන් මේක වෙන එකකින් කියනවා දැක්කොත් එහෙම. අනේ අම්මෝ මේව බලන මගේ ඇස් දෙකක් වල හැදුණා නෑ මම අනිත් පැත්ත ඇතුළට වයින්. දැක්කනේ ලෝකයා යන හැටි බලන දෙන්නේ. මේ ලෝකයේ ආස්වාද සයතන ඇහැටත් බැඳෙන රූපයටත් බැඳෙන. කනටත් බැඳෙනවා. ශබ්ද අනේ තමයි මේව මට මොකද වෙන්නේ? මේව අහන්න මට කනක් හම්බුණානේ. නරක වෙලාවට බලන්න. කර කන හොඳ නැහැ. හොඳ සිද්ධාන්ත වෘත්තේ. හොඳ සිද්ධාන්ත වෘත්තේ අනේ මට අනේ අතරයි කාතරම අපේ කම් මොනවද තිබුණා කරන්නේ මහාන්නේ. හොඳයි. රූපය එනම් මේ ලෝකයා කීපරකට බැඳුණා. ඇහැට බඳිනවා කණ්ඩ බඳිනවා නාසයට බඳිනවා දිවට බඳිනවා කයට බඳිනවා මාන්ට බඳිනවා හයයි. අර පැත්තෙන් බඳිනවා රූපයට බඳිනවා ශබ්දයට බඳිනවා ගන්ධයට බඳිනවා රසයට බඳිනවා පොට්ටබ්බට බඳිනවා ධම්මයට බඳිනවා. හය හය කියන්නේ. ඕකේ මොන මොන විඳන ලබා ගන්නද කියන්නේ? මොන විඳනද මොන වේදනාව ලබා ගන්නද කියන්නේ සැප වේදනාව. හැබැයි ඕකේ සැප වේදනාව බලාපොරොත්තු වෙන මොන වේදනාවක් වෙනවා. ඒක වේදනාවක් නෙවෙයි. ඒක නැත්te වේදනාවක් නෙවෙයි මොකක්ද? උපේක්ෂා වේදනාවක්. ඒ ලෝකයාගේ බලාපොරොත්තුව සැප. හැබැයි දුක් එකයි උපේක්ෂා එකයි ඒකත් එනවා. දැන් දඟවලාපොත කරනවා ඒකත් එනවා. දැන් කීතර දැන් ගේනකොට මොන පිට බලනද කියන හොඳ පිට. හැබැයි මොන පිටත් එකද කියන්නේ? හොඳ පිට සංගත තියෙනකොට ඒකත් තමයි. ලෝකේ දැන් බත් පිළිම යන්නේ. දුකක් ගන්න වෙනවද කොහොමද? ඉතින් එහෙනම් අර අර 12ට බැඳෙන්න මොන වේදනා තුනක් එක්ක? සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන දොළසර තුන ගියේ. ඉස්සයර බැඳලා ඉස්සයර වල. පෙර අතීතයේ බැඳුණා නැද්ද ඔය විදියට? බැඳුණා. මේ වෙලාවෙත් මේ මම අහන වෙලාව මම දන්නා මේකේ පොඩ බෙරිලා ඉන්නවා නැත්නම් වර්තමානයේත් දැනෙනවා ඊට පස්සේ ගෙදර ගිහින් මතු අනාගතයේත් දැනෙනවා එහෙනම් 36 තුනේ කරනවා මොකද අතීත වර්තමාන අනාගත තුනේ කරනවා කියන්නේ එහෙනම් අපි තණ්හා වෙනෝ කීපලද එහෙනම් 108 බලක තණ්හා වෙන ලෝකෙ මුල් කරගෙන ඉන්නේ ආවද වරු වල විදියට නේමයි ඉතින් මේව මම දන්නේ කොහොමනම් මෙන්ඩලි වලට කියලා මෙන්ඩලි නැහැ පදවපරණ දැනගත්ත නැහැ ඒක මූලද්‍රව්‍ය සංස්ථා විතර දැනගත්ත හේතුව දැනගත්ත නැහැ මූලද්‍රව්‍යවලට හේතුව තමයි බුදුරහතන් වහන්සේ ලෝකේ ආවර්තවගේ මූලද්‍රව්‍ය 108 වැඩි වෙන්නේ නැහැ දැන් වැඩුණාට එකයි කියනවා එන්න ආවට බෑ ඊටසේ ආරමණ ලෝක සත්ව ගන්නවා එන ලෝකේ දරුවෝ එන්නේ කතා කරලා ඇවිල්ලාන්නේ එයා මහා පාපයක් කරනවා මම ඉතන දැක්කෝ එයා අම්මයි කියන්නේ පාදාවුත් එයාම මම ක්‍රියාද ක්‍රියා කරනවා කියන ඉතරාට තේරුණාද කියලා මම කාණේ ඉඳලා දැම්මා. දැන් මෙහෙම ගන්නකොට මේ ලෝකේ ප්‍රධාන වශයෙන්ම රාග දේශ මොහ තියෙනවා. රාග දේශ මොහ නිසා මම ඉතර කොට ලෙඩවල් ගියට ගන්නවා. තුනයි. මොකද ලෙඩවල් ප්‍රධාන වශයෙන් නම් වෛද්‍ය වෙදලා තියෙන්නේ. එතන මාත්‍රාදී ලෙඩවල් වල මූලය මොකක්ද? වාත පිට වාත පිට තියෙනවා. වාත පිට සේම ලෝකේ හදගන්න මොකද උනේ ඉඳලා. රාග දේශ රාගයට අදාළ ලෙඩ මොකක්ද? ඉතින් ඔන්න දැන් ඔයාලට පොත්තර ඕනේ දැන් අපි හිතුව දැන් අපි කියන ආපු උද මාර දෙවලේ ඒක මොනවගේ වැඩි කරන්නේ රාගයේ හැදෙන්නේ මොකද එන එහෙම ඔයාලට පොත්ත ඕනද මේ සිංහල තමයි දේද වැඩි කරන්න හැදෙන්නේ මොකද දේද වැඩි කරන්න විතර මොකද පයින් මොන මාරද පයින් දේද මාර පයින් එතකොට එයාට මොකද වැඩි කරන්න හැදෙන්නේ ඔයගේ මොකද අපි කියන්නේ අරුත් කියලා කියනවා අපෝ ආර්ධකා එන ආර්ධකදාගෙන පිට වැඩිපුර ඇවිල්ලා බඩවැල් මොනවද තුවාලලා එහෙනම් දේශේ සදාන වහල් වාසෙම වහල් කාදිය එහෙනම් වාතයට අදාළ මොනවද අපි කියන්නේ අරුත් අපේ එකෙමුලා ගමන යන ආපෝ නම් එනවල රූප වාදයක් එන මොකද කියන්නේ මොකයි මගේ අපේ ඉහළ භාෂාව තුළ මේ දහම ගැබ්බෙලා තියෙන්නේ. අට්ටි හැදලා තියෙන්නේ අදින්න. දැන් අදින කාලය වෙලා තියෙන්නේ. එහෙනම් රාගයට අදාළට මොකක්ද? සේම. දේශයට අදාළට මොකක්ද? හිත. මෝහයට අදාළට මොකක්ද? ඔන්න ඔය තුනෙන් තමයි ලෝකයේ 89ක් රෝග, 99ක් ව්‍යාධි, 203ක් අන්තරා දක්වා තියෙන මූලයේ ඔය තුන. අද ඕනම බටහිර ජර්මනියේ ඕනම රටකින් ආන්න ලෙඩවල් වලට හේතුව මොකක්ද? ඒගොල්ලෝ කිය වාද පිට ඒ තුන හේතුපාද. දන්නවද ඒගොල්ලෝ? මොකද්ද? රාගදේ තමයි කරන්නේ ලංකාවට එනවා ඒක අහන්න. මම ඒකයි මේ රට දෙල්ලක් රටක් දෙන්නාගෙන ඉතරන්න. ඒ සියල්ල යටගෙන තුන නම පහුවේ. කරුණාකර වන්නේ මොනතරම් මොනතරම් වාසනාවන්ත මොහොතක වාසනාවන්ත රටකද අපි මේ ජීවත් වෙන්නේ. දැන් අපේ රස්තා අපිට දෙන වක්කම් පල්ලට ඒ වැඩක් නැහැ දැන්. මෙන්න මහා ධනය අපිට ලැබුණා. මේ සීල් සත්තරම නැති මේ ධනය තුළ අපි කොන්ද කෙලින් ජාතියක් වඩපත් වෙනවා නාගදී. සියල්ලම අපි කරා ඉන්නවා මේ කාගන්න. කරුණාකරව තාම මේව පොඩ්ඩයි කිව්වලා. මම තව එකක් කියන්න ඕන අදාළ මේ අද තියෙන කාලය අනුව කියා ගන්න බැරි වෙනවා. මෙහෙම හිතන්නකො දැන් දැන් මේ මෙතන මෙහෙම එකක් ගන්න දැන් මෙතන දැන් ජලාශයක් තියෙනවා කියලා හිතන්න. මම ඔයගොල්ලෝ මේක ඇත්තට වෙන තව එකක් කියලා මම ඉවසාරට යන්න. ජලාශයක් තියෙනවා කියලා හිතන්න. ජලාශයක් ගැන මම කරම කරගෙන ඒක උඩ අපි රඳවන ගලකින් ජලයේ ටිකගේ හයිඩ්‍රජන් වායුවයි මොනවා හරි කරලා හදවන ලීයක් මොන බෑව උඩ මොනවද කියන්නේ ජලයයි ගලයි හයිඩ්‍රජන් වායුවයි එකපාරට මේ රඳවනේ අයින් කරලා අර තුන නිදහස් කරනවා ඒ තුනේ චලිත තුන මොකක්ද ගලට මොකද වෙන්නේ ගල වතුරට වැටෙනවද නවතිනවද नया यारो कौ ಉದಾಹರಣೆಗೆ ಯಾಕೆ ಗಾತಿಯ ಪಾಸ್ಕತಿ ಉದಾಹರಣೆ ಜಾಲೇಟ್ ಹೋಗಿ ಪಾತ್ರೋಟ್ ವೇಳೆಯ ದಿವಿಸಿಲ್ಲ ಹಾಡಿನ ಅವರು ಅದರಲ್ಲಿ ಯಾಕ ಅವ್ರು ಹಾಗಡಿಯ ಯಾಕೆ ದಿನ ಹೋಗಿದ್ದೀನಿ ಮನ ಕಾಣ್ತೇನೆ ಗಾತಿಯ ಕಾಣ್ತೇನೆ ಅವನು ಉದಾಹರಣೆಗೆ ರೇಸನೆ ಒಯ್ ನ್ಯೂಲೆಂಟ್ ಅವನು ಒಳಗೆ ಆಗಿದ್ದಾರೆ ಪಾಳೆ ಹಾಕಿ ಆಗಿದ್ರೆ ನ್ಯೂಲೆಂಟ್ ಅವರು දැන් කවුද එහෙනම් ලෝකෙට? එහෙනම් ලෝකයේ තියෙන කුරුත්තාකර්ධනද ගතිආකර්ධනයද? ගතිආකර්ධන කුරුත්තාකර්ධනය කියන්නේ ඒක මොකද්ද? උපගුණකයක් විතරයි කෑල්ලා. ඉන්න කොණ්ඩක් හේතයිද බලාගන්න මොකද වෙන්නේ කියලා. හැබැයි නුඹේ මිනිම වැරදිද? වැරදි නෑ. ඒකෙන් ප්‍රයෝජන ගන්න අදත් ලෝකේ. ඒ සමීකරණ දැන් අමීකරණය කරගෙන වැඩ ගන්න පුළුවන්. නමුත් ලෝකයේ මහා විද්‍යාවකයෝ කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ අද මොනවද කියන්නේ යා මේ මහා විද්‍යාව යටගලා තාත්තා කරන ගෑනි කරන මින් ඕවා ඕවාද බුදුහාමුදුරු කියන්නේ මහාමේ මහා ප්‍රඥා ලෝකේ තාරාසංග අටාසංග සොරසාසංග කල්පලක්ෂය පෙරම්පුරලා මහා දුකක් විඳලා ලෞතර බුද්ධත්වයට සමීපපත් වෙලා මේ මහා විද්‍යාව ලෝකෙට මේ විවිධුත් කරේ දැන් මේ බුදුහාමුදුරු වල මිනිහට වතුර ටික තියන්න එනකොට මොන විකාරකටද මේ මිනිහට වතුර ටික තියන්න බෞද්ධ විතරද මේ මොනවද මේ මාන්න කියන්නේ? මෙන්න මෙන්න විද්‍යාව. එන්න මෙයාමද කරන්නේ ඉස්සරහට. මේ මහා විද්‍යාඥ ලෝකේ මේ ගබ්‍යාකර්ෂණ වල ලෝකේ යන්නේ. ඕක මම ගියාට මට අරන් වෙලාවක් නැහැ අපි ඔබට ඕවා අනාගතය අහන්න ලැබෙයි ඕන තරම්. ගමේ හදපු ගන්න කියන මොන නැල්තියත් එක දැන්. එයා දිල්ලන්තොත් එක අවත වෙනවා. ඇයි ඒ හේතුව? මොනවා කරලා ඒව දැන් උඩ නිලන්නවා. පොඩ කල්පනා කරන්න. දැන් බස් ස්ටෑන්ඩ් යන කට්ටිය ඔක්කොම කන්නේ කොයි කඩේද? හැම කඩේම කනවද එක කඩේට ගන්න. මේ සෙට් එක ආසෙලා එකම ගන්නේ. මේ දිල්ජමෙන් එක ගතියක් ආසෙන. ගුරුවරු එක ගතියකට යනවා. ට්‍රිප් එක ගන්න ඒ ගතියමයි. වෛද්‍යෝ මේගොල්ලෝ ගතිය ආසෙන. ඒ බුදුහාමර දේශනා කරන ආනන්ද ආනන්ද හැර ආනන්ද වරණාර හැරුම් කියලා කියන කට්ටිය. අර බලන්න හැරුම් පාට කරගෙන ඉන්නේ කවුද? ප්‍රඥා අධිකාරිය. හැරුම් තාමතර මොකෙන් අධිකද? ප්‍රඥාවෙන් අධිකයි දහම බෙදාවෙන් කළ දේශනා ගන්න ඒ තරම් දැස්සේ තවත් දීවන බුදුහාමුදුරුවෝ කොට. ලෞතර බුදුන් වහන්සේ මාතුකා පාළියෙන් දේශනා කරන ඒවා සරුත් හඳුර මොකද කරන්නේ? තව තව බෙදා බෙදා බෙදලා බෙදලා බෙදලා වෙන් කළා පිරිසුදු දේශනා කරනවා. එතකොට පිරිසුදු ග්‍රහණය සරුත් හඳුරන බුදුහාමුදුරුවෝ දේශනා කරන එක ආයි අපිට කියලා දෙන්නකෝ. සරුත් හඳුර මොකද කරන්නේ? මොනවද උනට කිව්වේ කියලා අරගෙන ආයි ඒවා කතා කරලා බුදු කරා. බෙදලා බෙදලා බෙදලා වෙන් කළා දේශනා. බුදුහාමුදුරුවෝ සලායතනය කියලා දේශනා කරලා ඉතරයි. පොදානුර දේශනා කරන්නේ මාතුකා පාඩේ විතරයි. ඒ කියන්නේ පුදානුර දේශනා කරන්නේ කාට උඩරි දාන්නේ උඩරි දාන්නේ. නෙయ్య කටට ගන්න බෑ. ඒ කට්ටිය සැලුම් තානන උදව් ගන්න. ලෝකේ ඉන්න උඩරි දාන්නේ උඩරි දාන්නේ නෙయ్య පදවර්ගයේ හතර කොටස. උඩරි දාන්නට තියෙන ලක්ෂණය තමයි කියනකොට මොකද කරන්නේ. ඒ ධම්මා හේතුපා තේසම් හේතු තරාගතෝ ආගිරොඩම තෝවා. දැන් අරමුණ මොකද හරවන්නේ? ඕක කියලා පැය ගියක් දැක්කේ. එහෙනම් අදින් දැන් එහෙනම් දරුවෝ තාම උඩ ගන්න. එහෙනම් ඒක ඇවිල්ලා යාළුවට කෝ කොහොමද? ඒක හම්බවම කොහොමද මොකද? එයා සෝවා. මුගලාවා. එහෙනම් ඒ අසුමහා ශ්‍රාවකයන් මහා ප්‍රඥෝ උපරිතන්න. විපරිතන්නට එකපාරක් මදි මොකක්ද? දෙපාරක් කියනවා. ඊළඟට නෙයි නෙයි යනවා. දෙපාරක් කියනවා දිගපතේ අපොඩි. එක්සම්පල් එකක් දෙනවා. අන්න උදාහරණයක් උපමා ගන්න එක පිළිගන්න. පදමාරම වෙනවා. ඒගොල්ලෝ ඔළුව බිම තියන් කිව්වත් තේරෙන්නේ එහෙනම් ලෝකේ නිවන් දකින්න කොටාද කීයක් ඉන්නවද තුනයි හතරෙන් දුක් කොටසක් ඉන්නවා කවුද උපරිදන්නේ උපරිදන්නේ මෙහෙ නිවන් දකින්න පද පරමයන්ට තව හතර යනවා ඇයි ඒගොල්ලෝ පදේ මොකදගෙන ඉන්නවා පදේ පරම කොට ඉන්න කඩපාඩම් කරගෙන ඉන්න ඒ කියන කොච්චර කිව්වත් තේරෙන්නේ ඇයි අර කඩපාඩම් කරා ඔළුවේ දෘෂ්ටිගත කරගෙන ඒ දෘෂ්ටි කරන්න බෑ හැබැයි ලෝතුරා බුදු පියාණන් කෙනෙක් දන්නවා ලෝක සත්‍යයට දෘෂ්ටි කියකින් ඉන්නවා කියලා 84000ක් ගතිවල ඉන්නේ. සෙල්ලන්නේ නැහැ. ලෝක සත්‍යෝ ගති 84000ක් තුල ඉන්නේ. ඒ නිසා බුදුන්තර 512 ස්පීඩ් එකේ මන කියනවා. ඔව් කැරණ එකක් එක එක දැන් විනාලගෙන කැරේ දහම ඒ තේරුම් තේරුම් නැහැ තමයි කැරෙනවා. එහෙනම් ගති කීයක් ඇති තියනවද ඔය? 84000. එහෙනම් බුදුන්තර කොච්චර ධර්මස්ථාන දෙන්නද? අන්න 84000 ධර්මස්ථාන දෙන්නයි එකම තමන් අල්ලන් ඉන්න ගතිය කඩක්. ගතිය කරනවා කියනවා. එහෙනම් මේ අපේ නිවන් දැකීමට ලොකු බාධාවක් වෙන අපි ඒ හේතනම හදාගෙන ඉන්න. දාතින. ඒක දෘෂ්ටි වලින් ඉන්නේ. දෘෂ්ටි මැරෙනවා මම කියන්නේ. බලන් කියනකොට මොකක් වෙනවද ඒක? අර දෘෂ්ටි ගන්නකොට රාග දේශ මොන නැති තුන මොකක් වෙනවද කියන්නේ? අඩු වෙනවා. එහෙනම් තුනට ගෙනොත් ඒ පහ වෙනවට ගෙනොත් නේනවා. අනන්නේ කිව්වොත්. ඔය තුන පහ වෙනවට ගෙනොත් තේරෙනවා. දෙන්නේ තුන තුන මොකක්ද? රාග දේශ අනේ ටික ටික ටික පහරනකොට කියනවා අනේ මට දැන් තේරෙන්නේ. අර තුන දෙනවා. ඒ කියන්නේ පහට නොද බලවට. එහෙනම් තමන් දේශනා කරන්නේ කියලා කොහොමද දේශනා කරන්නේ? තේ වෙන දේශනා කරනවා. කොහොමද කියලා මම හැදෙන්න වදිනවා. කරුණාකර බලනකොට මේ දෙලොන්නේ සිංහල භාෂාව කියන්නේ. දැන් ඇමරිකාවේ දැනට අභ්‍යාස භාෂාව තුන්වෙනියට හතරදා වහලා. මේක කලවන්න බෑ කාටද? ඒ උඹ තේරෙනවා මේක ඇතුලේ මහා අරුතු තියෙන මේ වචනය ඇතුලේ. එලා වචන ඇතුළේ පුදුම අරුතක් තියෙනවා. ඒක ඇතුළේ තියෙන දහම් අරුත නැත කියලා තියෙන්නේ. අවාසනාවට ලංකාවේ මතු කරන්න තිවුපිට තිවුපිට දේවල් ආරණ මහතා දැන් නැත්නම් දී වෙනවා. ඉතර ආරාණේ නොබලන්න තාරිලා කියන්න මොකද එළියට එන්න හැදම් වැඩේ කරගෙන යනවා අපි මේ උන්නාදලා කාගෙන පොඩ්ඩක් මේ ගියාගෙන මේ මාත්‍රය ඒට හරියට වැඩේ හම්බ වෙන්නම අරියතුමාදලා දී වෙලා ආපහු වර එදා ලංකාවේ තිබුණ මොකද්ද තත්ත්වය දාලා නිකන් වේදනන බැලුම් කාලය හරියනවා. ඒතකොට කෑ ගන්න එපොන් අම්මලේ. ආර්යතුන් වහන්සේලාගෙන් පිරිච්ච අහස් කුසක් එක දවසේ මේ ආගාදී වඩා කරලා හේතු මම ඔබට මෙච්චර කිව්ව මොන ධර්මයේද? ඊසත් ධර්මයේද නැද්ද? එහෙනම් ඉතින් ඔය අහලා මම බලලා වැඩි කරන්න බානාගත්තේ. ඒ අය අතර ඔබේ ලබෝ ඉන්න. එදාට ඔබ තවත් කව කන්න දෙදා. අවුද බලලා දිගට ආරෝහණය. ආමාහාර වෙනවා. වුණාට මම යන ගමන් මොකද වෙලා මම ඒක ඔබට ආපුවා නේද දැන් කියන්නේ ගන්න කියලා ටිකක් ඉවර ලාංසාව කිව්වා. මොකද කියන්නේ උන් මේ ධර්මය කියන්නේ. මේ නම් බුදුදහම කියන්නේ පිටන් මේක අහලා නිවෙනවද නැද්ද? ඕගිනි සියලු ගිනි නිවෙනවා. එහෙනම් මොනවද කියන්නේ? රාග ගිනි නිවෙනවා, දේශ ගිනි නිවෙනවා, මෝහ ගිනි නිවෙනවා. නිවෙනකොට මොකද වෙන්නේ? ඇස මුඛයකට බඳුන හැටි මොකද එතනට ගන්නේ? ඒකත් තිබුණ අභිධර්මයේ ඕනෑ මම සරලව කියන්නම්. ඔබ යනකොට තෝකේසොල් කඩේ විතර රතවත් කෑ වැඩක් මොකද දීන්නේ? කොහොමද උයන් මොකෝ බැනුවේ? කෑම බියා. අන්න හිතුණාද? මොකද නාන්නේ? හිතුණාද? එහෙනම් ඇහැට රූප වෙන මොකද අපාරලා තියෙන්නේ? කන හිතක් පාරලා. සිල්වා කායනම ඇගේ ඇරි නවත් කොහොමද මේ සිල්වා අනේ තුනද? අන්න කනට සාපේරව මොකද පහර වෙන්නේ? හිතන්න. මොන හිතන්න? අහන්න හිතන්න. නාසයෙන් සෝතක් දැනනකොට මොකද හිතෙන්නේ? ඉබින හිතක්. මම බලන්න මේ ලෝකේ නම් ඇහැට රූපයක් දැනනකොට මොකද වෙන්නේ? මොන හිතද බලන්නේ? බලන්න හිතන්න. එහෙනම් මේ ඇස රූප නිසා ඒ දෙක මැද්දේ මොකද හදගන්නේ? හිතන්න. හැබැයි ඒක ඇහැ මුල්ලේ තේරෙන්නේ මොකද්ද? බලන හිතේ. කනයි ශබ්දයි නැත්තේ මොකද හටගන්නේ? වැදුනොත්. ආන හිතන්න. නාසය ගඳ සෝඳයි නැද්දේ මොකද හටගන්නේ? ඉඳින හිත ආග්‍රහණය කරන හිත. දිවයි රසයි නැද්දේ හටගන්න මොකද බැඳුනොත්? රස විඳින හිත කණ්ඩෝණ කෑදලා. මොකුත් නැත්නම් දීර්ඝෝදය කරගන්න. කයයි පාදයි හිත මොකද්ද? හද හයගෙන හිත. ස්පර්ශ කරන විදින හිත කියන්නේ. මනයි ධර්මයයි දැක්වෙනව මොනින්ද? හිතන හිතක් කියන්නේ. එහෙනම් හැම දෙයක් එකක් නැද්දේ මොකද හැදෙන්නේ? ඕකට කොහොමද කියවම ඕක පාළිය තියෙන පද අපි දන්නේ. චක්කුන්ත පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන පාළියෙන් ඕක කිව්වා. සෝතංච පටිච්ච සබ්දංච උප්පජ්ජති සෝත විඥාන. ගානංච පටිච්ච ගන්ධංච උප්පජ්ජති ගාන විඥාන. දිව්වංච පටිච්ච රූපං රසංච උප්පජ්ජති දිව්වා විඥාන. කායන්ත පටිච්ච පොට්ටම්පංච උපජ්ජති කාය විඥාන මනන්ත පටිච්ච ධම්මංච උපජ්ජති මනෝ විඥාන විඥාන කියලා කඩවන අය ඉතින් ඔය එනම් සෑම අතකින්ම රූපේ වල විතර අතරමැදි මොකක්ද හදගන්නේ තත්ත්වයක් ඒක මොන හිතද සරල හිතද බර කිරුළු හිතද බලාපොරොත්තු සහගත හිතක් ඕනේ ඒ බරයි ඒක විඥානය විඥානය කියන්නේ මොකක්ද එනවා ඔය කකුල් කියන විභූතිය දකින්න. ඒක කියන්නේ එහෙනම් ඇහෙන් රූපයකට විහිදක් කොටන කො මරණයට මොන හිතද කොටන විභූතිය කරනවද මායාවක්. එහෙනම් ඇහෙන් අපට හදලා දෙන්න මොකක්ද හැමදේම? මායාවක් නැති හේමනක් ඇති විදිහට වෙන්නනවා. ඒකනේ මොට්ටක් කරගෙන නතර වුණා. විඥාන හදලා විඥාන ගැවුමා විඥානය කියන මායාවක් කියලා දුන්නා. හොඳ එක හොඳ එකට වෙන්නවා. කනට ශබ්දයක් වදිනකොට සංස්කාරය ඉල ගන්නවා. එහෙනම් මේ මොට්ටකම අපිට මෙහෙම හැදෙන්නේ. එහෙනම් මොනතර අපි කියවල තවත් ඔබට දැන් ගැඹුරේ යනවා එහෙනම් විඥාන කොටගෙන ඇති. විඥාන කියන්නේ හිතක් කොටගෙන ඇති. බලන හිත ආනෙහිත ඕක මහා ගැඹුරේ කොටන බලනෝ දැන් ඇහෙන් ඇහැට යම දැකීම දැකලවත් දකින්න එකයි බලන එකයි එකද දෙකක්. දැකීමයි බැලීමයි එකද දෙකක්. හොඳ වර්ණාරෝපණය කරනවා. හ්ම් දැන් කොහොමද තේරෙන්නේ දකින්න එක මොකද? ඇහැ දිනන රූප දිනන මොකක්ද දකින්නද? අපි ඊට අමතරව අපි විසින් කරන කාර්යයක්. කාරණා. ඉතින් ඇහැ නිතරම කියන්නේ මොකක්ද? හොඳ රූපයක් ස්පර්ශ වෙන දේ මොකක්ද කියන්නේ? හිත මොකක්ද කියන්නේ? බලන්න බලන්න බලන්න බලන්න. අයෝ බලන්න ඕනේ බලන්න. අනහාම එකක් කියන මොනහම් දෙයක? බලන්න. බලන්න මේ හොඳට. කනට ශබ්දයක් ආවද මොකද වෙන්නේ? ආ ආ මොකද අපෝ ආ. ඉතින් ආ ආ කිව්වා නා. අන්න ලවහන් එකක් මොකද? නාදේ සෝදාකාමරේ. ඒ නාදේ හොඳ සෝදාකාමර කියන්නේ. ඉබා ඉබා අපාගෙන කවුරුද කියනවා. ඉබා ඉබා අරවහන් එක. මොකද? බලහන් ආහන් ඉබා. දිවට රසම් ගන්නවා. කාහන් කාහන් ගියාන ගියාන කවුරුද? කන් තවහන් එක. ඒතර ඇතෙන් බලහන්. කනේ ආහන් නාසයෙන් දිවහා. දිවෙන් කහා. කයින් එනවා මම මට කියනවා ගෙදරගෙන ඉඳලා. ඉඳලා මගේ අම්මේ වෙන්න සුන්දර සිංහල දුව තමයි ධර්මයේ තියෙන්නේ. හම් පහක් හදනවා. හැම තිස්සෙම අපිට හම් පහක් හදනවා. හම් පහේ ආදිවල මොකද කරන්නේ? ඔය ටික දිය දිය ගිහින් නම් හිත බලාගෙන. ඉතින් මොකද බලන්නේ හම් එක දැන් පැරණ ඔය හම් කියන අදාව කියනවා ඕ කියන්න බෑ මෙතන. ඔව් මම මේ සිංහල දුර ඔය දහම තිබුණා මාර දුරු විදියට. ඔය පහ හොයනවා. හන් ටික දිය දිය කියන තැන තමයි මොකක්ද? ඔය හන් ටික ගන්න හන් ටික දිය දිය කියන තැන මොකක්ද? හන්තිය. ඉතින් ඒක තියෙන මොකක්ද ඔක්කොම? රූප ටික තියෙනවා, ශබ්ද ටික, ගන්ධ ටික, රස ටික, පොට්ටබ්බ ටික තියෙනවා. ඒවා ඇරෙන ටික තියෙනවා. ඒ මොනවාද? ගාම් ටික. එහෙනම් ගාම්පහේ හන්දියේ අම්පහේ පින් ගොන්නු අපි. දැන් තේරෙනවද? දැන් තේරුණාද එහෙනම් එදා පොඩි ළමයෙක් ඉපදුනාම පවුලකට වැඩි හිටියයිල කොහොමද අයින් කරමක් වෙන්නේ කොහොමද රෙදිකල් අයින් කරමක් කොහොමද අම්බහේ පින් ගම්බහේ හන්දි අම්බහේ පින් වුණා කොට බලන්න අන්න එදා පොදුනෝලා දරුවෝ බලන්න කියලා මොකද කිව්වේ කොහොමද රෙදිකල් මෙහන් ගන්නේ කො ගම්බහේ හන්දි අම්බහේ පින් වුණා බලන්න ඉපදෙනකොටම එතකොට දරුවෝ අම්මට දුරු සංඥාවක් ගන්න මොකද මොකෙක් කරන්න එපා පින් කරන්න එපා අමුව රැකපන්න සෝවාන් කරපන් වතුරාය ගම ගම පණිඩේ දුන්නේ අද මොකද කියලා කියන්නේ? අම්මට අර දරුවට තියෙන බැඳීම අයින් කරලා චන්දරාගය අයින් කරලා යුතුයකම ගන්නවත් අවස්ථාව දුන්නා. මොකද යුතුයකම නිවන් දක්වා. අද මොකද? කොමන්හරි ඔය පොඩි එකන අන්නේ තාත්තගේ නිකේම දැන් පස් වෙනවා. දැන් ගලවනවද අලවනවද? දැන් අද කරන මොන මොට්ටේවද අදින් කරනනම් කාටද? දරු දරුවා මොනවානේ අම්මගේ කටයි තාත්තගේ ඒකයි මේකයි කිය කිය අර අම්මත් ඒ ඔක්කොම දරුවාට පොද කරන්නේ බලන්න හන්දර අම්මා කරපයි ඌ තමයි කතරා. එදා පෙර වදුනෝ බලන කරපු උතුමාකාර ප්‍රඥාවන්තකම් දරුවෙක් දැක්කත් එතන දරුවාගේ කැඳුරේ තියෙනවා කවදාද? කොබරන ගම්පා යන්නේ අම්පා දීකුණා අද ඉන්න මුටි කරා. තර ඒකයි ලෝක කියන්නේ මොකයි? බල මොනතරම් සමාජය දිනු දිනේ මොකද පේන්නේ? දැන් බලන්න මේ මේ මේ මොට්ටකමනේ අපි දැන් කර කර ඉන්නේ මේ ලෝකෙ. මෙන්න මේකෙන් විදෙන්න වෙනවා. තේරුම් කරගන්න. එහෙනම් මේ සඳහා අපිට සිද්ධ වෙනවා ඇහැ ඇහැ මොකක් කරගන්න. ඇහැට රූප පෙරුණාම හැබැයි මොකද කරන්නේ? බලන්න. බලන්න හිත යනවා ඇහැ යනවා මොකද කරන්නේ? නවත්ත ගන්න. එහෙනම් ඇහැ මොනව කරන්නේ? සංවේදයක වර්ධනය කර ගන්නවා. එකතු වෙන එක වර්ධනය කරගෙන යන වර්ධනය. සංවර කරගන්න. එහෙනම් මොනවද කරන්නේ? ඇහැ සංවර කරගන්න. කනට ඇහි හැබැයි මොකද කරන්නේ? ආහන්න යනවා. නවත් බලන්න.

ඉතින් කියලා දැනේ මම මොකද කරන්නේ? ඒක පස්සේ හිත ගෙනියන්නේ නැහැ. ඒක තමයි කරන දුර වඩනවා. මනෝ කතාන් වලද. මානකන් වල. එහෙනම් අපේ මොනවද කරන්නේ? සංවැණේ මොනවද දාන්නේ? වර්ධනය කරනවා කියන එක තමයි කියන්නේ. සංවර කරගන්න. මොනවද සංවර කරන්නේ? ඉන්ද්‍රිය ටික. මොනවද ඉන්ද්‍රිය? ඇහැ සංවර කරගන්න. කන සංවර කරගන්න. නාසය සංවර කරගන්න. දිව සංවර කරගන්න. කය සංවර කරගන්න. මන සංවර කරගන්න. ප්‍රශ්න ඉවරයි. ඇහැ තිබුණාවේ කන තිබුණාවේ නාසය දිවකය මන තිබුණාවේ අරේ රූප ශබ්ද ගන්ධ රස ඕන එකක් තිබුණාවේ අන්න කොලේවා අප්‍රවදනක් දෙන්නේ අපි දෙන්නේ එහෙනම් බුද්ධ සාධනේ බුදුහාඳුර දේශනා කරන්නේ ඔබේ ඉන්ද්‍රිය ටික මොනව කරගන්නද එහෙනම් බුදුහාඳුරගේ ඥානිය අතාරිනවත් ගිනිය අතාරිනවත් දරුවා අතාරිනවත් ඉරකණ අතාරිනවත් දේ මොන වතු පිටියාන වහන මුදල් ඒවනේ අතාරින්න මොකද කරන්නේ ඒවාට බැඳෙන්න ගියොත් ඒ බැඳීම විතරක් මොනව කරගන්න සංවර ගන්න බැඳීමෙන් තොරව ලෝකේ පරිහරණය කරන්න ඉන්නකම් එහෙනම් පරි ලෝක පරිහරණය කරන්න ඉන්නෝ නෙවෙයි ඉන්නකම් ලෝකේ පරිහරණය කරගෙන දැනට ආවට හදා දැන් අපි එනම් එනම් කන්දෙත් එනම් පොඩි ජීවත් වෙන්න කන්නද ජීවත් වෙනකම් කනවා ජීවත් වෙනකම් කනවා දැන් අද තේම නෙවෙයි අද කරන්නේ අද ජීවත් වෙන්න කනවා කන්න කරන්නේ ඈ දැන් දැන් වෙන ඉදිරියට යොමු කරන්න වෙනවා සංවර කරගන්න එහෙනම් සංවර කරගත්තොත් මතු උප්පත්ති හදන බව මොකක් වෙනවා බව හැදෙන එක මොකද වෙන්නේ නවතින එහෙනම් ලෝ අපි ඇහි රූප එකට බැලරුවම මොකද හැදෙන්නේ දැන් මතු භාවයක් හද කණෙන් ශබ්දයකට බැලරුවම මොකද වෙන්නේ එහෙනම් අපි මේ නොබැඳීමෙන් කරන්නේ බව හැදෙන එක මොකක් කරගන්නවා එහෙනම් ලෝක සත්‍යය බව එක මොහොතකට බව කොච්චර හදනවා කරදගෙන යන්න බෑ. එහෙනම් ලෝක සත්‍යයට දෙන භයානක රෝගෙකින් මනෝරෝගෙ. භව රෝගෙ. ඒ අන්නේ ඒ රෝගෙන් ආරෝග්‍ය වෙන්න කියලා කොහොමද හඳුනවන්නේ? ආරෝග්‍ය පරමාලාභ. එහෙනම් මනෝරෝගයෙන් දුකියදී. අර කොයිදෝ ගාදී. කල් කොයිනම් ගාදී මානවයා දිනවද? ඇතුළේ වෙනම ගාදී කොහොමද? ආරෝග්‍ය පරමාලාභ. ඒ මොනවාද කියන්නේ? කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, ඩයබටික් ඒවා කියන්නේ. උදාහරණ දෙකක් ගන්න. බව රෝගෙන් කියන්නේ. ඉතින් මේ කාර්යයෙන් කියන්නේ අන්න ලෞතර බුදුරජාණන් වහන්සේ කියන තිබු ගැඹුරු ලෞතර ලෝකෝත්තරාර්ථයට අගමනාර්ථ දීලා තියෙනවා. ඕකට කියනවා සීසත් ධර්මය පුතර්ජනීකරණය වෙනවා. පුතර්ජනීකරණය වෙලා දීවලදී දැන් නැවත මොකක් කරන්නත් ගන්නවා. ඇයි ලෝකේ දහම බයිනවා ඉන්න රාගදෙල මොකක්ද? වැඩි වුණා. මිනිස්සු වේගවත් වැඩි වුණා. රාගයේ වේගයෙන් ඉන්න වැඩි. ඒකට පැලේ කතුරේ හීනතාවගෙන යනවා කියලා කතිය ඉස්සර. ඔබ නාමදේව කාලේ උඩ තාපොට කොබේම කරනවා. දැන් නූතන වුණුවෝ කියනවා. දැන් පැන පැන පැන පැන පැන දැන් පොඩක් පොඩි වැඩි වල දැන් යනවා තියෙනවා. නෑ දැන් මොකක්ද කියන්නේ මොකද? අනිත් පැත්තට කාලේ මම කියන්නේ යන්නේ රටාවලෝකේ. රාග දේශ මොහ වැඩ ස්පීකර්. දැන් මගේ අනේ ඉතින් දැන් මොන ස්පීඩ් එකකට මොනවම වශයෙන් මොනවද දැන් මෙන්න මේ තියෙන දෙයක් කාලා මෙන්න මේ මේ මොකක්ද හරි මේ නිවන් දකින්න මොනවා කඩලා දීලා අපි නිවන් දකින උරුත් මේ නොදැන කරනවා බුද්ධ දාසයේ දෙවර මදුත් කව උනන දවසෙ මේක ඉපදෙන්නේ නිවන් දකි එහෙනම් දැන් කාලේ දරුගමගෙන දරුවෙක් පවා ඉන්නේ මොන හේතු දෙයක් නැත්නම් අවියතුන් මහන්සියලා කියන්නේ කවුරුහරි කරලා විතර බලන්න මේ කාලේ යම් ගන්ධබ්බේ කැදීනවා නම් යම් කෙනෙකුගේ පුතට වැඩිමොනම ඉදිරියට කවුරු වෙන්නේ මතු දවසේ අරියතු මහන්සලා දැන් ස්ථානක යනවා කට්ටකාරය ලොකු පාඩුවක් අනිත් එක ඒ එන්නේ මොනවා මොනවා ලොකු පාඩුවක් දැන් මේ සීසාතරුණිය අපනස්තන්ට වඩා එනවා මොකද හේතුව අර අර වෙනස් කෙනෙකුගේ බඩට ගිහිල්ලා ටිකක් මේ වැඩේට ඉන්ටර්වෙල් එක දෙහෙදී නෑ අන්න එන මතව තියාගෙන ශ්‍රී ලංකාවලයක් නෙවෙයි එන්නේ කියලා. මම ඒක ඔබට හැම අදීම හැටි කරේ. එහෙනම් අපිට කල යුතු එකම දේ බුද්ධාගමේ මොකක්ද? ඇස සංවර කරගන්න, කන සංවර කරගන්න, නාසය සංවර කරගන්න, දිව සංවර කරගන්න, කය සංවර කරගන්න, මන සංවර කරගන්න. ඔය සංවර කරනවා කියන දුවනේ දුවන්න බයි කියලා දුන්නේ. දැන් අද කියන සංවරය කියන්නේ මොකක්ද? දැන් හාමුදුරුවෝ කතර වේගෙන් කියොත් දැන් කියන්නේ මොකක්ද? මොන හාමුදුරුවෝ පඩියන් බලන්නේ. මොනවා දැන් ආමුදුරා බෑ හැකරතන් වල දිවගායන රාගර වෙනවා කියලා අපි දන්නවද? දැන් දිදු දිදු දුවන්නේ මොකද? දුවන්නේ තමයි ඕක කියලා මොකයි බලපරේ ඉක්මනට ඇරලා ඒක මේක බලපානද ඒක? ඒක බලපාන්නේ නැහැ. දැන් ඈතක් නැග ඒකෙන් කියන්නේ හිමින් ගන්නද? අනේ හරි ආදාදනා වල කමයි නෝකෙන්. වැඩි වරන්තු ආර්ය ආර්ය මහත්මයා හරිය සම්මතයි. දැන් එහෙම ඉදී අපිට තව මන්දරේ මට කවුරුත් එක්ක කතා කරන්න බැරිලා මම හරි සමරයි. එයා කාර් එකක් කියනකොට එයා කෝකෝ කරනවා සමරයි. මේ දවසක් දවස් මේ මේ මේ වර්ධනය වුණා මේ. දවස් දානකට මේ මහත්ය කොස් මේ හොඳ සම්මුරේගේ මහත්ය වෙන කොසාරේට දුන්න පාදවත් වාටි. බානක වඳුර වෙන. ඇවිල්ලා වඳුරේ මහත්ය කාගේ සයින් ගන්න හරියට පැතර ගන්නවා. මහත්ය කොසාරේ හරිනේ නහන් කරකපු. එයා මෙතන කරලා පොළවේ ගලන්නේ. එහෙනම් සංවරමයිනේ බාහිරින්ද අභ්‍යන්තරයෙන්. එහෙනම් අපේ සංවරකම අනුන්ගේ සංවරකම අපිට මැනිය හැකියි. අන්න අර සංවරකම පුළුවන් ගෙනින් යනවා දේවා. ගෙනින් කරනවා. ඒව නෙමෙයි සංවරකම. එයාට කාට හරි ඇහැට මනෝන්ද රූපයක් දැක්කම ඒක මැත්තේ රෝදේ අහන එක මොනවද අනේ මට ගන්න උපස්තුම. රෝදේ ආපස්සට මම ගාලා පොත්තනවා. අන්න සංවර කරගන්න. බුදුරජාණන් වහන්සේ වරදලා ඉස්සරහ දවස් ගානේ බබුනේ කැරගෙන බලාගෙන ඉනවා ඒක කියන්නේ. බුදු යන මඟ උපාදාන නැත්තම් බුදු වෙනවා. ඇයි? උපාදාන හරි හිමින් නවන්නන්නේ. හරි පොඩ්ඩයි නවන්නන්නේ. උපාදාන උදව් කරනවා. දැනගන්න. බමුණ උඹෝකනම් ඕකෙන් නම් මම අනින්න එපා වල බණකින් ටිකක් වැඩි වුණ දවස නම් පාතරේ මොකද කරනවා ටිකක්. කොරෝන වලද? එදාට යා වේගිනුත් වලද? එදාට ඔක්කොම මාව දැක්කම මොකද කියන්නේ? තුනාම කියන්නේ මේ නම් පෙරේතකම කියලා කියනවා නැද්ද? ඌ මම පව කරගෙන නැහැ කියලා. එහෙනම් ඔය පිටින් බලලා කියන්න පුළුවන් සංවරකම්. දැන් අද කාලේ සෝතාපන්න පිටින් බලලා කියන්න පුළුවන්ද? දැන් දැන් අපි කියනවා නම් ගෙදර ගෑල්ලම මෙහෙ නෑ. එහා ගෙදර ගෑල්ලමේ සෝතාපන්නයි කියලා. මම හිතන්නේ ගෑල්ලම නම් සෝතාපන්න ඇද්ද දැන් හොඳ සංවර කරගෙන ඉන්නේ. බලන් තාම භාවනාවක් තකල කියලා කියන හොඳ සංවරයක්. හොඳ සංවරයක්. මම දැන් ගන්න එතන මේ කෝච්චියේ කොල්ලෙක්ගේ කාමරේ මම දැක්ක මානවුලේ පිටකොළ දෙන බස් එකේ මේ බස් සීට් එක ආපේ ඩායි රෝම් සංවාදේ. දැන් මොකෝ කියන්නේ කතාව ගැන. ඇය සෝතාපන්න වෙලා කොල්ලෙක්ගේ අතාලන ඉන්න බැරිද? බැරිද පුළුවන්. ඒකෙන කියන්නේ මනින්න බෑ. කාමරාර මඩික තියෙනවා ඇය. එයා මනින්න කොල්ලාගේ අතාලන ඉන්නේ. බස් යන්නේ නැහැ. ඇයි කාමරාර මඩික තියෙනවානේ. එහෙනම් අද අනුන්ගේ සීලය මනින්න පුළුවන්. අද මිනිසුන් තමන්ගේ සීලය තමයි අනුන්ගේ සීලය. ඉස්සේ දැන් අනුන්ගේ බුදුහාමුදුරුවෝ කිව්වම අනුන්ගේ දින මනින්න බෑ මනින්න යන්න එපා. ඒක කාගේ විශේෂද? ඒක මගේ විශේෂ. ඒක මගේ කවුද? ඒක ලෞතර බුදු ඥාන මාන්දරිතරයි කරන්න අනුන්ට කරන්න බෑ ඒක. කරුණාමර යුද්ධයක් දිරගෙන අනාවැකියක් පළ කරනවා. මේ අහවල් කණ්ඩායම දිරනවා කියලා. පැරදුනා. අපවාදයක් ආවද ලෞතර බුදුහාමුදුරුවෝ සරුත්තුමානට අඩගහ ගෙනව නැදවලා අවවාද කළා. සරුත්තුමානට මාරිගිලා නැරෙව් ඊට පස්සේ වැඩ කරන්න එපා. ඕක ඔයාගේ විශේෂ මේ කාලේ ගන්න. ඕක බුද්ධ විශේෂ. බුදු කෙනෙකුට විතරක් හරියට කරනවා කියන්න බෑ. ඒක ඕකේ වැඩ කරන්න එපා කියනවා. එහෙනම් අද මොකද කරන්නේ? අනාවගේ ඔක්කොම විරෝධ බුදුහාමර කරනවා ඩියුටි එක කියලා කරනවා. මොන මොට්ට ලෝකේ දොර රැවටෙන්න එපා. එහෙම කරන්න බෑ. සාරි උත්සාහවල බැලුණා කියන අනික් කන්නේ කරලා සවර කතා දර මහා ප්‍රාත්‍යයෙන් බෙදලා. මේ බෙදා වෙන් කළ දහම් කියන බුදුහාමර දෙනා කරනවා. මාර්ගයේ සැරයුම් කෙනෙක් සෝතාපන්න කරන්න ලෝකයේ අතිදස්සයක් කියලා. මාර්ගයේ මුගලන් සෝවාන් වෙච්ච කෙනෙක් අරිහත් කරන්න දස්සයක්. දැන් එතකොට එකද දෙකද? අන්න කොහොමද උදාහරණයක් මේ කරේ? සෝතාපන්න කිරීමේ දක්ෂතාවය කියන සරුත්තාම උදාහරණයක් සෝතාපන්න වෙච්ච කෙනෙක් අරිහත් කිරීමේ හැකියාව දක්ෂතාවය තියෙන මුගලන් මාත්‍රන් කියන අර්ථය මොකක්ද? සරුත්තාම දුර්ග ධර්ම මොනවා වගේ පුළුවන් තමයි. දේශනා කළා. මොකද ආඳුර කරපුවාද? භාවනා කළා ධානය. අන්න දැන් ඔතනින්ම අහු වෙනවද වැඩේ? අන්න සෝතාපන්න වෙන්න නම් මොනව කරන්නද බලන්න. අහන්න ඕන. අනිත් මග බලන්න කියලා බලන්න මොනව කරන්නද? අන්න ඒකනේ කියන්නේ මේ අහු වෙනවනේ. ඒ අනිත් තවදරම් මම කියන්නම්. අර අනුරෝමස්සාන්තේ වත්තු කෙනෙක් සම්බන්ධනියාවට පත්ලා උනාට පස්සේ මොකවුරු වෙනා කියලා අපි කිව්වේ. අට්ඨපුරිත අට්ඨපුරිත පුද්ගලෝ ඒස භගවතෝ ශ්‍රාවක සංවර මොනවාගේ දෙවෙනි. රාහුගේ ගැටෝ. අසන්න. එතෙන් එන්නේ මොකද කවුරු වෙලා එනවා කියලා කියන්නේ. අසන්නේ වෙලාම එන්න ඕන පළවෙනි එකට. එහෙනම් පළවෙනි සංයෝජන ධර්මතර වඩන්න දර්ශනේ ඉතුරු කතා කරන්නේ මොකෙන්ද? බාහනාව පිටේ පැහැදිලිවම තියෙනවා. සංකායති විද්‍යාවිද්‍යා සීලංගත පරමාදයන් තුන් සංයෝජන දර්ශනේ වුණොත් කාමරාග පිටික රූපරාග අනුපරාග මානුද්දත්‍යයන් සත්සංයෝජනෝ භාවනාවනුත් පාවේ. පළවෙනිම කරන්නේ මනහන දෙවෙනි හතරවෙනි මොනවද? නානා කරේ. මේ බලන්නකො මෙච්චර බෑදේ ධර්මයක් කියන්නේ අද ලංකාවේ ඉතන හොරන්නේ නැහැ නේද? බාමනේ ඉන්ද්‍රිය ටික මොකද වෙන්නේ නැහැ. සංකාර වේවර මොකද වෙන්නේ? හඳයි වල කරලා ගන්න. තාපල කියලා ගන්න කිව්වොත් වෙනවා. මේ ආරම්භ වෙනවා දුරේ දැන් ගන්න ආපු එක ඔලුවට අත ගන්න. ඒකට දැන් ජීවිතය තා තා තුත්තක් විවදන්න කොහොමද? දැන් විවදන්න පුළුවන් වෙන්නේ නැහැ. මනුස්සයෙක් වුණාද බත් එක යනකොට මේ මූත්‍ර වරකාව උටා කරගෙන යන කොහොමද අතර වෙන්නේ නේද එතන මේ වගේ ඔහක් දැන් පොඩ්ඩක් මේ ඉවද නමර මං කියන්නේ මොකෝ නිදිමතට මොකක් කරන්නේ කියලා මම මම මේ ගණන් කරන්නේ නැහැ කවුවා බලන්න ආ නිදිමත නැති එක නෑ හැබැයි නිදිමතයන් කරලා දීර්ඝ ගන්න මේගොල්ලෝ නිදි එන ඒකට අලිකන් ටියෝල් මෙල් කරනවා හරි නේද බලන්න උහාන මිරිකල බලන්න මේ අර මිරිකල යන්න එපා මේ මම තමාගේ මිනිකොටවත් ඉන්නත් එන්න කරන බලන්න කියලා කියන නැටෙත් බැන්න ඔක උදාහරණ කියන්නේ අර මිරිකල එන්නේ හේතුවක කරපු අවඩතාවට දැන් අර වන්දි කියන්නේ මොකද කොඩලා කරනවා ආර මැදින් මට අර ඔක්කොම විතර ගන්න බෑ වෙලාව නෑ මේ මෙහෙම සංවර කරගන්න ඕනේ එයා සංවර කරනකොට එයාගේ මොනවද වෙන්නේ එයා ඉන්නේ මොකද සිහිය පවත්තගෙන මොනව පිළිබඳ රාග දේශ මොහ එනකොට එයා ඒක මොත්තනවාද ඒකට ආහාර රොදිනවා කියලා එහෙනම් එයා සිහියෙන් ඉන්නකොට මොනව පිළිබඳ සිහියෙන් එහෙනම් ආර්යා මේ ගමන් මග යන මගවල ලාභියා මොකක් පිළිබඳ නිතරම සිහියෙන් ඉන්නේ උනාමියක් කියන මොකක් පිළිබඳ රාග දේශ මොහ පිළිබඳ සිහියෙන් ඉන්නේ එහෙනම් සතිය පවත්තන්නේ රාග දේශ මොහ මට මේ රූපය දැක්කම රාගයද ගොඩනැගුණේ කතා කරලා. මට මේ ගොඩනැගුණේ අරයා දැක්කම දේශයක් දාවේ. මට මේ මෝහයක් දාවේ. ඒක තමයි. ලෝතර බුදුරණාහි දේශනා කර දෙන්නේ යමක් යමාන් නිසා රාගය මතුවෙන එක තමයි. යමක් යමක් නිසා දේශය මතුවේද ඒක අතාරින්න. යමක් යමක් නිසා මෝහය මතුවේද ඒ අතාර දාන්න. එහෙනම් මොනවද අතාරින්නේ වෙන මොකක්ද අතාරින්නේ මොනවද රාගයේද මෝහය. එහෙනම් දැන් එයා ඉන්නේ සතිය පවත්වාගෙන නෙමෙයි මොනෝ පිළිබඳ. ආදරයෙන් මොකද අදපතම අද ඔබ වරදෙන අද භාවනා පන්තිවල කියනවා 100 පවත්තා 100 පවත්තා කනකොට මොකද කනකොට කනවා කියලා දීයේ ගන්න ඉතින් මොකද කනවා කනවා කනවා කනවා කොහොමද කියන්නේ කනකොට 100 පවත්තා දීව රාගදෙන මොකද කියනවා 100 පවත්තා දැන් මොකද කරන්නේ කනකොට 100 කන්න කන කන කනවා කනවා කනවා මම මාළු ගැලේ දුක කඩලා අම්මා අම්මා අම්මා දැන් අනිත් එකගේ විනාඩිය බලනවා මාල් ගල්යක් කරන්නේ බලනවා බලනවා හරිද? ඒ දිහින් කරන්නේ. දැන් ඒක හොඳයි මොකද උනා? දැන් ඕක නෙවෙයි ඉවර අර මොනවා මොනවා මොනවා මම ඇවිදිනවා ඒක උත්සව උත්සනවා උත්සනවා මම ගෙනිලා දීපා දීපා දීපා හරි තමදෙන කකුල උත්සව මොකද කරන්නේ ඒක උදානවා හරිද ඒක උදාන අවුලක් නැති සුවානිය නදීයෙන් කරන්නේ හැබැයි එකක් තියෙන 100 ගණන් බැරි එකක් ඒක පාද. මම නිදා ගන්නවා නිදා ගන්නවා කියලා බැරි. ඒක කියන තාලිතයක් කියන්නේ. මගේ අම්මේ ඕගන මේක 100 ගෙන්න එක මොනව පිළිවන්ද? අද කොච්චර වරද්ද කියලා බලන්න. දැන් අපිට කොහොම මඳුර හැමෝම තාන්න එපා ඒ කාලේ මඳුරෙක් මඳුරෙක් මඳුරෙක් කියන්නේ. මම ඉතින් අර උලන් අන්න කාලේ මඳුර එනවා නේද මේවා ඉන්න බෑ මගේ මගේ මගේ මගේ තලේ පිටේ මගේ දෙකේ ප්‍රයෝග වල දීලා දුර ඊළඟට දැන් ඉන්න මම මොන මොන වෙන්නේ මම මොනවද ඉන්නේ මම දවස් ගන්න වැඩේ කරන්නේ කිව්වේ සාගරයේ මොකද කියන තියෙනවා සිහිය පවත්නවා සතිය පවත්නවා සතිය පවත්වන කියන සති ගන්නා දැන් හිතට එනවා රාග ආදාහක ඇඳේ ඉන්නකොට මොකද කරන්නේ ඒකට ආහාර දෙනවා දත්ත කරනවා අන්න මොකද චිත්තානුවර්තනාව දැනෙන මහා සපක් මොකද්ද? සැපේට බැඳෙනවා. එතකොට උන්ට රාගය යනවා. දැන් මොකද නෑ මම උඹට දැනෙනවා. වේදනාව මම දැන් යනවා වතුර උත්තර යනවා. හරේ දැන් මොනවා කියන? නිල මුලක් කියලා කියන. ඔන්න මම මම අහනවා. ඇයි කොහෙන් නෑ මම පරිහාරයට යනවා. ඇයි මේ කඩේ තියෙන්නේ? නෑ මට හිතුණා පන්ති බලන්න මොකක්ද කියන්නේ. ඒ කඩේ කැදෙන්නේ කියන්නේ. දැන් එතකොට දැන් මම දැන් යනවා 100ෙන් යනවා 100 100 හරිද අර කෑනින්න කඩේ 100 100 යනවා මම යනවා යනවා යනවා යනවා මට ගොඩක් විතර දෙන්න දෙන්න දෙන්න ඕන අතත් අදනවා අදනවා දැන් හරිද දැන් 100ෙන් ගෙනත් එක්කෝ එතකොට ඈවුස්නේ මම 100 ගොඩක් දෙකක් හරිද රාග දේ ඕකට මේ කිව්වලා දැන් එහෙම නෙවෙයි කරන්නේ කකුල උතරන කොට ගන්න. බොය ඔය යන දාලා. උලත් කරනවා. ඇයි එහෙ යන්නේ? මේ වැඩේ මොනවා නෑ. අව්ව මම එන එතෙන්ට නම් කොම් වෙනවා කාගේ එනම් මම කවුරු නැගිනවා අන්න ඕක දෙවි කකුළු උදල් වෙන්නේ ඕන්න ඕක කියන කකුළු උදල් බලන්නේ කියලා කුසනවා කියන්නේ නෝ නෙවෙයි මම මේ කකුළු උදල් කොහේ යන්නද මම හොරන්නද රාගයකට දේශයකට මෝහයකට එහෙනම් මේක යන්නේ නැහැ නවත්වා ගන්න ඕන්න කායානුවත්තරාව අනේ කාටද මුක්කලට කියලා වැඩක් තියෙනව මේ ලංකාව කල්පනා කරලා බලන්න ඕන චිත්තානුපස්සනාව ඕන වේදනානුපස්සනාව කරලද ඕන කායානුපස්සනාව දැන් එහෙනම් මම දරාගත යුත්තේ රාග දේශමෝ වැඩ පිළිවෙලද? ඒවයි අයින් වෙන වැඩ පිළිවෙල. ඒවයි අයින් වෙන වැඩ යන ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවෙන් ධාරණය දේවා. මම දරන්නේ එහෙනම් රාග දේශමෝ නෙවෙයි රාග දේශමෝ වලින් වෙන් වෙන ඒවා දරන්නේ. ධර්මවලට ගැන ධර්ම. ධම්මානුපස්සනාව. එහෙනම් දැන් ඉන්ද්‍රිය සංවරයෙන් මේක නෙන්නේ මොකේද? අතර සතිපට්ඨාන. එයාගේ දැන් එයා දැන් පහක් තත්ත කිව්ව කියන්නේ පහක් දේවල් බුදුරජාණන් දැන් පහත් දේවල් එයා අතුරු කරනවද හරනවද? කූ හරනකොට කියන්නේ ඒක මොකක්ද? කුසල්. එහෙනම් මොනවද කූ කියන්නේ? රාග, දේශ, මොහ කියනවා තමයි කූ. ඔය කූ ක කේ શબ્දවලින් කියන පහත් දේවල්. කූ කියන පහත් දේවල් තරහන්න බැරි නෑ මොකද වඩන්නේ? කුසල් වඩන්නේ. උපන් කුසල් වැඩි දියුණු වෙනවා නෝමන් කුසල් උපදිනවා උපන්න කුසල් පහවෙනවා නූපන්න කුසල් නූපදිනවා ඔය මොකද වාදන්නේ සතර සම්‍යක් ප්‍රදාන එදා කැමැත්ත දුකට ලෝකෙට වීරකරේ ලෝකයමක් අල්ල ගන්න දැන් කැමැත්ත පිටු වෙන්නේ නිවනට එහෙනම් එදා ලෝකෙට ඡන්ද චිත්ත වීර්ය විමංසාකර ගිය දැන් කොහෙද යන්නේ දැන් යන්නේ ලෝකෙට නෙවෙයි කොහෙද යන්නේ නිවනට කැමැත්ත ඡන්ද චිත්ත විරේ මත දැන් නිවනට ඒ මොකද සතර හේතුති ඔය ටික කරගෙන යනකොට සසර පුරා අපි යම් ඉන්ද්‍රියක් බලවත් කරගෙන ආවනම් මොන අපි හැමෝම ගෙනල්ලා තියෙන මොනේ ඉන්ද්‍රියද? සද්දා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන පංචේන්ද්‍රිය අපි හැමෝම තියෙනවා. හැබැයි අපි එකිනෙකාගේ තියෙන අඩු වැඩි වශයෙන් තියෙන. සමහරුගේ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්. සමහරුගේ සද්දා ඉන්ද්‍රිය බලවත්. සමහරුගේ සති ඉන්ද්‍රිය වඩා සමාන සමාධි ඉන්ද්‍රිය වඩා. ඒක තමයි මයින්ඩ් එක අපිට ඒක උදාහරණ කියනවා ඒක. කියන හිතන කියන දරවතෙන් මම අදහසක් දෙන්න. දැන් සතිය බලවත් අය මොකටද බණහන්න කියන්නේ? හරියට මොකද කරනවා? මොකද ඊයේ නම් නෝනාද කියන්නේ කියලා. එහෙම අහුවෙන්නේ නැහැ. මෙතන ඉතින් ඕන ඕනේ කියන්න හම්බෙන්නේ නැහැ ඉන්නවා. එයා හොත්තර දෙයියන් අල්ලගෙන මෙයා මොනවද කියන්නේ කියලා. අර සති ඉන්ද්‍රිය බලවත් කට්ටිය. තවත් කට්ටියක් කියන මොකද්ද? දැන් අද මේක අහලා මදි. දැන් නැගිටලා අහන අනේ ඊළඟේ කොහෙද ඉන්නේ කොහොම? දැන් ඊළඟට දැන් දුකමල දුරටම කොච්චර දුරද මේ මොන ඉන්නේ බලන්න. නීරේ. නීරේ ඉඳවලත් අතට කොහොම හරි එනවා. එක එකලගේ හැටි. තවත් කරන කට්ටිය මොකද? මොකද සති? සති ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය මොකද? සමාධි. සමාධිය සමයට මොකද කියලා දෙන්නේ. ඇදිලා. මමකට ඇද්දක තියාගෙන ඉන්නේ. අත හොඳට තමන් ඉන්නේ. වෙනකොට මොනවද දීග වටය දැන් සමාන දිවිදෙන් සම්මිතිය බලවත් එහෙමත් කියනවා මම රැත් වෙන කියන්නේ වීඩියෝ ගාලා අහන්නේ අර මේකට වන්දර ගමන එහෙම කරා මෙහෙම වෙන්න සමානයි තවර ඉන්ද්‍රිය තුනක් වාද ඉන්ද්‍රිය සති සමානතාවපත් සද්දා සද්දා ඉන්ද්‍රිය වැඩි කට්ටිය මොතේ ලෝතුරා බුදුමයන් වහන්සේ තමයි දක්වලා සාදු කියනවා එහෙම කවුරුන් මෙතන ඉන්නේ බුදුහාමරගේ සංඥාව හැරවුණොත් මොකද කරන්නේ සාදු කියලා කියන ඒක මොන ඉන්ද්‍රිය වලද සද්දා කියන්නේ තවත් කට්ටිය නානේ මට මේක කතන්දරවල නැහැ. ඔය කියන ත්‍රිලක්ෂණ රකාල කියනකොට ඉක්මලා යන්නකොට මම දැන් ඕකම යන්නේ මොකක් කට්ටියද? ඒකට ආරම්භ මට අර වැල් වඩා අර මොන්නා ගෙලුම තියෙදී ඒකම ගත්ත උදාලා තියෙනවා. අනේ මට දේවල් තමයි. අන්න පස්සෙන් බලවත්. ඔය ඉන්ද්‍රිය බලවත් අය කියන විදිහේ නානේ ඉන්ද්‍රිය නානත්. එහෙනම් ඔය ඉන්ද්‍රිය වැඩෙනවා. දැන් මේ කුසල් වැඩෙනකොට අර ඉන්ද්‍රිය තාම මොනවද? බලවත් වෙන එකපාරට. පංච ඉන්ද්‍රිය පංච බලවවට පත් වෙනවා බලවත් වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ එයා සිහියෙන් ඉන්න ගමන් තදින් මොකද තදින් එයන් ඉන්න ඊට පස්සේ එයා මොකද කරන්නේ බණ අහනවා ඒ පහමනක් මෙනෙහි කරනවා ධම්ම විදේ සම්බෝධියන්නේ ඒකේ ඉන්න ගමන් එයා මොකද කරන්නේ මොකද මේ සල් සම්බෝධියන්නේ ධම්ම විදේ සම්බෝධියන්නේ වීර්ය සම්බෝධියන්නේ ප්‍රීති සම්බෝධියන්නේ පස්සත් සම්බෝධියන්නේ උපේ සමාධාව වචංගේ ඊළඟට අන්න ඒනම් මොකද යාගේ රාග දේතු මොලෙන් තොරව කියන උපේක්ෂාවට උපේක්ෂාව කියන්නේ මොකක්ද රා ඇලෙන්නේ නැහැ ඇලෙන්නන් අතර නොඇලී ඉන්නව ගැටෙන්නන් අතර නොගැටී ඉන්න තරමට මනස වැඩෙනවා අන්න ඒකට කියනවා සත්ත වචංග වැඩ නැහැ ඊට පස්සේ ආ ඔන්න ඊළඟට ආර්ය අෂ්ටාංගික සම්මා විවල් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සද්දම් මන අපි උදේ ගුණයෙන් භාවිතා කරනවා මොකක්ද මාර්ගය අෂ්ටාංගික මාර්ගය භාවයට පොන්න ආරස්ථාංගික මාර්ගය වැඩ නැහැ පටන් ගන්න මොකද වෙන්නේ ආරස්ථාංගික මාර්ගයට ගෙලිම වහින්න බෑ මොකක් කරලා දාන්නේ කොහොම එන්නේ මොකෙන්ද පටන් ගත්තේ සතරවදි පටන් ගන්න දෙයක් වැඩක් කරා ඉන්ද්‍රිය සංවරය. පටන් ගත්තේ ඉන්ද්‍රිය සංවරය. ඒක නිසා මොකේද දතුනේ? සතර සතිපට්ඨානය හතරයි. සතර සතර සම්‍යක් ප්‍රදාන ඊළඟ මොකක්ද? අටයි. කොයි උතරට උරක. ඊළඟ සතර එවිදි පාද. දරුණා. හතර හතර අටයි හතරෙන් තමයි කියන්නේ. 12. ඊට පස්සේ මොකක්ද? පංච ඉන්ද්‍රිය කියන 17යි. ඒක බල වුණා පංච බල 17යි පහයි. සත්ත බොජ්ජංග 29යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය 37යි. මොකක්ද වෙන්නේ? සත්තිස් කෝටි මාර්ගය වැඩුවද වැඩුණද වැඩෙනවා ඕක දැනගෙන ඉන්න ඕන දැන් ඕක දැනගෙන ඉන්න ඕන පිළිවෙල විභාග කියන්නේ විතරයි කරන්න තියෙන මොකක්ද? කියන්න ඕන හරියට තේරුණා නැහැ. පදර හරියට කරන්නත් ඕනේ නැහැ. ඉතින් මේ මොකක්වත් කරන්නේ නැහැ. කරන්න තියෙන මොකක්ද? එන්නේ කරාමර කරා. අර දෙක පිළිවෙලට වැඩිලා ගිහිල්ලා කොහෙද කියලා වැටෙන්නේ. ආරස්ථානික මාර්ගයට වැටෙන්නේ. දැන් එයා ආරස්ථානික මාර්ගය තුල ඉන්නවා කියන්නේ එයා ශික්ෂණය නොවේ. ශික්ෂණය නොවේ කියන්නේ මොකද? රාගක්‍ය, දේසක්‍ය, මෝහක්‍ය වෙදී ශික්ෂණය නැගෙන්නේ සේක වෙනවා. ඕක තුන තේක වෙනකොට යන්තාව දුරට දිගට දිගට දිගට වෙනකොට ඕකට තව දෙකක් විරුද්ධ වෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්ම සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන තව දෙකක් එනවා. සම්මා ඥාන සම්මා විමුක්ති අට දිය වෙනවා. අට 10 වෙන මොකද ටාග්ගල් වලින්. පුළුවන් නම් දැන් බලන්න ඕනේ. අටේ ඉන්නකොට ඉන්නේ මොකක්ද යන්නේ? මාර්ගේ 10 වෙනකොට පද්‍යයක්. ඵලය ලබනවා. නැත්නම් එයාට විද්‍යාවේ හැටි තේනවා. එහෙනම් මාර්ගයේ ඉඳලා තමයි ඔයාලා අද මොකද ලබන්න ඕන. එහෙනම් එයා ඉන්න ඕන හැමදෙස්සෙම මොකේද? ආරස්ථාගික ආරස්ථාගික මාර්ගය හැමදෙස්සෙම නම් එයා ඉන්ද්‍රිය විකෝල කරගන්නවා. සංවරයෙන් පිට ගියොත් ආරස්ථාගික පිට යනවා. ඇයි මේ මොන ඉන්ද්‍රිය සංවරයෙන් පිට ගියොත් මේ පැත්ත කොන ඔක්කොම පිට කරගෙන යනවා. ආරස්ථාගෙන් එළියම බලවන්න බෑ. දැන් කොහොමද අන්න වැඩේ මේක පේනවද මගේ අපේ මේ වගේ විද්‍යාව අපට පෙන්වන්න ඕනේ වරතරම් ඕන සයන්ස් එකක් වෙනවා තියෙනවා. කොරන්න තියෙන්නේ මොකද නමුත් සාධනේ. ඉන්ද්‍රියට හම්බ කරගන්න පුළුවන් නම් රස්සාව කරන් ජීවිතේ ගෙදරින් ඉන්ද්‍රියට හම්බ කරා. හැබැයි එයා අයින් කරලා හැමදේම මොකද? ආර සංගීත මාර්ගේ එයාගේ මාර්ගය වෙනවා පල ලැබෙනවා. පිරිත් පොතේ දින 8000 කෙනෙකුට එනම් 8000 වෙන අවස්ථා කියන්නේ ජීවිතේ. ජීවිතේ නේද? එයාගේ නිවන් මාගේ 8000 වෙන අවස්ථා කියන්නේ 8000 සෝතාපන්න වෙනකොට, සබුදාගාමී වෙනකොට, අනාගාමී වෙනකොට, අරියත් යන අනිත් හැම වෙලාවෙම මේක කියනවා. අතේ 10 ඉන්නට පහක් කරනවා. කොහොමද මේ විද්‍යාව වෙනවද? එහෙනම් අර සත්‍ය බෝධිපාදික කරපාල කරන්නත් හරියන්නේ නැහැ. කරන්න ඕන මොකක්ද? ඉන්ද්‍රිය සංවරය ගන්නකොට සතර ප්‍රතිපත්තාණය වැඩනවා, සතර සම්‍යක් ප්‍රදාන වැඩනවා, සතර ඉර්ධිපාද වැඩනවා, පංච ඉන්ද්‍රිය වැඩෙනවා පංච බල වෙනවා සත්ත බොජ්ජංග වැඩෙනවා ආරස්ථාංගික මාර්ග වැඩෙනවා නිවන් පැත්තට අංග 37ක් වැඩෙනවා ඒකට කියන පාද සත්‍තිස් බෝධිපාදේ බෝධි කියන්නේ මොකක්ද බෝධි කියන්නේ ඵලය බෝධි කියන්නේ මාර්ගය බුද්ධ කියන්නේ මොකක්ද ඵලය නමස්තු බුද්ධානං නමස්තු බෝධියාගේ ලෞකික අර්ථයෙන් ගත්තොත් මොකක්ද බුදු පිළිමයයි බෝධියයි ලෝකෝත්තර අර්ථයෙන් ගත්තොත් මොකක්ද මාර්ගය ඵලයයි. මොකද ගාතාව? යේ බ්‍රාහ්මනා ප්‍රිය දේව සම්පදාන්නේ හේමේ නමෝ තේත සම්පාදයන්තු නමස්තු බුද්ධානං නමස්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ නමය ඔතන බෝධියාගේ බුද්ධාගේ ඔතන මාර්ගයටයි මොකද්ද ඵලයටයි දැන් අද ඒක ලෞකිකව ගන්න ඕකේ බුදු පිළිවෙලටයි බුදුරජාණන් වහන්සේ නාරගණ ඕකලා ඉන්නේ කරන නිවන් දකින්න ඉන්ද්‍රිය කියලා අතර කරන්න ඕනේ. දැන් පේනවාද ලෝකෝත්තරාර්ථ ලෞකිකාර්ථ ලෝකෝත්තරාර්ථ ලෞකික බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අතර මොනවද තියෙන්නේ කොහොමද? ලෞකික වෙනවා. උත්තරජනී කර්මය වෙනවා. දැන් ඔබට අද දවසේදී ප්‍රයෝජනයක් තියෙනවද නැත්නම් මම අහන්නේ කිසිවක් පිළිගන්න එපා. මම කියන්නේ පිළිගන්න මේ ඔබ මේක මොනවා කරලා බැරි කියලා. විමර්ශනා කරලා බලන්න බුදුදහම පිළිග බුදුදහම කියන කියන දේ පිළිගන්න එක නෙවෙයි මොකක් විමර්ශනා නැනම් බුදුදහම අවබෝධ කරගෙන මගවල ලබන්නේ කටපාඩම් කරන්නේ නැත්නම් විමර්ශනා ගන්න කට්ටිය. අන්න බුදුදහම වල ආයත විමර්ශනා ගන්න කට්ටිය මේ මම කොට පිළිගන්න එපා මේ. බුදුහාමුදුරුවෝ පිළිගන්න බෑ කියලා කියන්නේ. මේක විමර්ශනා කරලා හරිනම් ගන්න නැත්නම් මේක යනකොට කාණුවට හරලා යනවා. එතරම්දී මේක සත්‍ය ධර්මයේ නැද්ද කියලා ඔබම තීරණය කරනවා මම දන්නේ නැහැ. මම මගේ දුන්නා මම අද කරගෙන යනවා. හරිනේ? දැන් මම ගියා මම දැන් වැඩේ තව වෙලාවක් නැහැ. මාතර යන්න ඕනේ මොකද කලින් නවත්තන්න දැන්. පස්සෙන් දෙනම් ඔය සම්බන්ධ මොනවද ගන්න? ආහාර සම්බන්ධවන අපේ ඉතින් ආයේ කවදා දවසක හේතු දුනොත් වෙන දේවල් හම්බ වෙයි. නැත්තම් ඉතින් ඔබට ඕන නම් එන්න පුළුවන් දෙහිවලට අත. ටිකක් නෑ මේ ගල්ටි. දෙහිවල එන්න තාත්තාන පිළිවෙලේ කරන පිටි. සෑම සෙන්ට්‍රාලකම උදෑසන 9 සිට දවස් දෙකක් වාද වෙනවා. ඉන් මේ දාම් කරකට වාද වෙනවා. ඒක වෙන්න ඕනට දිගටම එකපාරක් හැමදාම හැමදේම පාදම්. දෙවිවල කරගම් පිටියේ ශාස්ත්‍රානන්ද පිරිවෙන. ඒවත් දැන් පුළුවන් ඉතින් නැත්නම් ඉතින් අය කවදාද දවසක මොන ගැන ලැබුණොත් අපි මේක තව දවස් ගාණක් කියන්නේ. තාමොනර ගැටුවක් වෙනවා. නෑ අර සාකච්ඡා හැබැයි ඉතින් ඇත්තටම මේක යවුවම ගැටලු තියෙනවා. මොනවා අහන්නද මේක මේ මහා මංගුව ඉන්න නෙමෙයි. මේ මහා පරම සත්‍ය තුළ කොහේවත් කියනවාද අලුතැනක්. නොගැලපෙනවා කියනවා. ගැලපෙන්නේ නැත්නම් කොහෙවත් නැහැ. සියල්ලෙන් සියල්ල පරිපූර්ණ තමයි. පුළුවන් නම් ඕන කෙනෙක් නගෙන ඔබ නම් කොහොමත් මේ ගන්න. ඕන කෙනෙකුට ලෝකේ හම්බෙන ප්‍රශ්න එක අතට කියවන්න ගැටුවා. ඒකේ නෑ සියල්ල සියල්ල පරිපූර්ණයි. කතා කරන්න යන්නේ. ඒකේ බුදුහම තරකරන දෙයක් නැත්තේ. බුදුහම තරකරන දෙයක් නෑ. කවුරුත් තරකරන යන්නේ නැහැ. බාධා කර බුදුහම වාද කරනවා. නෑ මොන මොනවා වාද කරන්නේ? දැන් උසාවිය මොනවද? උසාවිය මොනවද කරන්නේ? තරක කඩන පාද කරනවා. ඒ ඇයි තරක කරන බුද්ධාව තරක කරන වැඩක් තරක කරන දෙයක් නෑ මේකේ. ඔක්කොම සියල්ල පරම සත්‍යනේ. තරක කරන්නේ බොරුවනේ. අනිත් එක තරකණය කරලා හැමදෙයක්ම සත්‍ය පාදනවා. බොරුවක් කරනවා. තරක කිරීම මොකද? සත්‍ය පාදන්නේ. බොරුවක් පාදනවා. බුදුදහම අටක් ආවදලා කියන්නේ ඇතාරක කළා බෙදින්න බෑ මේ පාඩම. පරම සත්‍යයක් නේ. පිළිගන්න නැත්නම් ඉන්නේ කියන්නේ යතුරු මොකක්ද අර බලන්නේ එහෙනම් ඕක බලෙන් පිළිගන්නේ අන්නත් කාටවත් කියන්නේ නැන්නත් බලේ. මේක අහන්න එහෙම ප්‍රශ්නාවක් තේරෙන්නේ නැහැ. අනිත් එක දැන් ඔබට මම කියන්නේ ඔබ අද මෙතෙන්ට එන්නේ මොනව කරලාද? අහන්නමයි එන්නේ. එහෙනම් බුදුදහම කියන්නේ මොනවද කාටද? අසන්නාට කියන්න කියලා තියෙනවා. එළවලෝ කියන්නේ නැන්න එපා කියලා තියෙනවා. එළවලු කියන එක හදාලා තරහ වෙච්ච ගහන්නේ ඊපස්සේ ඉඹින්න දුවන වගේ කියලා උපමාවක් කරලා තියෙනවා. එහෙම කරන්න යන්න වෙයි. මේක මේ දැන් මේක තේරුවම එකපාරට පොඩි එනවා පොඩි මොකක්ද වෙන්නේ? ඉඳලා අනිත් තත්ත්වයක එහෙමනම් ප්‍රති එනවා පොඩ්ඩක්. ඉතින් මොකද පාලනය කරගන්න. දැන් ඉතින් අනේ නැත්තම් ඒ එන මොකද දයාවම පාන. ඉතින් මුත්තර වෙනවා තමයි විදාන්න මේ මේ කියන්නේ නැත්තම්. අඩු ගන්න මට කියන්න බෑ නම් දැන් ආම්සාවල් කරන මේ මේ මොට්ටෝ ටික ගන්න නැත්නම් හිතෙනවා නේද? හැබැයි කිව්ව වල හැමදාම මේක දෙනවද? එන්නේ පොට්ටකල් දෙනයි. හැන්දර ආ පො විසුමට උදේ නේද හොඳ වැඩේ පරාණ කියන්නේ. අපිට වෙන වැඩ නැද්ද? ඉතින් නම් මොකද මොකද තවත් රෝගියලු උකට. ඉතින් පාඩ පදලු නා පාඩුවේ නෑ මම මොකද දෙන්නේ. මේ නියමෙට පස්තම කරන එකේ ගැලවෙන්නේ. අන්තරව හතර යනවා. මොනවද නවත්තන්න අම්මෝන තාත්තෝන බිරිඳෝන සැමියාවෝන දරුවෝන මොනව මොනවද දෙන්නේ. උත්සාහ ගන්න බැරි නම් මොනවද නැරෙන්නද අපි? අපිට උන්ට නිවන් දක්වන්න අපිට බෑ නිවන් දක්වන්න අවශ්‍ය පන්තලයට කියන්න පුළුවන්. කාටවත් කවුරුන් නිවන් දක්වන්න බෑ. ඒක මොකද කරන්නේ එහෙනම් ඔබ අද විදිකට විදින හරි මෙතන ඉඳලා පොඩි කර කෑල්ලක් අරගෙන තමයි නැති. මම එහෙනම් උදේ තමයි ඉන්දියාවට කෑ ගැහුවා මොකක් තරහට. ඕමාරි මොකක් කරන්නේ. කෑල්ලක් හරි මේක අහගන්න අවස්ථාව උදා ගන්නවා එහෙම කරේ. ඒකයි මේ උඩේ ඉන්නේ. ඔක්කොම වෙන්න ඕනේ. ඒකයි මේක හදන්නේ කියලා ඔබතන දෙවර මට ටිකක් නිදිමතක් එනකොට පොඩක් එයාට උදව් ගොලේ මෙන්න මෙන්න කියනවා දිනුවද දැනුම් දිනුවද ඉතින් මේවනේ නම් මේ මේ කියන්නේ අතම යහපත වටා දැනුම් අම්මමයි කරන්නේ ඒක ආ ඔක්කොම වේදනේ ඔක්කොම ඕනේ දැසාගත්තා කැලලක් අල්ලගත්තා ගෙදා මොකද මහා නම් කැලේ අල්ලගෙන මගපල්ලු පොඩ්ඩක් හරි අල්ලගත්තා න්යා ඒකේ පොඩේ ඔක්කොම වඩ වඩ කරන්න ඕනේ එහෙනම් අපුවා කරා කරනවා නම් ඒක වඩ කරන්න බෑ එහෙම ඕනේ උදාහරණ කියනවා අදාහගත්තම පුළා එන්න ඕනේ මම කියනවා මොකටද කියන්නේ ඒකට තනියෙන් කරන්නේ නේද ඒක සාධන ඒක සාධනයක් නේ බලන්න කොහොමද මුතුම සාධනයක් කියන්නේ ඇත්තටම ඔබ ඔබ ඔබ කරන්නේ මම මේක මම මේ මම ඇත්තටම ඔය ත්‍රිලක්ෂණ දෙකේ හදාගන්නවා මම ඕලවලට මනෝ මම ඔය කරන පාඩම් කරලා තිබුණා ඔක ටික ලිව්ව මොකද කොහමද බුද්ධාමෝට 100 එකකට හොයලා තියෙනවා මොන දෙයක් හරි මම අහලා හොඳ වෙනත් දන්නේ නැති වුණාට තරම් දෙයක්. මේක අහනකොට අඟල් තේරෙනවා. දැනගෙන හිටලා පොයි. ඔන්න මහා අවුලක් ඒ උදු වලන්නේ අපි ආරගෙන අපි දැන් අර යමයාගෙන ඒ ප්‍රශ්න කාගෙන. ඔව් මොකද ඔළුවේ නැති හිස්සාරට ෂෝ කරන එක වදිනවා. අර ටීකක් ඔළුවේ දාගන්න ගන්න මොදේන කොට. ටික කලක් යනවා දඟලන හේතුවෙන් කලාවක්. තමන් නෑ මොනවද කරගන්නවා. මොනවාර ගැටලුවක් තියෙනවා කියන්නේ. දැන් අත වෙන හදිද කරන දින කියන වාත වරන් තීල් ගන්න මල් පූජා කරන උත් ඒව කරගෙන යන්න ඒව පිං හැබැයි පුළුවන් තරම් ඉන්ද්‍රිය ටිකම කරන්න ඒ ලාගේන දේශේන දැන් මුල් දවසේදී ඉතින් සංවර කරගෙන ඉන්නවා හැබැයි ඉතින් සතර බුද්ධ රෝදේ ආරක්ෂක වණගෙකින් අනේ හොන් නැහැ හොන් නැහැ කියන ඉතින් ආරෝග්‍යන බොන් මොකද හන්දාගෙන අඳුරක් වෙනවා වැඩිකල් බොන් වෙනවා පෙර පුරුත් වෙනවා ඉතින් විතර බොන් ආවට වාක්‍යයක් වහේම යාළුවේ බුද්ධ වෙනවා. නම් ඉන්නම් බෑ. ඊට පස්සේ බුද්ධ වෙන්නේ. ලෝකේ නම් ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි අද සුට්ටක් ගල තමයි. අර එහෙම මොකද වෙන්නේ? ඒව වෙනවා මොකද? මම කියන්නේ මොකද කියන්නේ මම උදාහරණයක් කිව්වේ. හැබැයි ඕකත් කියලා හදානකොට එන්නේ. අනේ මම මෙච්චර වෙලත් මේ මොකට මම කියලා කිව්වනේ මම අනේ මම ඔතන බොන්නේ නැහැ කියලා. ආයෙ නම් කවදාවත් බොන්නේ නැහැ කියලා ආයෙත් සංගලේ පිටනවා තමන් තනියෙන්. ආයෙත් කොහොමද තමන් තනියෙන් කොහොමද? මම එහෙනම් මේ ගමන යන්නේ කොහොමද? ඉස්සෙල්ලම ලෝකේ පංචකාම රතිය නතුරු වුණා. මොකද නතුරු කරේ? රතිය. රතිය කියනවා ආස්වාදය. ධම්ම රතිය කියනවා ආස්වාදය. දැන් ඒක ආස්වාදයේ මොකක්ද තමයි මේක ඒක ඒක දුක කියන මඟ. සැප දීලා දුකට දාන මඟ කියන්නේ. සැප වෙන්න. ඒක නම් ඔය රතිය මොකක්ද කියන්නේ? අන්න පාටිස් උතන්දේ නැයිනේ රතියේ මනහව ආග උත්තමයිනේ මොකෙන්නේ? ඉස්සරම පළවෙනි ස්ටෙප් එක මොකද්ද? ආරති. දැන් නම් හරියන්නේ ආරති කියන රතියෙන් ජීවිතේ මෙන්නම මොකද්ද? විරති. ආරති විරති. මම නම් ආයේ රතියට බැඳෙන්න යන්නෙම නැහැ. අර පටි විරති. ඒ කියන්නේ මොකද? විරතියට බැඳුණා. රතියට නෙවෙයි බැඳු මොකේද? විරතියට බැඳුණා. අන්න. දැන් මොකද? මේ තමයි. මේ තමයි. අන්න ස්ටෙප් එක. එකපාරට වර්මණී වෙන්න බෑ. මොකද එන ඕඩර් එක. වටේ ඉති මෙතර අත්දැකීම පසුමයි. ආරති විරති පටේ විරති පසුමයි. මේරම හේරමකට අදිනවා. මේක ඕඩර් එකට යනකොට එක පාට බෑ ඉතින් මුලදී රාග කැරි 10ක් આવොත් 9කටවත් අහු වෙනවා. එකෙන් මන්දම් බේරෙනවා. ඇයි? ඉතින් 10ම ගත්තනේ පිළිගන්නනේ. දැන් එකක් බේරුණා හොඳයිනේ. ඔන්නම ටික ටික ඔක අභ්‍යාසයෙන් ටික හේදෙනකොට ටික ටික බේරෙන රාග වලින් බේරෙනකොට මොකද වෙන්නේ? නැවැදිනවා. මේක ක්‍රමයෙන් යන්නේ අනුක්‍රමයෙන් යන්නේ. ඉතින් උදාහරණ කියනවා හරියට මේක වැඩුවොත් දවස් කීයෙන් හරියට දෙන්න පුළුවන්. හතයි. කොරන්නාරිය අමාරු වැඩක්. ඒ පෙර සසරේ විඥාන හදාගෙන මේ අත්භවයේ දාගත්ත කුරු ගෑදී කොච්චරද? මේ තේරම නැහැ. මේ වැඩේදී දැන් මේක නිකන් ඉන්න වෙලාවට නෙවෙයි එන්නේ. භාවනාවට වාඩි වෙනකොට කරුකට මේක නිකන් එන්නේ. අර කර්ණ විඥාන දෙකට වද දෙනවා. හරි අමාරුයි. එහෙනම් මේක මේ මල් ඇතුළු පහනක් මේ පාරක් මේ පල පලසක් කියලා පාරක් නිවන් මාර්ගයක් නෑ. අදම කටුපයි. අපේ වීරයේ නමාවෙන් බාධක මත යනවලු. මේ විතරන්නේ අමුලසේ කරදරයක් වෙනවා. ඒ ඇයි අර මරණ අමුලසේ කෙනෙක් වෙන කවුරුත් නෑ අපි වෙරේටපු අපිම හොරන්දේට අපි මේ උදේ නම් වදිනවා. උන්ටත් දැන් දරුදුරුගේ කියවන්න ඕන ක්‍රම තියෙනවා. මත්තන් යාපුණා මතක ගන්න. ඒක දැන් ඔක්කොම කියන්න බෑ. එහෙමනම් අපි අද දවසේ පින්නන් මොඩලේ පටන් ගමු. එහෙනම් අද දවසේදී අපි උතුම් දහම් සාකච්ඡාවක් කරා. ඒකෙදී ඔබත් අද වාසනාවන්තව මේ ගහගන්න පිළිගන්නේ නොපිළිගන්නේ එක ඔබ විමසලා බලලා කරගන්න දෙයක්. ඒක තමයි මේ ඉතින් මගේ යුතුයකමක් මේ බුද්ධ සාසනය කරගෙන තිබුණා මම අද ඒක මේ ප්‍රදේශයට ලැබුණා. ඉතින් ඔබ ඒක කියන්න ගන්න නැත්නම් නිකන් මේකවත් නැහැ. අනිත් එක මෙතනින් හරක් ආකම් මම දැකලා ඉන්නේ ඒක මොනක් නැහැ. ඔබ මේක අරගෙන ගත්තා නම් කඩාගෙන ඉන්නේ නැත්නම් ඉන්නේ නැහැ. සම්බන්ධ කරන් ඕනේ නැහැ. එහෙම තමයි බුදු ආදරේ නැහැ. ආවල් එක යන විදිහේම අනුභව පිළිබඳ කරන්නේ නැහැ. එතකොට ඊළඟට අද දවසේදී අපි උත්සාහ කරන්නේ දැන් දැන් අද දවසේ අපි සාමාන්‍ය විදිහට බලුවොත් අද මම මෙතෙන් දෙන්න මේ විශේෂයෙන්ම මේ අර මල්ලි දෙන්නේ කොහොමද ඒ උදාහරණය දෙන්න. මේ දෙපරයි ඒ දෙන්න දෙවිවරු ආවම කියන්නේ ඒ වගේ බොහෝ කාලයක් මේ තාම තුන ඒගොල්ලෝගේ මහා අදාළ තුනානේ අපේ තමයි බන්ධනේ ඒ අපේ ගමේ ඉන්න අසල්වැසියන් හිතුවට යාළුවන්ට මේක කියන්න ඕනේ කියන සත් අදහසින් තමයි මාර්ගයේ අවස්ථාන කරන වාදුවේ අතම කරනවා ඉතින් මේ වගේ දවසක් හදාගන්න ඉතින් ඒ අද ප්‍රයෝජනක් දවස් ගත්තා ඉතින් ඒ දෙපළ විශේෂයෙන් මම කරන පොලිමයි ඒකම මේ අපිට මේක අද මෙතන පවත්වන්න විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ අපට අවසරය දුන්නා ඒක මහා ගොඩක් උන්වහන්සේ මහා පරිමාර්ගය ලැබෙනවා සීසතරමක් මෙහෙම පැය කිහිපයක් තුළ මේ ස්ථානයේ සාකච්ඡා කරන අවසර දීම මහා පිනක්. උන්වහන්සේ මහා පිනක් කරනවා. ඒ වගේම අනිත් සුමාදලා අපේට කරගෙන ඉඳ තියලා ඒ වගේ මේ ශාලාවල හදපු යම් තාක් පිටක් ඉඳනම් මේවට මිල මුදලකින් හෝ සමකදලකින් උදව්ව අද දවසේ මේ මොහොතේ මේ වෙන මොහොතේ මේ ලෝකේ හිටියත් නැතත් අද දවසේ අය කරත් අපි මුතුමා මිතුමා එයාට තව දවසක් මේ කරන සාකච්ඡාව පාඩුවක් වෙන්නේ නැහැ එයාට තව දවසක් ඉන්නවා එතකොට මේවට උදව් කරපු අදාළ සවල් යාම දුන්නු මේ ගිනම් පසු දුන්නු මේ මේවට වෙන උදව් කිමෝ සමගමකින් උදව් කරු කියලා උන්ට කරමු මෙන්න මේ සමාන වෙන ක්‍රම විතර කියන්න හොඳ සාවධානයෙන් ගන්න මොකද ඔබ සිතනවා කියනවා මේකේ සතරව විනාඩි අනිවාර්යෙන් මේවට ඇදිලා එනවා එයාගේ බලවත් ඉන්නවා ඒ උසමතන දැන් උගෙනට අපට කියන්න බලමු අපි ගන්න මොකද ගන්න දුක කියවන්න ඕන මෙහි මහකු මෙම මහකු පින්කමේ ආරවුණු එක හිටපු විහාරාධිපති අමරපුර සිරි සද්දම්ම යුක්තික වරණක මහතර නිකායේ මහානායක රූපකවනේ දැන් රැකව රැකව ගුණසිරි මහා නාහිමියන්ට පින් අනුමෝදන් කිරීම තමයි එහෙමනම් අද දවසේදී අපි මෙවන් සාකච්ඡාවක් පැවැත්වීමට උන්වහන්සේගේ අවසරයේ අනුග්‍රහය ලබා දීම පිළිබඳ මේ ධම් සාකච්ඡාවලින් මේ බුද්ධ පූජා කිරීමෙන් ධර්මයේ ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ආදී නොයෙක් ආකාරවලින් අදවසේ ඥානතා පොන්සත්ත පුතත් උදා කරගත්තේද ඒ ලෝකෝත්තර මහන්සේලා මේ පූජනීය ස්ථානයේ වැඩවස්වත්තන් දෙන යම්තා වික්ෂු මහන්සේලාට ගියන් ගණන් ඒ සඳහනම මේ පිළි විහිදී කතරී ඊට ආයේසියන් ලෝක තුන මුදිරතා උන්වහන්සේලා පතන්නා වූ බෝධියකින් හැකිතා කික්මලින් නිවන් සාක්ෂාත් කර ගැනීමවත් මේ පූජ්‍ය ස්ථානයේ දින දින නිරෝධකවත් වීමවත් මේ සිළු පින් හේතු ආසනාලෙත්වාගෙන හයියෙන් සාදුදල. ඒ වගේම එම් නිහාල් ප්‍රණාන්දු එම් නන්දසිරි ප්‍රණාන්දු නන්දනීනේ නන්දනී ප්‍රණාන්දු යන අයගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම කියලා සමාගල් කරනම් මෙහි සඳහන් කළ දෙන නිහාල් මහත්මයා ඉතින් මෙයා ප්‍රණාන්දු නන්දනී කියන දෙපළගේ ඒ අරමුණ වල ඒ මීගේ ඥාති මිත්‍රාදීන්ට අද දවසේදී මේ උදාකරගත්තා වූ පින ඒ අයට අනුමෝදන් කරගැනීමේ අවස්ථාව උදා වෙත්වා ඒ සියලු දෙනාම දසකුසලෙමිදී දසකුසල වඩත්වා විද්‍යා දෘෂ්ටියත් සිටින සම්මාදේටපත් වී සියලු යහපතින් අමුරු දෙන්නතු නිවන් සාක්ෂාත් කර ගැනීමටම මේ සිරුපින් හේතු වාසනා වෙත්වා කියලා සාදුවා ඒ වගේම විජේ සූර්ය ආරච්චිගේ මල්කාන්ති ගුණසිංහ මහත්මයාගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම කියලා. එනම් විජේ සූර්ය ආරච්චිගේ මල්කාන්ති ගුණසිංහ මහත්මයාගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ මොහොතේ පින් බලාපොරොත්තු වෙන්නේ නම් ඔවුන් කරා මේ පින් විහිදලා මේ පින් අනුමෝදන් කර ගැනීමේ අවස්ථාව උදා වෙත්වා ඒ අයට දසකුසල මිල දසකුසල වඩත්වා විද්‍යා දෘෂ්ටි නිදී සම්මාදිට්ඨපත්තේ සුගති අත්බෝලකි උතුම් වූ නිවන සැනසෙන්නටම මේ සිරු පින්නේ වාසනා වෙත්වා ඒ වගේම ධර්ම දේශකයලා දෙනම් සමහරව විදාරණ වෙයි. තමයි ධර්ම දේශකයලා විදාරණ වෙනවා කියලා කියනවා. ඒත් තමයි ඇතුළු ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම නිවන් සුව ලබන්නේ. එහෙනම් විශේෂයෙන්ම අද මේ පැය ගානක් තිස්සේ ඔබ ඉතාම අමාරුවෙන් හෝ මේවන් ධර්ම ශ්‍රවණය කිරීමේ කටයුතු ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කිරීමේ කටයුතු කිරීමේදී මේ උදා කරගත්තා වූ මේ මහා පුණ්‍යවත් උද අපසරණාම හැකිතා ඉක්මනින් නිවන් පූර්ණේ කර ගැනීමට හේතක් මහා පරිවාර සම්පත්තියක් ලැබීමට අටානුවක් වරුක නමානුවක් කියන දෙසේ තුනක් අන්තරාමය දුරු වීමට අස්වා කටවා අඳුන ලැබියාදෝ සුදුර කියලා ආපු උදා වීමට ඒ වගේම අප සියලු දෙනාගේම පවුල්වල සිට සියලුම සමාජිකයන්ට යහපත අභිවෘද්ධිය ජයග්‍රහණ උදා වෙත්වා. ඒ අයට දරුවන්ගේ අධ්‍යාපන වතුර ඇගිරස්සා වෙළඳ ව්‍යාපාර දින දින දියුණුවෙන් පත් වෙලා සියලු යහපත උදා වෙලා ඒ අයට මතවාදී සීසතරණ ඇත්තා නිවනේ සනසීමට අප සියලු දෙනාට හැකියතාවකින් මුලින් නිවන් පූර්ණ කර ගැනීමට මේ සියලු පින් හේතු වාසනා වෙත්වා කියන සාදුකාරයෙන්. ඒ වගේම වීඩියෝ පටිගත කිරීම සඳහා සහාය ලබා දුන් සුනිල් මහත්මයා සහ පවුලේ සියලු දෙනාටම සෙත් කර්මෝගිය සඳහන් කරගෙන එනම් මේ වැඩසටහන වීඩියෝ ගත කිරීම නිසා යම් තාක් කෙනෙකුට මතු දවසකදී මේ ඒවා බලලා නැවත යම් දහම අවබෝධයක් කවුරු පිළිබඳව මේක ලබාගෙන නැති. ඉතින් ඒක මේ සත්‍යයන් හේතුනේ සුනි මහත්මාලට ඒ මහත්මාගේ පවුලේ සියලු සමාජික තැවුම් දාපුරුද ජයග්‍රහණ උදා වෙත්වා. ඔවුන් දෙවියන් ඇත්වා කඩවා හඳුනන අපලයාලෝ දුවේලා අටානුවරෝග නමනෝත දෙසතර අන්තරාවල ආහාරවල නම් නොවි සියලු යහපත අභිවෘද්ධිය ජයග්‍රහණ කර සියලු දරුවන්ගේ සියලු සමාජික යහපත උදා වෙන අධ්‍යාපනතු රැකී රැස්සා වෙනදාර දින දින දිනුම් දිනුම් පත් වෙලා මේ මාර්ගයේ මාර්ගයේ වැඩිම යම්තාක් මාර්ග බාධකයක් තියෙනම් ඒ සියල්ලම මෙවතර හැකියාව ඉක්මනින් නිවන් පූර්ණය කර ගැනීමට හේතුවක් මහා බලවත් සම්පත්තියක් ලැබීමට මේ සිළු පින් හේතු වාසනා වේවා කියලා සම්පූර්ණ කරනවා. ඒ වගේම මෙම මහමුකාර සඵල කර ගැනීමට නන්නාවෙන් සහය දුන් සියල්ලන්ටම නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට දෙනවා. එනම් විශේෂයෙන්ම නැවතත් අපි ජීවත් කරමු කරු ලොකු ආමරණ මහන්සියත් මේ පූජ්‍ය ස්ථානයේ ඒ විතුරු මහන්සියලාත් ඒ වගේම මේ වැඩසටහන් සම්මලාලේම මූලික කඩුකර මහත්මයන් දෙදෙනෙක් ලැබලා ඒ වගේම වීඩියෝ උපකාර කරන ප්‍රියංක මහත්මයා, ගාමණී මහත්මයා, ඒ වගේම උදේ උදෑසන මම විතරකට ගිහිල්ලා එකගෙන ආපුලේ අපේ මණ්ඩලෙත් මහා මෙතන එකගෙන අපේ මණ්ඩලෙත් මහත්මයා මහන්සියන් දෙකක් කරනවා. ඉතින් ඒ වගේම මීට අද මේ අපේ මේ පවත්තරතරේ කුසකි 1000කින් නිවා ගැනීමට මොන හරි ආහාරයක් දීපු ඊට මිලමුදලක් දීපු ඊට සමකටව වැය කරන යක්කා පිටක් වේද මේක විරුද්ධතාවයකින් බලක්මා මේක පවත්වාගෙන යාමට උදව්භාරකරේ අම්දා පිරිසක්ගේ දේශියන් නොමද මේ පින් අනුමෝදන් කරගනිත් අනුමෝදන් කරගනිත් අනුමෝදන් විශේෂයෙන්ම මේ පූජනීය ස්ථානයේ අම්දා පිරිසක් පින් බලාපොරොත්තු දෙනිනම් ඒ සියල්ලෝම මේ පින් අනුමෝදන් කරගනිත් අනුමෝදන් කරගනිත් අනුමෝදන් කරගනිත් ඒ සියල්ලෝ මිත්‍යා දෘෂ්ටි පිළි සම්මා දිට්ඨියට පත් වෙලා සුභක අවබෝධ ලැබලා දස කුසලයේ වඩ දස අකුසලයෙන් වෙන් වෙලා සියලු යහපත් සාන්ති උදා කරගෙන උතුම් පුණ්‍ය වෙන තන දීමට විශේෂයෙන්ම සියලු ලෝක තිරතත්යන්ට නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සියලු පින්වේතුවා සරපෙත්වා කියලා සාදු